ක්‍රියාත්මක වෙද්දී රාග ద్వේෂ මෝහයන්ගෙන් බරිත වෙලා ඒ අති උත්තරීතර වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උත්තමාරයන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට දහස්වර කෝටිවර සමාවී වදාරන සේක්වා කියලා හිතාගෙන උන්වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම පින්විතනි අදිෂ්ඨාන කරගන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තම පිරිසක් සිටිනවා නම් ඒ සීල දෙනා අදිෂ්ඨාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අදිෂ්ඨානකින් යුක්තව සියලුම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හොඳයි. පින්වතුනි ඔබට මහඟු අවස්ථාවක් උදා වෙන්න යන්නේ. ඔබ මෙච්චර කාලයක් මේ සංසාරේ එන ගමනේදී මහා පුණ්‍ය කර්ම රාශියක් කරලා ඒ ලබාගත් මේ මහා පුණ්‍ය ශක්තිය මේ වෙලාවේ පරිසම් දෙනවන ඒ උදෙසාම ප්‍රාර්ථනා කරගන්න මොකද පින්වතුනි තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයක ඔබට ගන්න තියෙන ලොකුම දේ තමයි පින්වතුනි මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන එක මෙන්න මේ උදෙසා තමයි පිංගුතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ. ඒ පහළ වෙච්ච මේ තථාගතයන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙච්ච මේ මහ යතිවරයන් වහන්සේලා අවුරුදු 2000 ගානක් තිස්සේ පිංගුතුනි මේ සම්බුද්ධ ශාසනය අපිට ආරක්ෂා කරලා දුන්නා. උන්වහන්සේලා ඒ කාන්තේම මහා වන්දනීයයි පිංගුතුනි ඒකයි මම ඔබට හැම දේශනාකම කියන්නේ සංඝ රත්නය තමයි. අද අපිට මේ ශාසනය රැකලා දුන්නේ. ඒ අති උත්තරීතර සංඝරත්නයේ පින්වතනි දකින දකින මොහොතක් මොහොතක් පාසා වන්දනීයයි. මොකද පින්වතනි අද මම යම් තැනකින් නිදහස් වුණා නම් මම යම් සෝයක් විඳිනවා නම් ඒ සෝය විඳින්නේ මේ ශ්‍රී සද්ධර්මයේ නිසා ඒ ශ්‍රී සද්ධර්මයේ රැකගෙන ආපු මේ මහ යතිවරයන් වහන්සේලා නිසා එහෙනම් පින්විතනි උන්වහන්සේලා මේ සද්ධර්මයේ රැකගෙන ඇවිදිලා ඒ සද්ධර්මයේ අපේ අතටපත් කළා. ත්‍රිපිටකය අපේ අතටපත් කළා. අද අපි ත්‍රිපිටකයේ පරිශීලනය කරනවා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබනවා. ඒ මහා ගුරු પરම්පරාව වලින් පැවතගෙන එන මහා සංඝරත්නය අපිට දීපු දායාදේ මේ ප්‍රීතිය සුඛයේ විඳගෙන පිඟුතුනි අපි අපේ ජීවිත ගත කරනවා මේ ගෝරතන සංසාරයෙන් නිදහස් වෙන්න. ඔබටත් මහඟු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනෙ ගත යුතුයි. තථාගතයන් වහන්සේ නමකගේ ශාසනය කොච්චර වටිනවද කියලා මම ඔබට තව ටිකකින් පෙන්වලා දෙන්නම්. සියලු පාරමිතා ශක්තියින් එකට ගැප් කරගෙන පින්වතුනි කොහොම හරි මෙතනින් ගැලවිලා යන්නයි හදන්න ඕනේ. ඒකට ඔබ පුංචි කාලේ ඉඳලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා කරලා දැන් ඔබට ඒක පත්තියන් වෙලා ඇති පින්වතුනි මෙතනින් එහාට තව තවත් ගැඹුරට මේ දහම හදාරලා ඉවරලා මෙතනින් ගැලවිලා යන්නයි උත්සාහ කරන්න ඕනේ. හැබැයි ඔබ මොහොතකටවත් හිතන්න එපා පිංගුතනි ඔබට ගැලවෙන්න තියෙන මේ දේශනාව විතරයි කියලා. මේ දේශනාවේදී ඔබ ගැලවෙන්න පුළුවන් පිංගුතනි හැබැයි ඒකට හේතුකාරක වෙන්නේ මේ දේශනාව විතරක් නෙමෙයි. ඔබ පුංචි කාලේ ඉඳලා පිංගුතනි සද්ධර්මයේ අහලා පුංචි කාලේ ඉඳලා පිංගුතනි අර බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා කියලා පටන් ගත්ත තැන ඉඳලා ඔබ අහපු සියලුම ධර්මස්කන්ධයන් පින්විතනි ඒ මහා යතිවරයන් වහන්සේලා ඒ දැක්වපු සහයෝගයේ අනුග්‍රහයේ හැම එකක්ම පරිසන්දිලා තමයි පින්විතනි අද ඔබට මේ ධර්ම අවබෝධ වෙන්නේ. මොකද ඔබ බිඳුවේ ඉඳලා පටන් ගන්නව නෙමෙයි. මම ඔබට බිඳුවේ ඉඳලා ධම් දේශනාවක් නෙමෙයි. එහෙනම් ඔබ දරාගෙන ඉන්න යම් ධමයක් තියෙනවා පින්විතනි ඒ සියලු දේවල් මුදුන්පත් කරගෙන තමයි අද ඔබට මේ දේශනාව අවබෝධ වෙන්නේ. එහෙනම් මහා ශක්තියක් නගා ගන්න පින්විතනි මම කොහොමද මේ දේශනාව අවබෝධ කරගන්නවා කියලා. ඒකමයි වටින්නේ. සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ තියෙන වටිනකම තියෙන ඔන්න ඔතන පිංගුතනි මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න. මේ සතර අපායෙන් නිදහස් වෙන්න. ඉතින් මම දැන් ඒ උදෙසා දහම් දෙසන්න කලින් ඔබගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔබ මේ සද්ධර්මය අහලා පුරුදු අය නම් ඔබ දන්නවා පිංගුතනි පළවෙනි කාරණාව තමයි ඔය අඬන දොඩන පුංචි දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න. ඒ දරුවන්ට හොඳ නෑ පිංගුතනි එහෙම කරගන්න එක. මොකද මේ දරුවෙක් කෑ ගහන්නේ පිංගුතුනි ඒ කෑ ගහලා ඉවරලා අනිත් කෙනෙක්ගේ දහම් සමාධියට බාධාවක් ඇති වුණොත් එහෙනම් මේ දරුවට මහා සාපයක් උදා වෙනව දන්නේම නැතු. ඒක නිසා පුංචි දරුවෝ එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් කෑකොස්සන් ගහන ඒ දරුවන්ව පොඩ්ඩක් එහාට මෙහාට කරලා තියාගන්න ටිකක් ඈතට අරන් ගිහිල්ලා මොකද මේ ඈතට යනකම් මේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් මේ වැහෙනවනේ පොඩ්ඩක් එහෙම කරගන්න පිංගුතුනි නැත්තම් අනිත් අයගේ දහම් සමාධියට බාධාවක් ඒ වගේම ඔබගේ සෙලියුල දුරකතනෙ විසන්දි කළාද කියලා බලන්න නැත්තම් එහෙම පිංගුතුනි අනිත් අයට බනහන්න වෙන්නේ නැහැ නේ ඔබට කෝල් එකක් එද්දි. මොකද මේ වෙලාව පිංගුතුනි මහ වැදගත් අවස්ථාවක් ඔබ දැන් ගොඩ වෙලාවක ඉඳලා මේ ස්ථානෙට ඇවිදලා බලාගෙන ඉන්න ඇති මේ මේ මේ වෙලාව උදා වෙනකම්. මොකද මේට ගොඩ කලකට කලින් මේක පටන් ගන්න තිබේ වෙලාවකට කලින්. නමුත් මං හිතන්නේ මේ දැඩි අවුරස්මිය නිසා ටිකක් මේක පවු කරන්න ඕනේ කියලා මං හිතන්නේ සංවිධායක මණ්ඩලය තීරණය කළා තිබුණා. ඉතින් මේ අවස්ථාව මගහැරගන්න එපා කිසිම කෙනෙකුට පින්වතුනි මේ අවස්ථාව මගහැරෙන්න දෙන්නත් එපා. තමන්ගෙන් වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවෙන්න කරුණු කටයුතු කරගන්න වග බලා ගන්න. මොකද පින්වතුනි ඔබට මේ දහම හරියාකාරව තේරුනොත් ඔබ සතර පායෙන් නිදහස් වෙනවා. සතර පාය කියලා කියන එක ලේසි පහසු තැනක් නෙමෙයි පින්වතුනි. ඔබ අද දන්නේ නැහැ පින්වතුනි ඔබ කොහෙටද යන්න නැඹුරු වෙලා ඉන්නේ කියලා. කය කැඩෙන්න විතරයි කය කැඩෙන පමාවට කුණු පෙරේතය වෙන්න බලාගෙන පිංගුතුනි ඉන්නේ මේක තමයි මේ ලෝකේ යථාර්ථය මේ යථාර්ථය තේරුම් ගන්න නැතුව පිංගුතුනි මේ යන ගමනේදී මහා විනාශයක් හැරෙන කිසිම සුගතියක් නම් සිද්ධ වෙන මට්ටමක් නෑ මේ පිළිබඳව මම ගොඩාක් පරිශන පැවැත්තුවා මේ මැරෙන මිනිසයාට මේ මොකද්ද වෙන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා විවිධාකාර සූත්‍රවල පිංගුතුනි මේ සූත්‍ර කියවනම් අපිට හීන් දාඩිය දාලේයි ඔබ මේ අගේට දැන් ඉන්නවා පින්විතනි මේ අගේට ඉඳලා ඉවරලා කය කල්ලගේ ගමන් කුණු පෙරේතෙක් වෙනවා බලන්න කරගන්න අපරාධේ මොකද්ද කියලා. හැබැයි අද පෙරේතේ දිහා දැක්කට පස්සේ ඊය මොකಾದ මේ ඊ මොකද්ද කිහි කී හොයනවා පින්විතනි නමුත් ওই පෙරේතෙක් වෙනවා කියන එක ලේසි පහසු වැඩක්ද කියලා හිතලා බලන්න. තිරිසනෙක් වෙනවා කියන එක ලේසි පහසු වැඩක්ද කියලා හිතලා බලන්න පින්විතනි අද ඔබ මේ මනුස්ස කයත් දරාගෙන ඉන්නලා මිනිස්සෙක් කියලා අද ඔබට හිතන්න පුළුවන් මට්ටමක් හැදිලා තියෙනවා. ඔබ ඒ ගැන හිත හිතා හිත හිතා පිඟුතුනි මේ ලෝකයේ තියෙන දේවල් අල්ලල් අල්ලල් යන ගමන කියන්නේ ඔබ. ඒකට හේතුව තමයි ඔබට සත්තුණු ශාස්ත්‍රයක් වැඩි ලැබිලා නැති නිසා. යථාර්ථවත් සද්ධර්මයේ ඔබගේ ඔළුවට ඔබ ගත්තේ නැති නිසා. පුංචි කාලේ ඉඳලම පිඟුතුනි ඔබට ලෝකේ අල්ලන්න උගන්නලා. ඔබ ලෝකේ අල්ලල්ල ලෝකේ අල්ලල්ල යනවා පිඟුතුනි ඔබ ගත්ත දෙයක්ුත් නැහැ අන්තිමට අර ගහපු පදයක්ුත් නැහැ බෙරේ පළුවකුත් නැති පිරිස ඕනේ තරම් දැන් ඉන්නවා. ඔබගේ ආච්චියම දිහා බැලුවා නම් එහෙම දැන් බෙරේ පළුවක් නැහැ. ඔය බෙරේ පළුව ගැන මම තව ටිකකින් කියන්නම් ඔය අපේ පැරණ ඔය දීපු උදාහරණේ මොකද්ද කියලා ඔය උපහැරණේ මොකද්ද කියලා. අන්තිමට බෙරේ පළුවකුත් නැතුව පිංගුතුනි ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා. දන්නේම නැතුව අර කුණු පෙරේත් එක්කලා උපදිනවා පිංගුතුනි ඕක තමයි මේ සංසාරේ ස්වභාවය. ඔබ අද මොන මට්ටමින් ජීවත් වුණත් පිංගුතුනි මෙතන තියෙන වැදගත්ම හරිය තමයි මේ ලෝකයේ තියෙනවා පිංගුතුනි සම්මුතිය කියලා එකක් තියෙනවා යථාර්ථය කියලා තව එකක් තියෙනවා. ඔබ අද මේ ජීවත් වෙන්නේ පිංගුතුනි තනිකරම සම්මුති ලෝකේ. සම්මුතියක තමයි ඔබ ඔය ඉන්නේ. ඔබ තාත්තා වෙලා ඇති අම්මා වෙලා ඇති පින්විතුනි නැත්නම් දායක සභාවේ සභාපති වෙලා ඇති නැත්නම් තවත් සභාවක සභාපති වෙලා ඇති. ගමේ මොකක් හරි තැනක ඔබට යම් තනතුරක් දීලා ඇති ඔය හැම එකක්ම පින්විතුනි මේ ලෝක සත්‍යය විසින් ඔබට දීපු දේවල්. මේ එකක්වත් යථාර්ථේ නෙමෙයි. සමහර වෙලාවට ඔබ ඉස්කෝලේ විදුහල්පතිතුමා වෙන්නේ නැති. ගුරුවරයෙක් වෙන්නේ නැති. ඔය මොකක් හරි දෙයක් ඔබට තනතුරක් ලැබිලා ඇති. ජනාධිපතිතුමා වෙන්නේ නැති අගමැතිතුමා වෙන්නේ නැති ආදී වශයෙන් ඔය හැමතැනම පින්විතනි ඔය ඔක්කොම තියෙන්නේ තනතුරු දීපුවා. මේ එකක්වත් පින්විතනි යථාර්ථය නෙමෙයි. මේ ඔක්කොම සම්මුති. අපි ඔක්කොටම එකතු වෙලා වුණනම් පුළුවන් පින්විතනි මේ සභාවට සභාපති කෙනෙක් පත් කරන්න. අපි ඔක්කොම කැමති වුණා නම් ආන් එයා තමයි එදාට සභාපති. එහෙනම් එදාට එයා සභාපති නම් පින්විතනි ඕක යථාර්ථයේද? ඕක සම්මුතියක් නේ. ඉතින් ඔය සම්මුතියට අපි පත් වෙලා පින්වතනි ඔය සම්මුතිය ওই විදියට පවත්වාගෙන යන්න කරන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නිසා අන්තිමට පින්වතනි අපිට වෙන්නේ අර අර කුණු පෙරේතිය වෙන්න නිකන් හිතලා බලන්නකෝ ඔබ අවුරුද්දක් ඉන්නවා සභාපතිකමේ ඒ අවුරුද්දක් සභාපතිකමේ ඉඳලා ඒ සභාපතිකම දරාගෙන යාම උදෙසා කවුරු හරි කෙනෙක් ඒකට අඩන්තේට්ටමක් කරන්න නම් ඔබ මොකද කරන්නේ වහ වහ එයා වයින් කළා දානවා එතනේ එයාට හිංගයක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් මොකක් හරි දෙයක් කළා විනාශ කළා දානවා අවුරුද්දකින් පස්සේ සභාපතිකම ඉවරයි දැන් මොකද්ද ඉතුරු දැන් මොකද්ද ඔබට ඉතුරු වෙලා තියෙන්නේ අන්තිමට ඒක රැක ගන්න දරන උත්සාහයේදී පිට වෙච්ච හිංගි හිංසාව වලට අදාළ විපාක ටික විතරයි නේද ඉතින් ওই විපාක ටික ඔබට පරිසම් දුන්නට පස්සේ ඔබ කොහෙටද යන්නේ නිකන් හිතලා බලන්නකො පිටින් මහා මෝඩ වැඩපිළිවෙලක් අපි මේ මේ ජීවත් වෙච්ච පටන් ගත්ත දවසේ ඉඳලා මේ කරගෙන යන්නේ මේවා අපි හරියට තේරුම් ගන්න නැති නිසානේ මේ ඔක්කොම වෙලා තියෙන්නේ. අපි හිතන් ඉන්නේ පිටින් අපිට මේ ලෝකේ ගොඩාක් දේවල් හරි ඉක්මනට ලබා ගන්න පුළුවන් කියලා. අපි හිතාගෙන ඉන්නේ පිටින් මේ සියල්ල අපි වශයෙන් පවතිනවා කියලා. මේ අපිට කැමති විදිහට මේ ඔක්කොම තියාගන්න පුළුවන් කියලා. ඔය මට්ටමින් හිතන්න ගිහිල්ලා පින්විතනි අද අන්තිමට අපි කරගෙන තියෙන්නේ මොකද්ද? මහා විනාශයක් කරගෙන ඔය විනාශෙන් ඔය කය කඩලා ගිය ගමන් හොඳ වෙලාවට පින්විතනි අපිට මේ ඝන ශරීර තියෙන්නේ. ඝන ශරීරයක් තියෙන නිසා ඔබ ඔහොම ඉන්නවා පිංගුතුනි නැත්තම් ඔබ කරගන්න මේ මේ දක්වා කරගත්ත පාප කර්ම ටිකට ඔබ දැන් ඉන්න හේතුවක් නැහැ. දිව්‍ය ශරීරයක් එහෙම ඔබට තිබුණා නම් පිංගුතුනි මේ පාප කර්මේ කරපු තැනින් ගිහිල්ලා අවිතිමා නරක ආදී උපදින්නේ. හැබැයි අපි ඔක්කොම පිංගුතුනි ගණන් ගන්නේ නම් අපි කරපු පිං වැඩ ටික විතරයි. ඔක්කොම පින් පොතක් තියාගෙන ලියන ඔක්කොම මම මේ පින කළා මේ පින කළා මේ පින කළා කියලා. හැබැයි පින්දුනි පින් පොතක් ලිව්වට පව් නම් පව් පැදුරක් ලියන්න වෙන්නේ. මොකද මාගලක තමයි කරපු පව් ටික ලියන්න වෙන්නේ. ඒ තරම් පව් කරනවා පින්දුනි උදේ ඉඳලා හවස වෙනකන්. ලෝක සත්‍යය. ඒක තමයි හැටි. ඒකට හේතුව තමයි පින්දුනි මම දෙයකට කැමති නම් ඒ දේ ඒ විදිහට පවතින්නේ නැත්නම් පින්දුනි මම ඒක ඒ විදිහට පවත්වන්න උත්සාහ කරනවා. ඒක තමයි ස්වභාවය. හේතුව මොකද්ද පින්දුනි ඔබ සතුටටපත් වෙන්නේ මොකක් නිසාද? මට දෙන්න උත්තරය. ඔබ සතුටටපත් වෙන්නේ මොකක් නිසාද? ඔබ ජීවිතේ සතුට වෙනා නම් මෙච්චර කාලයක් සතුටුනේ මොකක් නිසාද කියන්න මට? ඔබ කැමති දේ ඔබට ලැබිච්ච නිසා නේද? වෙන දෙයකින් සතුට වෙලා තියෙනවද කවදාවත්? ඔබ දෙයකට කැමති වුණා, ඒ කැමති වෙච්ච දේ ඔබට ලැබුණා දැන් ඔබට සතුටුයි නේද? ඒ හැරෙන වෙන සතුට වෙච්ච එකම එක අවස්ථාවක් මට කියන්න තියෙනවනේ. පින් කිරීම කියලා කියන්නේත් ඔය ක්‍රිකට් ඕකටමනේ පින් හදන්නේ. පින් කළා සතුට වෙනවා කියන්නේ ඇයි ඔබ? පින් කිරීමෙන් ලබන සතුට මොකක්ද? ඔබ දෙයකට කැමති. ඒ කැමති දේ පවත්වාගෙන යන ඔබ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. ඒ කරද්දී ලෝක සත්‍යයට යහපතක් වුණා නම් ඒකට කියනවා මොකක් කියලාද? පින කියලා. එන ඔබ දෙයකට කැමති වෙලා ඒ කැමති වෙච්ච දේ ඒ විදියට පවත්වාගෙන යා මුදෙසා යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කරද්දී ඒකෙන් ලෝක සත්‍යයට යහපතක් වුණා නම් පින්වතුනි ආන් ඒකට කිව්වා පින කියලා. ඒකෙන් ලෝක සත්‍යයට අයහපතක් වුණා නම් මොකද වෙන්නේ? ඒකට කිව්වා පව කියලා. ඔන්න ඕකයි පින පව කියලා කියන්නේ. එහෙනම් මේ පින පව කියන දේ නිර්මාණය වෙලා ඉන්නේ පින්වතුනි. ඔබ දෙයකට කැමති හින්දා නේද? ඔබ යම් දෙයකට කැමති වෙලා ඔබ ඒ කැමති වෙච්ච දේ පින්වතුනි මේ විදිහට පවත්වගෙන යන්න උත්සාහ කරනවා. මොකද ඔබ යම් දෙයකට කැමති වුණොත් ඒ දේ ඔබ ගාව තියෙනකන් ඔබට සතුටුයි. ඔබ ජීවිතේ සතුට වෙන්නේ ඔන්න ඔය ක්‍රමයට. ඒ කියන්නේ කවදාවත් මේ ඇත්ත වශයෙන්ම තියෙන සතුටක් නෙමෙයි ඔබ ඔය භුක්ති විඳින්නේ. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ තියෙන සතුටට කියනවා පිටුට නිර්ආමිෂ ප්‍රීතිය කියලා. ආමිෂ ප්‍රීතිය කියන එක ඇත්තටම ලෝකේ තියෙන එකක් නෙමෙයි මවාගත් එකක්. ඔබට ඕනේ තරම් ප්‍රීතිය මවා ගන්න පුළුවන්. ප්‍රීතිය මවා ගන්න නම් කරන්න තියෙන්නේ මොකද්ද පිටුටනි ඔබට මොකක් හරි තියෙන එකක් බල්ලි විරලා ඒකට කැමති වෙනවා. ඔබ ගාව තියෙන රිදී මාලයක් නම් පිටුටනි රත්තරන් මාලයක් ඔබට නැත්තම් ඔබට සතුට වෙන හරි ලේසි මක් වුණාමද? ඔබ රිදීමාලයට කැමති වෙනවා. මේ රිදීමාලයට කැමති වෙච්ච ගමන් පින්විතනි ඔබට දැන් රිදීමාලයක් තියෙනවා. දැන් ඔබට හරි සතුටුයි. එහෙනම් ඔබගේ සතුට කියන එක ඔන්න ඔතන තියෙන එකක් පින්විතනි ඔබ මෙච්චර කාලයක් සතුට උදෙසා කියලා. යම් කිසි වැඩ කටයුත්තක් කරගෙන ආවනම් කරගෙන ආවේ ඔන්න ඕක ලබන්නේ. ඔබ මොකකට හරි කැමති නම් ඒක ඔබට ලැබිච්ච ගමන් ඔබට හරි සතුටුයි. ඕනෙම කෙනෙක් මින්ගුතනි මේ ලෝක සත්‍යයා කියන මේ ලෝකයේ උල උලා කන්න බලාගෙන ඉන්න පිරිස ඉන්නවනේ. මේ ලෝකයේ උල උලා කන්න බලාගෙන ඉන්න පිරිස මින්ගුතනි ප්‍රීතියටපත් වෙන්නේ ඔන්න ඔය තුල. ඒ හැරෙන්න වෙන කිසිම ප්‍රීතියක් මේ ලෝක සත්‍යයට ලබන්න බෑ. මොකද නිරාමිස ප්‍රීතිය කියන එක පින්ගුතනි කැමැත්තක් මත තියෙන එකක් නෙමෙයි. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ පින්ගුතනි අතහැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් ලබන සැනසුමට. ඒ සැනසුම කියන එක මේ ලෝක සත්‍යයටම පොදු එකක් හැමෝම එකතු වෙලා ඒක කළොත් හැමෝටම ඒක ලැබෙන එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියන ආමිස ප්‍රීතිය පින්විතනේ ඔබ ඔය විඳින්න හදන ප්‍රීතිය. උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා මහන්සිලා කොහොම හරි එකතු කරලා එකතු කරලා මේ විඳින්න හදන ප්‍රීතිය කියලා කියන එක පින්විතනේ ඔබ හිතේ හදාගත් එකක්. හරි පව්. හිතේ හැදිච්ච ප්‍රීතියක්. නැත්තම් මට කියන්නකෝ ඊයේ විඳපු ප්‍රීතියකෝ ඔබට මොකද්ද ඊයේ ඉඳලා කරපු වැඩ කටයුත්තේ ඉතුරු වුණේ අන්තිමට? නිකන් හොඳට කල්පනා කරලා බලන්න පින්කත. ඊයේ ඉඳලා කරගා කරපු වැඩ කටයුතු ඊයේ ඉඳලා මේ මහන්සි වුණේ මොකටද? මේ දේශනාව සම්බන්ධනේ මම කියන්නේ. ඊයේ දවසේ ජීවිතේ ගත කරන්න ඔබ මහන්සි වුණානේ මොනවා හරි වැඩපිළිවෙලක් කරානේ. එහෙනම් ඒ ජීවිතේ ගත කරන්න ඔබ මහන්සි වෙච්ච වැඩපිළිවෙල තුල මොකද්ද ඔබට සිද්ධ වුණේ කියන්නේ අන්තිමට? මොකද්ද ඔබට ඉතුරු වුණේ? ඔබ ඇහෙන් රූපයක් බැලුවා නම් පින්වතුනි ඇහෙන් රූපේ බැලුවට පස්සේ මොකද්ද ඔබට ඉතුරුනේ? දැන් ඔය ඇහෙන් නිකන් රූප බැලුවේ නෑනේ ඔබ ඔය ඇහෙන් රූපයක් බලන්න මහා වෙහෙසිල්ලක් වෙහෙතුණානේ. ඒ මහා වෙහෙසිල්ලක් වෙහෙසිලා ඉවරලා ඔබ රූපයක් බැලුවනේ දැන් මට කියන්නකො මොකද්ද දැන් ඉතුරු වෙලා තියෙන්නේ කියලා ඔබට ඒකෙන්. මොකද්ද ඉතුරු වෙලා තියෙන්නේ? ඔබට පින්වතුනි ඔබ හිතාගන්න ඔබ මොකක් හරි බලාපොරොත්තුවකින් ඒ රූපෙ දිහා බැලුවේ. ඒ රූපෙ දිහා මොකක් හරි බලාපොරොත්තුවකින් බල්ලි වෙන දැන් ඒ බලාපොරොත්තුව ඔබ ගාව තියෙනවද ඉෂ්ට වුණාද ඒක? දැන් ඔබට ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? ඉතුරු වෙලා තියෙන්නේ පින්වතුනි ඔබ ඒ ඒ රූපේ බැලීම උදෙසා යම්කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් කළා නම් ආන් ඒ කිරීම නිසා හටගත්ත විපාක ටික විතරයි නේද? ඔබ ඉස්සරහා කවුරු හරි ඉන්නවා යා නිසා ඔබට පේන්නේ නැහැ. එහෙනම් ඔබට ඒක බලන්න ඕනේකමට ඔබ මොකද කරන්නේ විඳ අරකට ගහන ඔලුව ටිකක් ගහගෙන පලෙන් ඔතන යන්න කියලා. එහෙනම් අර මනුස්සයාට හිංගියක් හිංසාවක් කරපු නිසා ඒ මනුස්සයාගේ හිතක් රිද්දපු නිසා ගතක් රිද්දපු නිසා ඒ කරගත්ත විපාකේ ඔබට තියෙනවා පින්විතන ඉතුරු වෙලා අන්තිමට ඔබ බලපු රූපේ කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ නේද? ඉතින් ඔබ ওই ටිකනේ පින්විතන මේ උදේ ඉඳලා රැ වෙනකම් කරන්නේ. හොඳට කල්පනා කරලා බලන්න මම මේ කියන දේ ඔබට අන්තිමට මේ මේ ජීවිතයක් ලබාගෙන අද මේ දක්වා පින්වතනි ඉතුරු වෙලා තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ ඔබ ඔන්න ඔය ටික කරගැනීම උදෙසා කරගත්ත කරගත්ත කර්ම වලට අදාළ විපාක විතරයි නේද? අරිහතුන් වහන්සේටත් ඔච්චරයි පින්වතනි ඉතුරු වෙන්නේ අරිහතුන් වහන්සේටත් අරිහත් ඵලයේ ලැබව මොහොතේ ඉඳලා. උන්වහන්සේට තියෙන අර විපාක ටික විතරයි ඉතුරු වෙලා. ඒ විපාක ටික උන්වහන්සේ ගෙව ගෙවා ගෙව ගෙවා ගෙව ගෙවා ඉඳලා පින්වතනි උන්වහන්සේ පිරිනවම් පානවා. දැන් බලන්න අර මුලාවෙන් ඉන්න කාලේ දැන් ඔබ මේ මුලාවෙන් ඉන්න කාලේ මේක. ඒකයි මේ තථාගතයන් වහන්සේගේ දහම් පරිචීලනය කළාට පස්සේ පිංගුතුනේ මේ මුලාවෙන් නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් එතකම පිංගුතුනේ ඔය කියන මුලාවෙන් ඉඳලා මහා විනාශයක් තමයි අපිට සිද්ධ වෙන්නේ. මම ඔබගෙන් අහන්නම් ප්‍රශ්නයක් පිංගුතුනේ ඔබ මුලාවේද ඉන්නේ නැද්ද කියලා මට කියන්න. හැබැයි දැන් මේ දහම දැන් මේ අහලා තියන අය මේකට උත්තර දෙන්න යන්න එපා. දේශනා කීපයකටම සම්බන්ධ වෙලා නම් මේකට උත්තර දෙන්න එපා. මොකද ඔබ දන්නවනේ උත්තරේ. මේකට මට දෙන්න මම සරල ප්‍රශ්නයක් අහන්නේ මහ ලොකු ප්‍රශ්න අහන්නේ නිල් පාටයි රතු පාටයි දෙකෙන් ඔබ වැඩිපුර කැමති පාට මොකක්ද දැන් බලන්න මම අමාරු ප්‍රශ්න අහන්නේ නැහැ නිකාගෙන්වත් නිල් පාටයි රතු පාටයි කියන පාට දෙකෙන් ඔබ වැඩිපුර කැමති පාට මොකක්ද? බොහොම සරල ප්‍රශ්නයක් මං ඇහුවේ. දෙන්න උත්තරයක් නැද්ද? ඉතින් ওই දෙකෙන් එකක් නේ කියන්න තියෙන්නේ. නිල්ද රතුද ඔබ වැඩිපුරම කැමති? නිල් පාට. ඔබ වැඩිපුරම කැමති නිල් පාටට නම් පින්විතනේ නිකමට හිතලා බලන්න. මම ඔබගෙන් ඇහුවොත් එහෙම ඇයි කියලා ඔබ නිල් පාටට කැමති ඔබට දෙන්න උත්තරයක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න මේ මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් මම ඔබෙන් ඇහුවේ. තථාගතයන් වහන්සේ තමයි පින්විතනේ මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මනෝවිද්‍යාඥයා. ඔබ දන්නේ තථාගතයන් වහන්සේට මල් පූජා කර කර ඉන්න නම් පින්විතනේ ඔබ හරි පව්. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ පිටුදින එසේ මෙසේ උත්මයෙක් නෙමේ මහා ප්‍රඥෙක් මේ ලෝකෙට පහළ වෙච්ච ලෝකෙ පිනට පහළ වෙච්ච. ඒ වගේම පිටුදින මෙතනින් ගොඩ යන්න ධහමක් දේශනා කරපු එකම උත්මය වෙන කිසිම ශාසනයක පිටුදින මේ ධහම නෑ. මෙතනින් ගොඩ යන්න. මේ සතර අපායන් සහ මුලින්ම නිදහස් වෙන්න කිසිම තැනක ධහමක් නෑ පිටුදින තථාගතයන් වහන්සේගේ ධහම විතරයි තියෙන්නේ. මේ සංසාරයෙන් සහ මුලින්ම මේ 31 ලෝක ධාතුවෙන් ගැලවිලා යන්න තියෙන එකම එක දහම තථාගතයන් වහන්සේගේ දහම විතරයි. එහෙනම් ඒ දහම ඔබ ශ්‍රවණය කරගත්තේ නැත්නම් පින්විතනි උන්වහන්සේට මල් පහන් පූජා කර කර ඉන්න එක විතර නම් ඔබ කරගන්නේ පින්විතනි ඔබ මහා අපරාධයක් ජීවිතයට කරගන්නේ මොකද ඔබට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අපරාධයක් වෙනවා. මම ඒකෙන් කියන්නේ තථාගතයන් වහන්සේට මල් පහන් පූජා කරන්න එපා කියලා නෙමෙයි. උන්වහන්සේ තරම් මල් පහන් පූජක පූජාව ලබන්න සුදුසු කෙනෙක් මේ තුන් ලෝකේ නැහැ. නමුත් මින්වතුනි උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ තමයි ඔබට මේ මනුෂ්‍ය ජීවිතය ලැබිච්ච වෙලාවේ මෙතනින් ගොඩේයි කියලා. නමුත් ඔබ මොකද කරන්නේ මේකට තව තවත් ඇලිලා ඇලිලා ඇලිලා ඇලිලා මින්වතුනි නිකන් අපරාධේ කුණු පෙරේතය වෙනවා මැරිලා. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනේ. මොකද ඔබ මොන තරහතිනමක හිටියත් මින්වතුනි ඔබට උරුමට එන්නේ එකම එක දෙයයි. ඒ තමයි Taman කරගත් හරියේ විපාක කය හොම මිතුරු වෙලා චරස් ගාලා මැරිලා ගිහිනා ඔය කොහේ හරි තැනක උපදිනවා. ලේසි වෙන්නේ නැහැ. දැන් මේ දේශනාව පටන් ගන්නකොටම බල්ල ටිකක් කෑ ගහනවා දැන් වුණා නේද? ඔබට හීන්දාඩිය දාන්න නැද්ද පින්වතුනේ බල්ලෝ කෑ ගහන්න වැහෙනකොට? ඔය බල්ලා කියන්නේ මොකද්ද ඔය? මේක ඉස්සෙල්ලා අද හිටපු මිනිස්සු ඉන්නේ පින්වතුනේ ඔය බල්ලෙක් කියලා ඉන්නේ දැන් ඒක ඉවරයිනේ. හීන්දාඩිය දාන්න එපා ඔය බල්ලෙක් දකින්නකොට ඔබට. ඇයි ඔබ සතර පහේ නිදහස් වෙලා නැත්නම් ඔබට යන්න තියෙන උරුමනේ ඔය තියෙන්නේ. දන්නේ වගේ ඉඳලා හරියනවද? ඔය උරුමේ. ඔතන ඉඳලා තමයි ආවෙත්. දැන් යන්න යන්නෙත් ඔතනටමයි. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකයි මේ ඔබට මේ තේරුම් කරන්න හදන්නේ පින්විතනේ. මොකද අපිට හිතාගෙන ඉන්න පුළුවන් ඕන එකක්. දැන් ඔබට හිතන්න පුළුවන් ඕන බෙල්ල කැපුවම මැරෙන්නෙත් නැහැ කියලා. හිතා එහෙම හිතන්න පුළුවන් නේද? හැමෝගෙන් බෙල්ල කපාගෙන කපාගෙන යනවා ඔබට හිතන්න පුළුවන් බෙල්ල කැපුවට මැරෙන්නේ නැහැ. කපහම මගේ බෙල්ල. එහෙම හිතන්න පුළුවන් නේද? නමුත් කැපුවොත් මොකද වෙන්නේ? මැරෙනවා. එහෙනම් යථාර්ථය එකක් ඔබ හිතන එක තව එකක්. ඔබට ඕන එකක් හිතන් ඉන්න පුළුවන්. ලෝකෙට ලොක්කා මං තමයි කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඔය මොකක් හිතන් හිටියත් පින්විතනි අන්තිමට යථාර්ථයට අහු වෙන්න එක දෙයයි. ඒ තමයි පින්විතනි මේ කරමනේ කරන්න ඔබ කරගත්ත පාප කර්ම හිතන දාලා අනිවාර්යයෙන්ම යන්න වෙන තැන තමයි එතන. ඉතින් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ගොඩ යන්න තියෙන chance එකකින් ප්‍රයෝජනයක් ගත්ත නැත්නම් ඒක අපරාධයක්. එහෙනම් දැන් බලන්න පින්විතනි ඔබ මං ඇහුවාම නිල් පාටද රතු පාටද කැමති කියලා ඔබ කියන නිල් පාටට කැමතිලු. හේතුව මොකද්ද කියලා අහුවාම දෙන්න උත්තරයක් නැහැ. එහෙනම් මම ඔබේ ඊළඟ ප්‍රශ්නේ අහන්නම්. කිසිම හේතුවක් නැතුව එක එක දේවල් වලට කැමතියට කියන්නම් මොකද්ද? කිසිම හේතුවක් නැතුව කතා කරන කතා කරන අයට කියන නම් මොකද්ද? මොකක් කියලාද කියන්නේ? බය නැතුව කියන්නේ. මොකක් කියලාද කියන්නේ? පිස්සෝ. එහෙනම් ඔබ හොඳට හිතලා බලන්න පිළිතුරු ඔබට පිස්සු නැද්ද කියලා? හොඳට කල්පනා කරලා බලන්න මෙතන ඉන්න 99කට පිස්සු නැද්ද කියලා 99ක් හෝ වේවා 100ම හෝ වේවා මොකද මේ පිස්සුව නැති අරිහතුන් වහන්සේට විතරයි පිස්සු අනිත් හැමෝටම මේ පිස්සුව තියෙන අඩු වැඩි වශයෙන් හේතුව පින්වතුනි ඔබ කියනවා නිල් පාටට කැමතිලු ඇයි රතු පාට ඔබගේ බත් මුට්ටිය හොරකම් කළාටද රතු පාටට කැමති නැත්තේ ඇයි ඔබ රතු පාටට කැමති නැත්තේ ඇයි ඔබ නිල් පාටට කැමති ළමයා බලා ගන්නද නිල් පාට ඇවිදිලා ඔබට නිල් පාට කරපු උදව්ව මොකද්ද ඔබ නිල් පාටට කැමති වෙන්නේ ඇයි ඔබ රතු පාටට කැමති නැහැ කියලා කියන්නේ නිකමන හිතලා බලන්නකො පින්විතනේ මොකක් හරි දෝෂයක් තියෙනවනේ අපිට. ඉතින් ওই දෝෂෙට උත්තර හොයාගන්න බෑ නැත්නම් පිස්සෙක් වෙලානේ මැරෙන්න වෙන්නේ. දැන් ඔබට හොඳ ආකාරව තේරෙන්නේ නැද්ද ඔබ නිල් පාටට කැමතියි කියලා කිව්වයි කියලා කියන්නේ පින්විතනේ ඔබට පිස්සුව කියලා. ඔබට ඒක එහෙම කැමැත්තක් එනවා කියලා කියන්නේ. නිකමන හිතලා බලන්න. මනුස්ස දේනුවක් යනවා එළ දෙනක් යනවා. ගෑනු කෙනෙකුයි එළ දෙනෙකුයි යනවා. එළ දෙන යන්නේ අමුහෙළුවෙන්. මනුස්ස දේනුව යනවා බාගෙට ඇඳුමක් ඇඳගෙන. කවුරු දිහා දැක්කහමද වැඩිපුර කාමයේ ජනිත වෙන්නේ පිරිමියාට? මනුස්ස දෙනෝ දිහා දැක්කහම. ඉතින් අර අමු හෙළුවෙන් යන එළදෙන දිහා දැක්කහම ඒක එන්නේ නැහැ. එහෙනම් පිස්සුනේ පිංගුදනේ තනි කර. ඉතින් මොකක් හරි මානසිකව තියෙනවනේ ලොකු ගැටලුවක් පිංගුදනේ. ඔය ගැටලුවට උත්තර හොයාගන්න එපා. ඔබට දෙනවා පිංගුදනේ perfumes දෙකක්. scents දෙකක් දෙනවා. එකක් අරලිය මල් සුවඳයි අනිත් එක සම්මන් පිච්ච මල් සුවඳයි. ওই දෙකෙන් වැඩිපුර කැමති මොකටද? ඔබට වැඩිපුර කැමැත්තක් තියෙනව නේද මොකක් හරි එකකට. ඉතින් ඔබට පිස්සුනේ තනිකර මේ මේ සුවඳ දෙකක් තියෙන එකෙන් ඔබ එකකට වැඩිපුර කැමතිලු. ඔබ කවදාවත් හිතලා බැලුවේ නැද්ද ඇයි කියලා? ඇයි මම මේ මේ ඇයි මං අනිත් එකත් ඇයි අනිත් එකට කැමති නැත්තේ මං? නිකම්ම හිතලා බලන්න. එහෙනම් බින්දුනේ ඔතන මොකක් හරි ලොකු දෝෂයක් තියෙනවා. ආන් ඒ දෝෂයට උත්තරයි හොයාගන්න ඕනේ. ඇයි කියලා හොයලා බලන්න ඇයි මම මේකට කැමති? ඇයි මං අරකට කැමති නැත්තේ? කෙනෙක් ඉන්නවා පින්විතනි පැන් රසට කැමති. තව කෙනෙක් ඉන්නවා ඇඹුල් රසට කැමති. ඇයි? ඔබගෙන් මම ඇහුවොත් පැන් රසටද ඇඹුල් රසටද වැඩිපුර කැමති කියලා ඔබ කියයි මොකක් හරි රසයක්. ඇයි? දෙන්න තියෙනවද උත්තරයක්? උත්තර නෑ දෙන්න. ඇයි කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් නෑ. එහෙනම් ඉතින් අපි හොයලා බලන්න එපා මේ මොකක් හරි ගැටලුවක් අපේ ජීවිතවල තියෙනවනේ මේ අපේ මනසේ මොකක් හරි ගැටලුවක් තියෙනවා මානසික ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ මානසික ප්‍රශ්න නිසා තමයි පිංගුතුනි මං කිව්වේ ඔක්කොටම පිස්සු කියලා. මේ පිස්සු කියන වචනේට පිංගුතුනි තේරුමක් තියෙනවා. මම මේ කතා කරන්නේ පිස්සන් කොටුවේ ඉන්න පිස්සු ගැන නෙමෙයි. පිස්සන් කොටුවෙන් එළියේ ඉන්න පිස්සු ගැන. පිස්සන් කොටුවේ ඇතුලේ පිස්සු කොටසක් ඉන්නවා පිස්සන් කොටුවෙන් පිට පිස්සු කොටසක් ඉන්නවා මම ওই දෙකොල්ල ගැනම පෙන්වන්නම්. එතකොට ඔබට තේරෙයි හොඳ වෙලාවට කියලා පිංගුතුනි ඒකුංග කොටු කළේ. ඇයි ඒකුංගේ ආරක්ෂාවට? මොකද ඒක ඇතුලේ ඉන්න පිස්සන්ට වඩා පිංගුතුනි එළියේ ඉන්න පිස්සන්ගේ පිස්සුව වැඩි. මම ඒක ඔබට ඔප්පු කරලා පෙන්නන්න. මේ ලෝකේ සත්තු වතු જાති දෙකක් තියෙනවා. එකක සත්තු කොටු කරලා මිනිසු නිදහසේ යනවා. අනිත් එකේ මිනිසුන්ව කොටු කරලා සත්තු නිදහසේ ඉන්නවා. ওই දෙකම තමයි ওই තියෙන්නේ. පිස්සන් කොටුවේ කියලා පිඟදින අපි පිරිසක් කොටු ගහලා තියෙනවා. ඒගොල්ලන්ගේ පිස්සුව මොකද්ද කියලා මම ඔබට පෙන්වන්න. හැබැයි පිඟුතුනි අපිට තියෙන පිස්සුව මොකද්ද කියලා ඊට කලින් අපි තේරුම් ගන්න ඕනේ. පිස්සු කියන වචනේ තේරුම තමයි පිඟුතුනි පහ ඉස්සු. පහ ඉස්සු තමයි පිස්සු වෙන්නේ. පහ ඉස්සු කියලා කියන්නේ පිටුතුනේ මේ පහ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔබ අහලා ඇති ඔය පහක් ගැන. නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන අය නම් මේ වෙනකොට මේ අහලා තියෙන මේ යතිවරයන් වහන්සේලා මනාකොට මේ ධර්ම දේශනා කරලා තියෙනවනේ ඔබට. ඒක නිසා මේ කොට ඔබ දැනගන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. ඔන්න ඔය පහ උස්සගත් අයට කියනවා පිටුතුනේ පිස්සු කියලා. ඒකයි මම කිව්වේ පින්වතුනි තථාගතයන් වහන්සේත් අරිහතුන් වහන්සේලාත් හැරෙනකොට අනිත් හැම කෙනාම පින්වතුනි අඩු වැඩි වශයෙන් ඔය කියන පිස්සුවේ තමයි ඉන්නේ. මොකද හේතුව ඔය කියන පහ උස්සගෙන තමයි ඉන්නේ. ඔය කියන පහ උස්ස ගන්නවා කියන කියන්නේ පින්වතුනි ඔබ ඇහෙන් රූපයක් දැකපු ගම ඔය කියන පහ ඔබගේ මනට එනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික. එහෙනම් ඔබ ඇහෙන් රූපයක් බලන්නේ පින්වතුනි ඕන් ඔය කියන පහ ගන්න. කණෙන් ඔබ ශබ්දයක් අහන්නේ ඕන් ඔය කියන පහ ගන්න. එහෙනම් පින්වදනි ඔබ කනට කැමති කෙනෙක් නෙමෙයි ඔබ ශබ්දයට කැමති කෙනෙක් නෙමෙයි. ඔබ කැමති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහට. ඒකට හේතුව තමයි පින්වදනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් තමයි ඔබ හැදිලා තියෙන්නේ. දැන් මම මේක කියනකොට පින්වදනි ඔබ උඩයයි. ඔබට හිතා ගන්න බැරි වෙයි මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඔබට තියෙනවනේ පින්වදනි ඔය ඝන කයක් ඔය කය ඔබද? සරල ප්‍රශ්නයක්. ඔය කය ඔබද? අපි ඔප්පු කරගමු බලන්න. දැන් නෑ කිව හරියන්නේ නෑ. නෑ කියන්නේ ඇයි කියලා ඇහුවොත් එහෙම. ඒකට උත්තර ඕනේ මට. තථාගතයන් වහන්සේගේ දහම එහෙයි කියලා ගන්න බෑ කාටවත්. එහෙයි කියලා ගත්තොත් ඒ තථාගතයන් වහන්සේගේ දහම පිළිගන්න ආකාරය නෙමෙයි. උන්වහන්සේම දේශනා කරනගත් උන්වහන්සේ දේශනා කළා තියෙන කොහොමද? හොඳට විමර්ශනය කරලා ගන්න. විමර්ශනයෙන් නැතුව දහම ගන්න යන්න එපා ගත්තොත් මෝඩයි. ඒ ඔබට මගඵල ලබන්න බෑ කවදක්වත්. තර්ක කරන්න. ඔබ හිතින් තර්ක කරන්න මේක අහන්න ගමන් හොඳට තර්ක කර කර තර්ක කර කර බලන්න. එකක්වත් එහෙයි කියලා එහෙම ගන්න යන්න එපා. එහෙයි කියලා ගත්තොත් ඔබ පරාදයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඕම් ඔය පහ ලබා ගැනීම උදෙසා තමයි පිටුතුනි මේ ඔක්කොම කරන්නේ. එහෙනම් දැන් මෙන්න මේකට එන්න කලින් පොඩ්ඩක් බලමු ඔබගේ ශරීරය ගැන. ඔය ශරීරේ ඔබද ඔප්පු කරලා බලමු. ඔය ශරීරෙට අමනුස්සයෙක් වැහුනොත් ඔය ශරීරය අරන් යන්නේ කවුද? ඔබද අමනුස්සයද? අමනුස්සයා. එහෙනම් ඔය ශරීරේ ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය ශරීරය ඔබට විතරද පාවිච්චි කරන්න පුළුවන්. නේ ඕන කෙනෙකුට පාවිච්චි කළ හැකි. අද රාත්‍රියට අමනුෂ්‍යෙක් වැහුණා නම් පිංගුදින සමහරලාට ඔබ ගිහිල්ලා කෝච්චියට බෙල්ල තියාගෙන ඉඳී. ඒ කියන්නේ අමනුෂ්‍යෙක් පිංගුදින ඔබ අරගෙන ගිහිල්ලා නැත්නම් ඔය ශරීරය අරගෙන ගිහිල්ලා කෝච්චියට බෙල්ල තියාගෙන ඉන්න කෝච්චිය එනකම්. එන මොහොතට පිංගුදින අයින් වෙනවා එංගේ. එතකොට ඔබට සිහියනවා සිහියනකොට කෝච්චිය ගියා බෙල්ලට උදී. ඊට පස්සේ කියනවා කෙල්ල තරහ වෙච්ච නිසා කොල්ල කෝච්චියට පැන්න කියලා. වැඩිපුරම පිංගුදිනි ඔය සියද විනාශා ගැනීම වලට හේතුව අමනුස්ස ප්‍රශ්න. මිනිස්සු ඒක දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ පින්විතනි ඔබත් එක්ක මේ අතීත සංසාරයත් ඉස්සේ සහසම්බන්ධ වෙලා කටයුතු කරපු මොන තරම් ඔබ කෙරෙහි වෛරයෙන් මැරිච්ච පිරිස ඉන්නවද කියලා. ඔබ අද සාන්තුරු වගේ ඉන්න ඔහේ. අද සාන්තුරු වගේ හිටියට පින්විතනි ඔබ අතීත සංසාරයක මොන තරම් දහවල වැඩ කළා ආවද කියලා ඔබ කොහොමද දන්නේ? ඔබට වචනයක් හන්දියේදී කිව්වයි කියලා මුළු පවුලම ගේ ඇතුළට දාලා ගිනි තියපු අවස්ථාවල් කොච්චරද ඔබේ සංසාරේ? එහෙනම් ඒකුම් මැරෙන වෙලාවේ පින්විතනි ඔබට සාප කර කර මැරිලා අද ඔබගේ පිටිපස්සෙන් ඇවිදින්න ඇති ඔබට මේකට වන්දිය ගන්න. එහෙනම් ඒ පිරිස් බලාගෙන ඉන්නේ කොයි මොහොතේද ඔබ ග්‍රහණයට ගන්න කියලා. ආන් ඒ මට්ටමේ ඉන්න පිරිස් පින්විතනි පොඩි වීක් පොයින්ට් එකක් දැක්ක ගමන් මොකද කරන්නේ? ටංකා ළඟ ඇතුළට රිංග ගන්නවා. රිංගගෙන ඉවරලා පින්විතනි ඔබ විනාශ කරලා දානවා. මොකද ඒගොල්ලන්ට ඕනේ ඔබ මේ ලෝකෙට ගන්න. වන්දිය දෙන්න. ඒකයි ස්වභාවය. එහෙනම් දැන් ඒක පැත්තකට දාන්නකො පොඩ්ඩක්. හැබැයි එහෙනම් දැන් ඔබට හොඳ ආකාරවම පැහැදිලි නේද පින්විතින් ඔය කියපු කාරණාව. එහෙනම් ඔබගේ ඔය ඔය කියන ශරීරය කියන්නේ ඔබ නොවන බව හොඳ ආකාරවම. ඕක තනිකරම පින්විතින් වාහනයක් විතරයි. දැන් ඔබගේ වාහනයක් තියෙනවා නම් ඔය වාහනේ යතුරු තව කෙනෙකුට දුන්නොත් එහෙනම් මොකද කරන්නේ? එයා ඒක පදවගෙන යනව නේද? එතකොට ඩ්‍රයිවර් කවුද? එතකොට ඩ්‍රයිවර් වෙන කෙනෙක්. එනකොට ආවේ ඔබ යනකොට යන්නේ වෙන කෙනෙක්. එහෙනම් පින්විතින් ඕක තනිකර වාහනයක් විතරයි නේද? එහෙනම් ඔන්න හිතලා බලන්න පිටුදෙනි ඔය කියන ශරීරය තනිකරම වාහනයක්. ඔය කියන ශරීරයේ ඕන කෙනෙකුට පදවන්න පුළුවන් එකක්. ඕනේ අමනුෂයෙකුට පුළුවන් ඕකට රිංගගෙන ඉන්නලා පදවන්න. හොඳ වෙලාවට පිටුදෙනි මනුෂයෙකුට බැරි තව එකක් පදවන්න. මනුස්සයෙකුට එහෙම පුළුවන්කමක් තිබුණා නම් එහෙම තව තව තව එකකට වෙහි ලෝක පදවන්න. මේ ලෝකේ පවත්ත ගන්න හරි අමාරු වෙනවා. මොකද ඒ තරමට ආසාවල් නේ තියෙන්නේ. නේද? ලස්සන ගෑල්ලා මේක එහෙම දැක්කනම් කොල්ලෙන් මොකද කරන්නේ? හිමි දෙයකට වැහුණා අරගෙන ගියා ගෙදර. එහෙමත් කරන්න පුළුවන් එතකොට එහෙම වුණා. හොඳ වෙලාවට ඒක කරන්න බෑ. හැබැයි අමනුෂ්‍යයන්ට පුළුවන් පින්විතේ ඔය ඇඟට ඕන කෙනෙක්ගේ ඇඟකට වැහින්න. ඒ වැහිලා ඉවර වෙලා ඔය කය පවත්තගෙන යන්න. කයේ ඉන්න පුළුවන් කයේ ඉඳලා ඉවරලා කන්න බොන්න ඒ කටයුතු ඔක්කොම ටික කරගන්න පුළුවන්. එහෙනම් ඔය කය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. දැන් ඔබට හොඳ ආකාරම ඔප්පු වෙනවද පින්විතේ ඔය කය ඔබ නෙමෙයි කියලා. මොකද දැන් අපි මේ හදන්නේ පින්විතේ මේ ඔබ කවුද කියලා හොයාගන්නේ. මේ මහා උජාරුවට මෙච්චර කාලයක් ජීවත් වෙච්ච ඔබ කවුද කියලා හොයන්නයි මේ හදන්නේ. මේක හරියාකාරව අවබෝධ කරගත්තා නම් ඔය මම කියන්නේ කවුද කියන එක හරියාකාරව වැටහිලා ආවනම් පිඟුතනි ඔය මේ ලෝකේ උලා කන එක ඔබ නතර කරනවා. මේ අද මේ මම කියලා කෙනෙක් ඔබට විද්‍යාමාන වෙලා තියෙන නිසා පිඟුතනි මේ දෘෂ්ටි වශයෙන් සංඥා වශයෙන් චිත්ත වශයෙන්ම ඔබට ඒක වැටහිලා තියෙන නිසා මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා පිඟුතනි ඔබ පුළුවන් තරම් දසකුසලයේ කර කර හරි ඔය මම පවත්වන්න හදනවා. ඒක නිසා තමයි දසකුසලයේ කියන එක මේ ලෝකෙට විද්‍යාමාන වෙන්නේ. දසකුසලයේ කියන එක කරන්න පටන් ගන්න ඔය මම ඉන්න නිසා. ඔය මම කියන එක කවුද කියලා. හැබැයි කාටවත් කියන්න බෑ පිටුදෙනි මම නෑ කියලා. කවුරුහගේ ඇහුවොත් එහෙනම් මම ඉන්නවද? මම නැද්ද? ඔය කියන ප්‍රශ්න දෙකට උත්තර දෙන්න බෑ. මම ඉන්නවා කිව්වත් වැරදි මම නෑ කිව්වත් වැරදි. මම නැත්තම් මේ ඉන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඒකටත් උත්තරේ හොයාගන්න එපා. ඒකටත් උත්තරයක් හොයාගන්න එපා. මම නෑ කියලා කිව්වොත් එහෙම. එහෙනම් අපි බලමු පින්වතුනි කවුද මේ මම කියලා. දැන් ඔබ පින්වතුනි මේ ඊයේ දවසේ ජීවත් වුණා නම් ඊයේ හරියටම දවල් 1ට ඔබ හිටපු බව ඔප්පු කරලා පෙන්වන්නේ කොහොමද මට? ඊයේ දවල් 1ට ඔබ හිටපු බව ඔප්පු කරගන්නේ කොහොමද? දැන් මාත් එක්ක කතා කරන්නේ. කතා කළා කොහොම හරි බින්දුතුනි මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම ටිකක් ගැඹුරු දහමකින් පටන් ගත්තේ. මොකද මෙතනින් කොහොම හරි ඔබ ගොඩ යායුතු නිසා මේක තේරුම් ගත්තේ නැත්නම් පින්විතනි සතර අපායේ දොරටු ඔබට ඇරිලා. මේක තේරුම් ගත්තොත් ඔන්න දොරටු ඇහෙනවා. ඒකයි තියෙන්නේ මම ඒකයි කිව්වේ තථාගත ධහම හරි වටිනවා කියලා. තථාගත ධහම කියන එක පින්විතනි ඔබ හොය හොයා ගිහිල්ලා ඉගෙන ගත යුතු දෙයක්. හැබැයි අද ඔබට වැරදිලා පින්විතනි ඔබ ඉගෙන ගන්න යන්නේ විද්‍යාවයි ගණිතයයි. අපිත් ඔය ගිනි ගෙඩි කාලා තමයි පින්විතනි ඉතින් මේ මෙතනට ආවෙත් පස්සේ ඉතින්. නැත්තම් මේ පුංචි කාලේ මේ යන්න තිබිච්ච තැන මේ. ඔය ගිනි ගෙඩි කකා අපිත් ගිහිල්ලා ඉවරලා පින්විතනි කිසිම තේරුමක් නැති වැඩ පිළිවෙලක හිටියා. මේව අවබෝධ වුණා නම් පිටුදෙනි පුංචි කාලේ අපි පුංචි කාලේ මේ විඳින සුවේ විඳිනවා. නමුත් ලෝක සත්‍ය අපිටත් දුන්නානේ ගිනි කෙටි. ඉගෙන ගත්තා නම් හරි ෂෝක් කියලා. ඉතින් ඉගෙන ගන්න ඕන එක පැත්තකට දාලා පිටුදෙනි අර ඉගෙන ගන්න ඕන නැති එක ඉගෙන ගත්ත පුළුවන් තරමේ. ඒකයි දැන් මම ඔබට කියන්නේ ඔබත් එහෙමම කරගත්ත පිරිසක් නේ. ඉගෙන ගන්න ඕන නැති ටික ගොඩාක් ඉගෙනගෙන ඉවරලා මේ ලෝකේ පවත්වගෙන යන්න. මේ සංසාරෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමය ඉගෙන ගත්තේ නැහනේ හරියට. ඒක නිසා හොඳ කල්පනාවෙන් ඉඳගෙන මේ ටික ඉගෙන ගන්න. මේ ටික ඔබ හරියාකාරව අල්ලගත්තොත් ඔබ ගොඩ. ආය 아무도 දෙයක් නෙමෙයි. මේ තියෙන ක්‍රමවේදය අල්ලගන්න. මොකද මේ මේ මම කතා කරන්න යන්නේ පිටින් විශ්වීය ක්‍රමයක්. මේ විශ්වයේ තියෙන යථාර්ථයයි කතා කරන්න වෙන මොකුත් නෙමෙයි. ආය 아무තුයෙන් මවා ගන්න දෙයක් නෙමෙයි. මේ ඇත්ත සත්‍ය කතා කරන්න මේ විශ්වයේ තියෙන. ඒකට හොඳට ඔලුවට දාගන්න. ඊයේ හවස නැත්නම් ඊයේ දවල් එකට ඔබ හිටියයි කියලා ඔප්පු කරනවා නම් පින්විතනි ඔප්පු කරන්න තියෙන එකම එක ක්‍රමයයි නේද? මොකක්ද? ඈ ඔබ මොකක් හරි දැකපු දෙයක් කියන්න නේද තියෙන්නේ? නැත්නම් අහපු දෙයක් කියන්න නේද තියෙන්නේ? නැත්නම් නාසයට හරි දිවට හරි කයට හරි දැනිච්ච දෙයක් නේද කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ මොකක් හරි හිතපු දෙයක් ගැන නේද කියන්න තියෙන්නේ. ඒ හැරෙන්න ඔබ හිතියා කියලා ඔප්පු කරලා පෙන්නන එක ක්‍රමයක් මට කියන්න. මොකක් හරි හොරකම සිද්ධ වෙච්ච වෙලාවේදී ඒ හොරකම සිද්ධ වෙච්ච වෙලාවේ නුඹ හිටියා කියලා ඔප්පු කරන්න කියලා නඩුකාරු උන්වහන්සේ කියනවා. දැන් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? ඈ? ඔබට කියන්න තියෙන පිඟුදිනි මං ඒ වෙලාවේ මෙන්න මෙහෙම බස් එකක් යනවා දැක්කා. නැත්තම් මට ඒ වෙලාවේ මෙයා කෑ ගහනවා ඇහුණා. ඔය මොකක් හරි නේද කියන්න තියෙන්නේ. එහෙනම් පිඟුදිනි ඔබගේ ජීවිතයේ මේ දක්වාම ගත වුණේ පිඟුදිනි ඔය කියන බලන එකටයි. බලන්නයි අහන්නයි දැනගන්නයි හිතන්නයි නේද? ඔය කියන කරුණු දික්ට සුත මුත විඤ්ඤාත කියන ඔන්න ඔය කරුණු හතරට නේද පිළිගන්නේ ඔබගේ මේ මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ ඔබ. ඒ හැරෙන්න මේ ලෝකේ ඔබ කිසි දෙයක් කරලා නැහැ. දැන් ඔබ කියයි ඉතින් මම රස්සාවක් කරනවානේ. රස්සාවක් කරනවා කියලත් මොකද්ද ඔබ කරන්නේ? රස්සාවක් කරනවා කියලත් මොකද්ද කරන්නේ? රස්සාවක් කරාදී ඇහෙන් දකින්න නැති අය කවුද ඉන්නේ? කනෙන් අහන්න නැති අය කවුද ඉන්නේ? පිටුදුනේ මේ මොකක් කළත් ඔය ටිකනේ කරන්න තියෙන. එහෙනම් මේ මනුස්ස ශරීරයක් මොකක් හරි මේ ජීවියක් ලැබුණාට පස්සේ පිටුදුනේ ඕන් ඔය හය ඔය කියන ආයතන හය පවත්වගෙන යන්න. ඔය කියන ආයතන හය හරහා පිටුදුනේ අර කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ ගන්න වැඩපිළිවෙල තමයි පිටුදුනේ ජීවත් වෙනවා කියලා කරන්නේ. ඔය කියන පහ යම් අවස්ථාවක ඔබට ආවේ නැත්නම් ඔය කියන හයෙන් එහෙකදී. ඒ කියන්නේ ඔබ ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ මැරිලා නෙමෙයි. පිරිණිවන් පාලා. මැරිච්ච අය ජීවත් වෙනවද නැද්ද? මැරිච්ච අය ජීවත් වෙනවද නැද්ද? ජීවත් වෙනවා ජීවත් වෙනවා. මැරුණේ මේ මේ අත්දැවෙන්නේ. ඊළඟ එකේ ටක් ගාලා ඉපදිලා ඉවර ඊළඟ එකේ යා පහ ගන්නවා. ඔය හිතක් හිතක් නෑර පහ ගන්න එක තමයි කරන්නේ ඇතුළට. හිතක් හිතක් නේද? එතකොට හිතක් ඇති වෙන වේගය කොච්චරද? තප්පරයකට ලක්ෂ කෝටි ප්‍රමාණයක්. තථාගතයන් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේ දේශනා කරනවා මට මේක මේ මේ මේ ඉලක්කම් වලින් කියන්න බෑ. උදාහරණකින් කියන්න. වේගෙන් වතුර ගලාගෙන යන ගඟක එක වතුර බිඳුවක් ඉස්සරහට ආවම ඒ අඩුව පුරවන්න තව වතුර බිඳුවක් එන්නේ. ඒටත් වඩා අඩු කාලයක් යන්න කියලා හිතක් හැදෙන්න. වේගෙන් වතුර ගලාගෙන යන ගඟක ඉස්සරහට ආපු වතුර බින්දුවේ අඩුව පුරවන්න වතුර බින්දුවක් එනවා දැකලා තියෙන යතෝස්ත. කවුරුත් නැහැ නේද? කාටවත් දකින්න පුළුවන් මේක. ඒක කාටවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ඊටත් වඩා අඩු කාලයක් යන්නේ පිංගුතන හිතක් හැදෙන්න. එහෙනම් ඔය හිතක් හැදෙන වාරයක් වාරයක් ගානේ ඔය කියන පහේ එකක් ඇතුළට එන එක තමයි වෙන්නේ. එහෙනම් පින්වතුනි ඇහෙන් රූපයක් දකිනකොටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ ගන්නවා ඇතුළට. කනෙන් ශබ්දයක් අහපු ගමන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ ගන්නවා ඇතුළට. එහෙමනම් ඔබ මොනම කටයුත්තක් කළත් පින්වතුනි ඔබට මේ ජීවිතේ පවත්වාගෙන යාම උදෙසා අවශ්‍යම කරන කරුණ මොකක්ද? ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් පිංගුතුනි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න එකට නේද පිංගුතුනි ජීවත් වෙනවා කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඕන් ඔය පහ ඇතුළට ගන්න ක්‍රියාවලියට කියනවා පිංගුතුනි ජීවත් වෙනවා කියලා. එහෙනම් දැන් මට කියන්නේ දෙවි කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? <coughs> දෙවි කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? දැන් මිනිස්සෙක් ගැන අපි කතා කළේ දැන් දෙවි කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ඒත් ඒකමයි නේද? බ්‍රහ්මෙක් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ඒත් ඒකමයි නේද? අරූපේ ඉන්න බ්‍රහ්මෙක් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ඒත් ඒකමයි. අරූපේ ඉන්න බ්‍රහ්මයා පිංගුතනි මන පාවිච්චි කරගෙන ওই පහ ඇතුළට ගන්නවා. මන පාවිච්චි කරගෙන ඕක ගන්න බැරි වුණොත් එහෙම මේ බ්‍රහ්මයා මක් වෙලා දෙනවා. පින්නම පහල නෑ වෙන්න ඕනේ එහෙනම් මේ වෙනකොට. එන ඔබගේ එක මොහොතක්වත් නෑ පිංගුතුනි ওই පහ ඔබ ඇතුළට නොගන්න. එහෙමනම් මට කියන්න පිංගුතුනි අර පහ ඉස්සු කියලා කිව්වේ අයියා. මොකද්ද ඔය පහ ඉස්සු කියලා කියන්නේ? ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහට පිංගුතුනි චන්දරාගයෙන් බැඳෙනවා. ඒ චන්දරාගයෙන් බැඳුන ගමන් මොකද වෙන්නේ පිංගුතුනි අර තිබිච්ච පහ ඔන්න ඉස්සුනා. දැන් නිල් පාටට තියෙන නිල් පාට දැක්කහම එන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඕන් ඔය පහට චන්දරාගයෙන් බැඳිච්ච නිසා මොකද උනේ ආන් ඒ පහ උඩට ඉස්සුණා දැන් රතු පාට පහ යට තියෙන රතු පාටත් දැක්කහමත් එන්නේ මොකද්ද කතා කරන්න මාත් කතා කරගෙන පුළුවන් තරම් මේක ඔලුවට ගන්න රතු පාට දැක්කහම මොකක්ද එන්නේ රතු පාට දැක්කහම මොකක්ද එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානමයි නේද වෙන එකක් එන්නේ නැහනේ ඒක ඒ ඒ ඉන්නෙත් ඒකමයි. එහෙනම් නිල් පාට දැක්කහම මොකක්ද වෙන්නේ? ඒත් ඒකමයි නේද වෙන්නේ. එහෙනම් පිංගුතුනි නිල් පාට දැක්කහම ඔබ ඒකට වැඩිපුර කැමතියි කියලා කියන්නේ හේතුව මොකක්ද? එහෙනම් ඒකට බැඳි චන්ද්‍රාගයක් තියෙනවා ඒකෙන් එන පහට. මොකක් හරි අසත්පුරුෂ ආශ්‍රයක් නිසා මොකක් හරි ක්‍රමවේදකින් ඒ පහට විශේෂයෙන් බැඳිලා. ඒ පහට විශේෂයෙන් බැඳුනට පස්සේ මොකද වෙන්නේ? ඒ පහ ටිකක් වැඩිපුර ඉස්සෙනවා. රතු පාටට වඩා ඒ පාට වැඩිපුර ඉස්සිච්ච ගමන් දැන් මොකද වෙන්නේ පිඟුතුනි අන්න පහ ඉස්සු වෙලා තියෙනවා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් පිස්සු පහ ඉස්සුනා නම් පිස්සු එහෙනම් පිඟුතුනි මේ ඔබගේ ජීවිතේ ඔබ කැමති තව ගොඩක් දේවල් තියෙනව නේද රස වලින් ගත්තොත් රස සුවඳ වලින් ගත්තොත් සුවඳ ස්පර්ශ වලින් ගත්තොත් ස්පර්ශ නේද මොනෝ මොනෝ හරි පිඟුතුනි ඔබ කැමති කියලා જાතියක් තියෙනව නේද එහෙනම් ඔය හැම මේක හොඳටම තේරුම් ගන්න ඔය කැමති හැම જાතියක්ම ඔබ ගත්තට පස්සේ ඔය හැම එකකින්ම ඔබට පහක් එන එක නේද වෙන්නේ? එහෙනම් ඔය කැමති හෝ වේවා අකමැති හෝ වේවා පිටුතුනේ ඔය කියන ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ඕන් ඔය හයටම ගෝචර වෙන මොන හරි ටිකක් තියෙනවා නම් ඒවෙන් ඔබට ඔය පහ එන එක නේද සිද්ධ වෙන්නේ. එහෙනම් මට කියන්න පිටුතුනේ දැන් ඔබ ඔය ටිකෙන් කැමති ටිකක් තියෙනවා නේද? පාට ටිකක් ගත්තොත් එimhe වාසම පාට මොකක්ද කියලා ඇහුවොත් රෝස පාට කියලා කියයි. එහෙනම් අර පාට ටිකේ තියෙන පහේම ටික ගත්තට පස්සේ ඒ පාටවල තියෙන පහේම පිංගුතුනි එකක් උඩට ඉස්සිලා නේද? රෝස පහ ඉස්සිලා. තව කෙනෙක්ගේ නිල් පහ ඉස්සිලා. ඊට පස්සේ පිංගුතුනි ලුණු ලුණු රස තියෙනවා. ලුණු රස ඉස්සිලා. ඇමුල් රස තියෙනවා තව කෙනෙක් එයාගේ ඒක ඉස්සිලා. ඔය විදිහට පිංගුතුනි ඉස්සිලා ඉස්සිලා තියෙනවා තනින් තන ටිකක්. ඕන් ඔය ඉස්සිලා තියෙන තනින් තන ඉස්සිලා තියෙන ටික ඔක්කොම ගත්තනම් ඕන් ඕක නේද පිංගුතුනි මම? ඔබගේ අනන්‍යතාවය කියන්නේ ওই ටික නේද? දැන් ඔබගේ අයියා ගැන අම්මා කියන්නේ කොහොමද? අපේ ලොකු පුතා පැන්රසට හරි කැමතියි. ඒක නිසා ඕම් මං අලුව හැදුවා. කියනවද නැද්ද? දැන් ලොකු පුතාගේ අනන්‍යතාවය අම්මා දෙන්නේ කොහොමද? වෙන මොහොකින් දෙන්නද ඉතින්? පැන්රසට කැමතියි. වෙනේ දෙන්න එකක් නැහැ අනන්‍යතාවයක් වශයෙන්. අපේ කෙල්ල රෝස පාටට කැමති ඒක නිසා මම රෝස පාට කැම්පෙට්ටියක් ගෙනාවා. කියනවද නැද්ද? එහෙනම් දැන් මේ මේ අනන්‍යතාවයේ විදියට දෙන්න හදන්නේ මොකද්ද පිංගුතුනි? ඔය කියන උස්සගත්ත පහක් නේද? එහෙනම් යම් යම් අවස්ථාවලදී පිංගුතුනි අපිට මේ මේ අපිට ගෝචර වෙච්ච දේවල් වලින් ඔය කියන පහේව ටිකක් අල්ලලා අපි උස්සගත්තට පස්සේ ආන් ඒ උස්සගත්ත පහේව ටික ඔක්කොම එකතු කරගත්තාම ඔන්න ඔතන ඉන්නවා කවුද? මම. ඒ හැරෙන්න ඔබට මම පනවන්න පුළුවන් එක තැනක් මට වෙන්නන්නේ. ඔන්න ඔතන තමයි මම ඉන්නේ. එහෙනම් දැන් ඔබ මම හදාගත්තට පස්සේ බින්දුතුනි දැන් මේ මම ඇතුළේ ඉන්නේ ඔබ කැමැතිම ටික නේද? ආපු පහේ වෑන් කැමැතිම ටික නේද ඔය තියෙන්නේ දැන් ඔය මම කියලා හදාගෙන. දැන් කැමැති මේවා නම් බින්දුතුනි දැන් ඔය කැමැති මේවා එන තරමට කැමැති නේද? එහෙනම් දැන් ඔය උස්සගත්ත කැමැති ඒවා ටික බින්දුතුනි තමන්ගෙන් අයින් වෙන්නේම හදනවා නම් මොකද ඔබ කරන්නේ? ඔබ ඒකට කැමතිද? කැමති නැහැ. එහෙනම් අයින් වෙන්න යනවා නම් ඔබ කැමති නැහැ. එහෙනම් ඔබ ඒක උදෙසා මොකද කරන්නේ? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මොනෝ හරි කරලා ඉවර වෙලා නැවත වතාවක් මක් කරන්න හදනවද? අර ටික ආපහු සැරයක් උස ගන්න හදනව නේද? එහෙනම් දැන් ඔබ ඔය ජීවත් වෙනවා කියලා මෙච්චර කල් මොකද්ද කළේ? ජීවත් වෙනවා කියලා මෙච්චර කල් දැන් ඔය මොකද්ද කරගෙන තියෙන්නේ? මම කැමති පහේව ටිකක් තියෙනවනම් ඒ උස්සගත්ත පහේව ටිකේ පැවැත්ම උදෙසා කටයුතු කරගත්ත එක නෙමෙයිද? කැමැති පහේව ටිකක් තියෙනවා නම් ඒ කැමැති පහේවා පවත්වාගෙන යාම උදෙසා වැඩ කටයුත්තක් කළා නෙමෙයිද මෙච්චර කාලයක් කළේ? එහෙනම් ඒ උදෙසා පින්විතනි ඔබ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කළාද නැද්ද? ඒ කරන එක තුලදී පිංගුතුනි ඔබ ලෝක සත්‍යයට යහපතක් නම් කළේ ඕන් ඕකට කිව්වා මොකක් කියලාද? පින කියලා. එහෙනම් ඔබ පිං කළා තියෙන පිංගුතුනි ලෝක සත්‍යයට යහපතක් කරන්නද? ඔබ මෙච්චර කල් පින් කළා තියෙන ලෝක සත්‍යයට යහපතක් කරන්නේ නැත්නම් Tamanට යහපත කරගන්නද? Tamanට යහපත කරගන්න. මොකද මගේ පැවැත්ම මම පවත්ව ගන්න. මේ උස්සගත්ත පහේ පැවැත්ම උදෙසා. උස්සගත්ත පහේ පැවැත්ම උදෙසා තමයි පින්විතනි ඔබ ඒ කරපු ඔක්කොම කළේ. දැන් ඔබ කියනෝ නේද ඔබ දරුවට ආදරේ කියලා. මං ඔප්පු කරලා පෙන්නන ඔබ දරුවට ආදරේ නැහැ කියලා. ඔබ දරුවට නෙමෙයි ආදරේ පින්විතනි ඔබ ආදරේ ඔබට. ඔබට ඕනේ හැමතිස්සෙම ඔබව පවත්ව ගන්න. මහා ආත්මార్థකාමී ලෝකයක් මේක. මොකද වෙන දෙයක් ඔබට කරන්න බෑ. ඔබට කරන්න පුළුවන් ඔබව පවත්ව ගන්න එක විතරයි. දැන් ළමයාගේ නළලේ ආව නම් එහෙම රෑෂ් එකක්. ළමයාගේ නළලේ එනවා දදයක්. ළමයාට නළල කසන්නෙත් නෑ. ගෙදර කණ්ණාඩියකුත් නෑ ළමයාට පේන්නෙත් නෑ. ඒත් ඔබ ඕකට බේත් දානවද නැද්ද? ඒ උදෙසා කටයුතු කරනවද නැද්ද? ඇයි ඇයි දැන් දරුවා දිහා බලද්දි ඔබ කැමති පහේව දෙන්නේ. ඔබ ඔබගේ දරුවා දිහා බලද්දි කැමති පහේව දෙන්නේ දැන්. දැන් එන්නේ කැමති පහේව නෙමෙයි. එහෙනම් දැන් මොකද කරන්නේ? කැමති පහේව නෙමෙයි නම් පිඟුතුනි දැන් මම පවත්වන්න අමාරුයි නේද? එතකොට මොකද කරන්නේ ඉක්මනට? මගේ පැවැත්ම උදෙසා ඉක්මනට මොකද්ද කරන්නේ? අරකට බේත් හොයනවා. ඒකට බේත් හොයන්න ගියාම දොස්තර මහත්තයා කිව්වොත් එහෙම වෙද මහත්තයා කියනවා මේකට බේත් කරන්න නම් එළුවෙන්ගේ බෙල්ල කපලා ඒකගෙන් එන ලේ ටික ඕකේ ගන්න ඕනේ කියලා නොකර ඉදීද නොකර ඉදීද එහෙනම් දැන් ඔබ පව් කරන්නේ ඇයි දරුවා වෙනුවෙන්ද පව් වෙන ඔය පව් කලේ දරුවා වෙනුවෙන්ද නෑ නෑ පව් කලේ දරුවා වෙනුවෙන් නෙමෙයි පව් කලේ පින්වතුනි අර පහ ගන්න දරුවා දිහා බලද්දී එන පහක් තියෙනවා ඒ පහ මට හරියන්නේ ඒ පහ හරියන්නේ නැති නිසා මට හරියන පහක් ගන්න නම් මම මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල කරන්න මොකද කරේ පිටුතින දසා කුසලෙන් එකක් කළා. එහෙනම් දසා කුසලේ කරපු ගමන් දැන් මොකද උනේ? අර ටික මේක ගාගත්තා දැන් හොඳ ඒවා එන්නේ. එහෙනම් දැන් පාපය කියන එක උපදින හැටි පේනවද? එහෙනම් මට කියන්න පිටුතින අරිහතුන් වහන්සේලා පිම්පව් කරනවද? ඇයි? දැන් යථාර්ථවත් ඔබ දකින්න ඕනේ මේවා. ඇයි අරිහතුන් වහන්සේලා පිම්පව් කරන්නේ නැත්තේ? පහ උස්සගෙන නැති නිසා. අරිහතුන් වහන්සේලා මේ පහ උස්සගෙන නැති නිසා පහ පහ තියාගෙන යන්න ඕනේ වැඩපිළිවෙලක් උන්වහන්සේලාට නැහැ. ඒක නිසා පින්වතුනි උන්වහන්සේලා ඒක නිසා ලෝක සත්‍යයට යහපත කරන්නෙත් නැහැ. ඒක නිසා යහපත කරන්නේ. හොඳට මතක තියාගන්න වචනේ. පහේ පැවැත්ම උදෙසා යහපත කරනවා නෙමෙයි. උන්වහන්සේලා ලෝක සත්‍යයට යහපත කරනවා. ඒකයි අරිහතුන් වහන්සේ නම දානයක් දුන්නට පස්සේ ඒකෙන් පිනක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ දානයක් දුන්නොත් ඒකෙන් පිනක් වෙනවා. දැන් ඔබ දැන් මේ ඔබ මේව අහලා තියෙනනේ මේකට කලින් හැබැයි දන්නේ නැන්නේ ඇයි කියලා. දැන් ඔබට වටහෙන්න ඕනේ දැන් ඇයි කියලා. ඇයි ඔබ දානයක් දුන්නාම පිනක් වෙන්නේ සාරිපුත්‍රයන් වහන්සේ දානය දුන්නාම පිනක් නොවුනේ? ඇයි සබ්බ පුන්නේ පාප පහිනස්ස? අරිහතුන් වහන්සේලාට කියනවා සබ්බ පුන්නේ පාප පහිනස්ස සියලුම පින්පව් ප්‍රහාණය කරපු උත්තමයෝ කියලා. එහෙනම් කොහොමද පින්පව් ප්‍රහාණය වුණා වෙන්නේ? උන්වහන්සේ දානයක් දුන්නේ ඔබත් දානයක් දෙන්නේ. එන ඔබට පින් සිද්ධ වෙන්නත්. උන්වහන්සේට පින් සිද්ධ නොවෙන්නත් මොකද්ද හේතුව? ඔන්න හොයලා බලන්න. එහෙනම් දැන් ඔබට මේ පහේ තියෙන ප්‍රශ්නෙන් ඔබට හොඳ ආකාරව පැහැදිලි වෙලා එයි නේද ඒක? ඔබ ඉන්නේ පහ උස්සගෙන. එහෙනම් ඔබ මේ ලෝකේ මොකක් හරි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරන්නේ මොකක් වෙනුවෙන්ද? මොකක් වෙනුවෙන්ද? පහ වෙනුවෙන් මම කැමති පහ ගන්න වෙන කිසි දෙයකට නෙමෙයි. එහෙනම් මම කැමති පහ ගැනීම උදෙසා නම් ඔබ ඔය කටයුත්ත කරන්න පිංගුතනි. <coughs> ඒකෙන් ලෝක සත්‍යයට යහපතක් වුණා නම් දැන් මොකද ඒක? දැන් ඒක පිනක්. එහෙනම් ඔබ පහ උස්සගෙන උස්සගත්ත පහේ පැවැත්ම උදෙසා ඔය ඔක්කොම කරන්නේ. ඒකෙන් ඔබ පවක් නම් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ලෝක සත්‍යයට අයහපතක් නම් කරන්නේ ඔන්න ඔබට ඔකෙන් පවක් සිද්ධ වෙනවා. ඉතින් බින්වතුනි මට ඔබ කියන්නකෝ මෙච්චර කාලයක් ඔබ ඔබව පවත්වාගෙන යන්න පින්ද පවුද කළේ වැඩිපුර. පව්. පින් කළා කියනවා නම් පින්වතුනි ඔබ පින් කළාද 101ක්. ඉතුරු 199 ඔබ කළේ පව්. ඒකයි ස්වභාවය. මොකද ලේසි නෑ පිනක් කරන්න. හරකෙක් ඇති කරන එක ලේසි නෑ පින්වතුනි කුළු ගෙඩි පාරක් ගැහුවම එක තප්පරෙන් හරක මැරිලා වැටෙනවා එතන. හැබැයි මේ මට්ටමට හරකව ඇති කරන්න ඔබට අවුරුදු 5ක් 6ක් යනවා. එහෙනම් පින් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ තරමට පෙළෙන පිරිස පිඟුතුන් නිරන්තරයෙන් පව් කළා තමයි තමන්ව පිනව ගන්න හදන්නේ. ඒකයි මම ඔබට මේ පෙන්වලා දෙන්න යන්නේ මේ පහට ඇලුම් කරන අය පහලට යන වැඩපිළිවෙලක ඉන්නේ කියලා. පහලට යනවා කියලා කියන්නේ පහට ලය දෙනවා කියන එක. මේ පහට ලය දීලා කටයුතු කළා නම් පින්වතුනි මේ පහට ලය දීපු කෙනා නිරන්තරයෙන් පහලටම තමයි යන්නේ ආපහ උඩට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පහ අතාරින අය තමයි පින්වතුනි උද්දන්සෝත ගාමි කියලා මේ උඩු අතට යන වැඩපිළිවෙලට සකස් වෙලා තියෙන්නේ. මේ පහ අතාරින අය. මේ පහ අල්ල ගන්න අල්ල ගන්න පිඟුතුනි වැඩි වැඩියක් අල්ල ගන්න අල්ල ගන්න මොකද වෙන්නේ පහලටම යන වැඩ පිළිලක තමයි ඉන්නේ. ඒකයි මම ඔබට කිව්වේ කය කැඩිච්ච ගමන් කුණු පෙරේත වෙන එකයි වෙන්නේ වෙන දෙයක් නෙමෙයි කියලා. ලේසි පහසු දෙයක් නෙමෙයි. කය කැඩිච්ච ගමන් කුණු පෙරේත වෙන වැඩ පිළිලට තමයි සකස් වෙලා තියෙන්නේ. මම බොරු නම් කියන්නේ ඔබ මැරිලා බලන්න. ඔබ මැරුණාට පස්සේ ඔබට තේරෙයි පිළිලේ ඔක්කොම ඉවරයි. එතනින් එහාට ආයි ඔබ බේර ගන්න කවුරුත් එන්නේ නැහැ. මම ඒවත් එහින් එක ඔබට පැහැදිලි කරලා පෙන්නන්නම්. මම මේ ඔබ කෙරෙහි තියෙන අනුකම්පාවටයි මේ ධර්ම දේශනා කරන්නේ. මොකද පින්විතන අද ඔබ මේ මුළු ලෝකෙටම කරන කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඔබට කරන්න කවුරුත් එන්නේ නැහැ. ඔබ ඔබගේ කය කැඩලා ඉවරලා ඔබ අපාගත වුණාට පස්සේ පින්විතන ඔබ ඔබ ඉර ගන්න කවුරුත් එන්නේ නැහැ. ඒක කරන්න බෑ කාටවත්. මම මෙතනට බල්ලෙක් ගෙනාවත් එහෙම පින්විතන මේ බල්ලව මිනිස්සෙක් කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් ඒක බල්ලෙක් වෙලා ඉවරයි. ඒක මුළු ලෝකෙටම කරපු කෙනෙක් වෙන්න පුළුවන් මුළු රටටම කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කාගේ හරි අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ පින්විතන මැරිලා බල්ලා වුණාට පස්සේ ආයෙත් බෑ කාටවත් බේරගන්න. ඉතින් ඔබට ওই தත්ත්වය උදා වුණොත් එහෙම කවුද එන්නේ ඔය ඉරගන්න? දැන් ඔබට පුළුවන් ද හිතාගෙන ඉන්නේ නැහැ මට එහෙම වෙන්නේ නැහැ අනිත් ලෝක සත්‍යයටයි එහෙම වෙන්නේ මට එහෙම වෙන්නේ නැහැ කියලා. ඒක මහා මෝඩකමක් නේ. අල්ලපු ගෙදරට හොරු පැන්නට පස්සේ පිංගුදිනේ ඔබට මොලයක් බුද්ධියක් තියෙනවනේ තමන්ගේ ගෙදරටත් හොරු පණී කියලා ඉක්මනට ගිහිල්ලා ගෙදර ලොක් කරගන්නව නේද? එච්චර මොලයක් බුද්ධියක් තියෙන ඔබට තේරෙන්නේ නැද්ද අල්ලපු ගෙදර එකා මැරිලා පෙරේතෙක් කියලා අර ගෙදර හොෝ ගාලා තොইলයක් කරනවන්න ඌ අල්ලන්නේ. දැන් ඔබට වැටහිලා ඉන්නේ නැද්ද ඔබත් මැරලා පෙරේතෙක් වෙයි කියලා? අර ටික විතරද ඔබට තේරෙන්නේ? නිගමන හිතලා බලන්න. මේ මොන මෝඩ වැඩක්ද අපි කරගන්න හදන්නේ කියලා. පින්වදනි මේ අවස්ථාව මිස් කරගත්තොත් ඔබ ඉවරයිනේ. ආයි ඔබ ගැන කතා කරලා වැඩක් නැහැනේ. කෝ ඔබගේ ආච්චි? මැරලා ගිය ආච්චි කොහෙද ගියේ කියලා දන්නවද? මහ ලොකුට අර අර කුණු කුණු කය අරගෙන ඇවිදින්න ඉවිලා පෙට්ටියක දාගෙන ඉවිලා අඬා වැළපිලා ඔක්කොම කරලා මහා සාරයට ගිහිලා වලල්ලා දැම්මා. මැරිච්ච කාට මොකද වුනේ කියලා හොයන්න බැලුවද? මම දකින්න සමහර මහ විශාල හර්ස් වල අරන් එනවා පිටිපස්සෙන් ප්‍රාඩෝ පහක් විතර එනවා. පෙට්ටියක් ඇති මම හිතන ලක්ෂ දෙකක් විතර. මොකද්ද ඔය අරන් එන්නේ? කුණු ගොඩක් ඔය අරන් එන්නේ. ඊට වඩා හොඳ හෙල් කොටයක් අරන් එන එක. මැරිච්ච කාට මොකද්ද වුනේ කියලා හොයන්න බලන්න බෑනේ කාටවත්. ඒකට පාන්සු ගිල දෙනවා හාමුදුරුවෝ අන්න එක අසූචි කරනවා අර අසූචි වලක ඉපදිලා. පාන්සුකුල දෙන එක නම් හොඳයි. අනාදිමත් සංසාරේ ඉඳලා එන්න පිරිසට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි ඔය මැරිච්ච කාට නම් පින් ගන්න බෑ. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි පින්වදින පරදත් උපජීවී പ്രേත කොටසට විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන් මුලාවට වැටෙන්න එපා. പ്രേත යෝනි තියෙනවා කෝටි ගාණක්. ඔය කෝටි ගාණෙන් පරදත් උපජීවී പ്രേත කොටසට විතරයි පින් ගන්න පුළුවන් අනික කාටවත් ගන්න බෑ. එහෙනම් ඔබ හත් දවසේ දාන දෙන්නේ නැති තුන් මාසේ දාන දෙන්නේ නැති අවුරුද්දේ දාන දෙන්නේ නැති ඔය මොකද උන්නත් වැඩක් නැහැ මැරිත් එකාට. හැබැයි ඒකෙන් මහා හොඳක් සිද්ධ වෙනවා. ඒ කාටද? ඇයි අනන්ත සංසාරයක් ඉඳලා එන පිරිසක් ඉන්නවනේ. එයාට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් ගන්න හත් දවස් දාන පහක් දෙන්න පුළුවන් නම්. හැබැයි අර මැරිලා ගිය කාට නම් පින් ගන්න පුළුවන්ද කියලා අපිට කියන්න බෑ. හරි මැරිලා ගිය කෙනා බල්ලෙක් වුණා. දැන් මොන බල්ලටද පින් ගන්න පුළුවන්? බල්ලේ පින් ගන්න දැකලා තියෙනවද? ඉතින් මම ඔබගෙන් අහන්නම් ප්‍රශ්නයක්. ඔබගේ දරුවෝ ඇවිදලා ඔබට කිව්වොත් එහෙම අම්මේ පාන්සු කුල දෙන්නේ නැහැ මලාට පස්සේ. හත් දවසේ දාන්න දෙන්නෙත් නැහැ, තුන් මාස දාන්න දෙන්නෙත් නැහැ, අවුරුද්දේ දාන්න දෙන්නෙත් නැහැ. ඔබ මොකද්ද කියන්නේ? ඔය ටික ඔබට කිව්වොත් එහෙම පිංගුතුනි ඔබට අඬා වැළපෙන්න හිතෙයි නේද? අනේ ඇයි පුතේ උඹ මට ඔහොම කරන්නේ? උඹ මේ ලේ කිරි කරලා ඔක්කොම කරලා හදාගෙන ඉවරලා උඹ වෙනුවෙන් හැම ජීවිතෙම කැප කරලා ඔක්කොම කරලා ඉවරලා. උඹට අද අපි බැරිද උඹට පින් ටිකක්වත් අපිට දෙන්න බැරිද කියලා අහන්න හිතෙනව නේද ඔබට? එහෙනම් ඒ මට්ටමට අහන්න හිතෙන්නේ පින්විතනි ඔබ දැනන ඔබට දැනෙනව නේද ඔබ මැරිලා පෙරේතෙක් වෙන්න යන්නේ කියලා. ඒ බ්‍රහ්මයන්ට මොකටද පින්? දෙවියන්ට මොකටද පින්? ඔබගේ හදවත අඬා වැළපෙන්නේ ඇයි උඹ මට පින් ටිකක් දෙන්නේ නැත්තේ කියලා ඔබට තේරෙනවනේ පින්විතනි මැරිලා යන්න තියෙන තැන. ඉතින් එහෙනම් මේ ජීවතුන් අතර ඉන්දැද්දී එපා ඔබ මෙතනින් ගොඩ යන්න. මම සරල උදාහරණයක් පෙන්නන මගේ අතේ වට අත්තක් තියෙනවනේ. මේ වට අත්ත බිම වැටෙනවා. මේ වට අත්ත බිම වැටෙනාට පස්සේ මේ වට අත්ත ඇහිඳ ගන්න ලේසිම කෙනා මමද? එහෙම නැත්නම් ඔබ ඇහිඳන දෙනකම් බලන් ඉන්න එකද? මට ඇහිඳින්න පුළුවන්කම තියෙන වෙලාවේ මම මේක ඇහිඳ ගත්තොත් නෙමෙයිද හොඳ? මට ඇහිඳින්න පුළුවන්කම තියෙන වෙලාවේ මම මේක ඇහිඳ ගන්නේ නැතුව තව එකෙක් මට මේක ඇහිඳලා දෙයි කිය කිය බලන් ඉන්න එක මොන මෝඩ වැඩක්ද කියලා හිතලා බලන්න. අන්න ඒක නිසා තමයි පින්විතනි මම ඔබට කියන්නේ මේ මෙතනින් බේරෙන්න උත්සාහ කරන්න හැම කෙනෙක්ම. ඔය සම්මුතියක් ඔබ ඔය දරාගෙන ඉන්නේ ඔබට ලෝක සත්‍යය දීපු මහ ගිනි ගෙඩියක් ඔය දරාගෙන ඉන්නේ. ඒ ගිනි ගෙඩිය දරාගෙන ඔබ පහක් උස්සගෙන ඔය ඉන්නේ. ඔබට මම පිස්සුව කියන එකට අමතරව තියෙනවනේ තව පිස්සුවක්. එක එක පිස්සු තියෙනවා. මම පිස්සුව තමයි ප්‍රධාන පිස්සුව. එතකොට මම පිස්සුවේ මොනවද තියෙන්නේ? පිස්සු කිව්වේ දැන් මොකද්ද? පහ ඉස්සු. දැන් අර අර අනිත් පිස්සුව ගන්න එපා. පිස්සු කියලා කියන්නේ මොකද්ද? පහ ඉස්සු. එහෙනම් දැන් මම පිස්සුවේ මොනවද තියෙන්නේ? උස්සගත්ත කැමැතිම ටික නේද? උස්සගත්ත කැමැතිම ටික තියෙනවා. ඔයිට අමතරව පිඟුතුනි දැන් ඔබට තියෙනව නේද අම්මා පිස්සුව? ඇයි ඔබ කාගේ හරි අම්මා කෙනෙක් නම් දැන් ඔබට අම්මා පිස්සුවක් තියෙනව නේද හැමම? එහෙම නැත්නම් තාත්තා පිස්සුව, අයියා පිස්සුව, අක්කා පිස්සුව ওই ටික තියෙනව නේද? ඒට අමතරව ඔබ වැඩ කරන තැන ඔබ නම් මැනේජර් දැන් ඔබට මැනේජර් පිස්සුවක් තියෙනව නේද? සුපර්වයිසර් ඔබ නම් ඔබ සුපර්වයිසර් පිස්සුවක් ඔබට තියෙනව නේද? ජනාධිපතිතුමා ඔබ නම් ජනාධිපති පිස්සුවක් ඔබට තියෙනව නේද? එහෙනම් පින්දර එක එක මට්ටමින් මේ කාටවත් අපහාස කරනව නෙමෙයි. එක එක මට්ටමින් ඔය කියන පිස්සුව තියෙනවා. එතකොට ඔය පිස්සුව තියෙනකොට පින්විතනි ඔය පිස්සුවට ඔබ කැමතියි. ඒක නිසා ඔබ හැමතිස්සෙම කරුණු කටයුතු කරන්නේ මොකටද? ඔය පිස්සුව පවත්වගෙන යන්න. පිස්සුව හැදිලා පිස්සුව පවත්වාගෙන යන්න තමයි ඔබ කටයුතු කරන්නේ. අම්මා පිස්සුව හැදුනා නම් ඔබට ඕනේ ඔබගේ දරුවා කවුරු වෙන්නද? ඔබට කැමති කෙනා වෙන්න. එහෙමද නැද්ද? දැන් ඔබට ඕනේ දරුවා කැමති කෙනා දරුවා වෙනවා දකින්නද නැත්නම් ඔබ කැමති කෙනා දරුවා වෙනවා දකින්නද? ඔබ කැමති කෙනා. ඒකයි මම ඔබට කිව්වේ. ඔබ දරුවට උගන්වන්නේ දරුවගේ ආසාව ඉෂ්ට කරන්නද ඔබගේ ආසාව ඉෂ්ට කරගන්නද? ඔබගේ ආසාව. මොකද හේතුව ඔබ උස්සන් ඉන්නවා නම් පිඟුතුනි මොකද ලෝක සත්‍යය විසින් ඔබට කියලා තියෙනවා දොස්තර තමයි හොඳම කෙනා. ඉංජිනේරුවා තමයි හොඳම කෙනා. ඇකවුන්ටන්ට් තමයි හොඳම කෙනා. ওই ටික ඔබට කියලා තියෙනවා. ওই ටික ඔබගේ ඔළුවට දාලා දෘෂ්ටිගත කරවලා ඒ ඒ පහේව උස්සලා තියෙනවා ඔබගේ ජීවිතේ. ඒක නිසා දැන් ඔබට ඕනේ ඔබගේ දරුවා කවුරු වෙනවද දකින්නද? දොස්තර වෙනවා දකින්න. හැබැයි ලෝක සම්මතයේ ඔක්කොම එකතු වෙලා කිව්වනම් එහෙම දොස්තරලා තමයි පහත්ම. පොල් කඩන එක තමයි උසස්ම කියලා. එතනින් එහාට ඔබ මොකද කරන්නේ? හොඳට බලන්න මොකද උනේ කියලා. උනේ මොකද්ද පිංගුදින අර මෙච්චර වෙලා ඉස්සිලා තිබිච්ච අර දොස්තර පහ පහල ගියා. පොල් කඩන පහ උඩාව. පොල් කඩන පහ උඩාව නම් එතනින් එහාට ඔබ රමණීය කරන්නේ මොකද්ද? පොල් කඩන එක. එතනින් එහාට ඔබ වර්ණනා කරන්නේ පොල් කඩන එක. එතනින් එහාට ඔබගේ දරුවට ඔබ උගන්වන්නේ පුතේ ඉස්කෝලේ ගිහිල්ලා වැඩක් නැහැ. නැගපම් පුළුවන් තරම් පොල් ගස්. ඇයි? දරුවට යහපතක් වෙන්නද? දරුවට යහපතක් වෙන්න නෙමෙයි. එහෙම ඒව නැහැ මේ ලෝකේ. දැන් මම මේ කියන එක වැරදියට ගන්න එපා. මම මේ කියන්නේ මේ මාතෘත්වයේ පල්ලෙහා දානවා පීතෘත්වයේ පල්ලෙහා දාන ඒව හැම නෙමෙයි. මම ලෝකේ ගැන කතා කරනවා නෙමෙයි මේ. මම මේ කතා කරන්නේ යථාර්ථය ගැන. යථාර්ථයට එහා පැත්තෙන් ලෝකේ තියෙන්නේ. මම කියන්නේ යථාර්ථ තියෙන ලෝකේ එකයි. ලෝකය කියලා කියන්නේ ඊට එහා පැත්තේ තියෙන එකක්. ඒක නිසා මම මේ ලෝකෙට එහෙම අභියෝග කරනවා නෙමෙයි. හොඳට තේරුම් ගන්න මම මේ කියන්න හදන එක. දරුසේනේ හතට එහෙම කැලල් කරනවා නෙමෙයි. යථාර්ථයට එන්න. යථාර්ථයට ඇවිදලා බලන්න මොකක්ද ඇත්තටම තියෙන්නේ කියලා. එතකොට ඔබට වැටහිලා ඒ ඔක්කොම මම මේ කියන ටික. එහෙනම් දැන් ඔබට පිංගුදෙන එකක් මොකක් හරි උස්සලා දෙනවා අසත්පුරුෂ පිරිසින්. අසත්පුරුෂයෝ කියලා කියන්නේ පව් කරන අයම නෙමෙයි. මේ අසාර වූ ලෝකයේ සාරයි කියලා හිතාගත්තා නම් කවුරු හරි කෙනෙක් ඒ කෙනා පිංගුදෙන අසත්පුරුෂේ. තථාගතයන් වහන්සේගේ වචන වලින්. ඒක කවුද කියන එක අදාළ නැහැ. මේ අසාරු ලෝකය සාරයි කියලා අල්ලලා දුන්නා නම් ආන් ඒ කෙනා සත්පුරුෂයෙක්. එහෙනම් එයා දැන් මොකද කරන්නේ පින්වතුනි? ඔබට දැන් එකින් එක එකින් එක මේ පහ උස්සන්න උදව් කරනවා. එතකොට දොස්තර පහ උස්සලා ඔබට දුන්නා නම් එතනින් එහාට ඔබ ඇහුවකින් ඇහුවොත් එහෙම ඉංජිනේරුවද දොස්තරද හොඳ කියලා. ඔබ කියයි දොස්තර හොඳ කියලා. ඇයි කියලා ඇහුවොත් එහෙම ඔබට දෙන උත්තරත් නෑ සමහර වෙලාවට. හේතුව මොකද අර අසත්පුරුෂයා විසින් ඔබගේ ඇතුලේ ක්‍රියේට් කරපු එක. ඒ ඇතුලේ හදපු එක. ඒක හදලා තියෙන නිසා පින්වතුනි දැන් ඒ පහ ඉස්සෙලා තියෙන කොහොම කළත් දැන් ඔබට මොනව කළවත් ඒ පහ බිමට දාන්න බෑ දැන්. දැන් ඔබ ඒකටම තමයි කැමති. මම හොඳ උදාහරණයක් ඔබට පෙන්වන්න. ඔබගේ ජීවිත අත්දැකීම් වල මේව ඇති. හොඳට අත්දැකීමෙම මේව ගන්න. ඔබගේ දුවට හැදෙන කොළු පිස්සුව. මොකද්ද කොළු පිස්සුව කියන්නේ? කොළු පිස්සුව කියන්නේ මොකද්ද? කොල්ලෙක් සම්බන්ධව පහක් ඉසිලා. හැබැයි ඒ කෙල්ලට නැත්නම් ඒ දුවට තියෙනවා අම්මා පිස්සුවක්. කොළු පිස්සුව වගේම අම්මා පිස්සුවක් තියෙනවනේ. ඇයි? ඇයි අම්මෙකුත් ඉන්නවනේ. ඇයි ඔබ? තාත්තා පිස්සුව තාත්තෙකුත් ඉන්නවනේ. නේද? නැත්නම් අපි දුව පිස්සුව කියමුකෝ ඔකට. දැන් එයාට ඒ දුව පිස්සුවක් තියෙනවා. හැබැයි ඊට වඩා දැන් අරක ඉස්සෙලා නේද උඩට? ඒක නිසා දැන් ඔබ කියන ඒවා කනකටවත් ගන්නවද? නෑ. ඔබ අර කොල්ලට බැන්නොත් එහෙම දුවට කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. මේ අවුරුදු 18ක් වෙනකන් හදාගත්ත අම්මා සත පහකට ගණන් ගන්නෑ. එතකොට ඔබ අහනවනේ උඹට පිස්සු හැදිලාද කෙල්ලේ කියලා. ඇත්තටම පිස්සු හැදිලා නේද? මොකද්ද හැදිච්ච පිස්සුව? පහයිස්සු පිස්සුව. කොළු පිස්සුව හැදුනා. එයි කොල්ලෙක් සම්බන්ධව පහක් ඉස්සුනා. ඒ ඉස්සිච්ච පහ මෙතන තියෙන උඩ තියෙන්නේ. අර අම්මා සම්බන්ධව ඉස්සිච්ච පහකුත් තියෙනව නෑ නෙමෙයි. ඒක බිඳුවට බහින්නේ නෑ. අරිහත් වෙලා නෑනේ. ඒ පහක් තියෙනවා හැබැයි ඒ පහට වඩා අර පහ උසස්. ඒක නිසා පින්වතුනි ඔබ මොන දේ කිව්වත් ඔය දරුවව නංවන්න බෑ කවනි පැත්තට. එහෙනම් ඔබේ මානසික தත්ත්වය තේරුම් ගන්න ඕනේ දරුවගේ. ඒ මානසික தත්ත්වය තේරුම් ගන්න නම් ඔබ බුදුදහම තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් ඔබට පේනවා දැන් මෙයාට මේ මේ තියෙන ප්‍රශ්නේ මෙන්න මේක. එහෙනම් තියෙන ප්‍රශ්නේ මේකයි නං. දැන් අපි මොකද්ද දෙන්න ඕනේ උත්තරය ඔකට? පුතේ ඊයා පුතේ ඌ ගඳයි පුතේ කැතයි පුතේ පිළිකුලයි පුතේ කිව්වොත් හරියයිද? හරියයිද? ඒ වුණොත් එහෙම ඒකේ මොකද කරන්නේ? තව ටිකක් අරක උස්සගෙන අම්මව දානවා තව පොඩ්ඩක් පල්ලෙහාට. අච්චර හොඳ එක්කෙනා. අපේ අම්මා හරි නරකයි. කියලා දැම්ම පල්ලෙහාට තව අම්මා. වෙන අම්මා තව පල්ලෙහා අර අරු තව ඉස්සෙනවා උඩට. ඔය ටික නෙමෙයිද පිඟුදින ඔය කේස් ගැන ඔබ කියන්නේ? කේස් කැතයි, කේස් ගඳයි, කේස් පිළිකුලයි, කේස් මම නෙමෙයි, කේස් මගේ නෙමෙයි, කේස් මගේ ආත්මය නෙමෙයි. දැන් නිවන් දැක්ක හැකිද එහෙනම්? කෙස් නිසා ඉස්සිච්ච පහක් තියෙනවා නම් පිඟුතුනි ඔය ඉස්සිච්ච පහ ඕක පිළිකුලයි පිළිකුලයි කියලා පුළුවන් අයින් කරලා දාන්න. බෑ. යථාර්ථයට එන්න ඕනේ. යථාර්ථය තේරුම් ගන්න ඕනේ. කෙස් ඉස්සුනේ ඇයි කියලා දකින්න ඕනේ. ඒකයි තථාගතයන් වහන්සේගේ දහම කටපාඩම් දහමක් නෙමෙයි පිඟුතුනි තථාගතයන් වහන්සේගේ දහම හොඳ බුද්ධිගෝචර දහමක්. යථාර්ථයෙන්ම දැකලායි පිඟුතුනි මෙතනින් අයින් වෙන්න තියෙන්නේ. ඒකයි බුද්ධිමත් පිරිස් ගොඩාක් මේ දහම අවබෝධයට ගන්න. ඉගෙන ගත්ත පිරිස් නෙමෙයි. මම පාවිච්චි කළේ වචනේ බුද්ධිමත් පිරිස් කියන එක. ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ මේක උදෙසා. පොල් කඩන කෙනාටත් පුළුවන් මේක අවබෝධ කරගන්න යා බුද්ධිමත් නා. විමර්ශනය කරන ඕනන් දෙයක්. විමර්ශනය කිරීමයි වැදගත් වෙන්නේ. එහෙනම් දැන් ඔබට කරන්න තියෙන මොකද්ද? ඔබ හොඳ ආකාරව දන්නවා මේ අම්මා කියන එක මේ දරුවා දැන් අහන්නේ නැත්තේ ඇයි? මොකක් හරි අසත්පුරුෂ ක්‍රියාදාමයක් නිසා මේ දරුවාගේ පහක් ඉස්සෙලා තියෙනවා. එහෙනම් හොයලා බලනවා මේ පහ ඉස්සෙන්න හේතුව මොකක්ද කියලා. බලනකොට පින්විතනි යාළුවෙක් කියලා ඒ කොල්ලා කවර කවදාක්වත් කෙල්ලේ දිහා ඇහැ කැල්ල බලන්නේ හරීම හොඳ කොල්ලෙක් කියලා පින්විතනි දීලා හොඳ දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය නිසා තමයි මේ කොල්ලා පිළිබඳ මේ පහ ඉස්තුනේ මේ ළමයාට. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ අම්මා? සූක්ෂමව මේ දරුවාට අත්දැකීමට දෙන්න ඕනේ මේක එහෙම කෙනෙක් නෙමෙයි කියලා. කියලා හරියනවද? එහා ගෙදර අයියත් කිව්වා පුතේ එයා නරකයි කියලා. දැන් ගනීද? ගනේද? නෑ. එහා ගෙදර අයියාගේ අත්දැකීම හරියන්නේ නෑනේ. කාගේ අත්දැකීමද ඕනේ? පහබිම තියන්න ඕනේ පින්වතුනි තමන්ගේ අත්දැකීමයි ඕනේ. අන්න ඒකයි ඔබට කියන්නේ තථාගතයන් වහන්සේගේ දහම තමන්ගේ අත්දැකීමෙන් විමසලා බලලායි ගන්න තියෙන්නේ. තව කෙනෙක් කිව්ව පළියට අරන් වැඩක් නෑ. තමන්ගේ අත්දැකීමට දාලා බලන්න කොහොමද ඕක සිද්ධ වුනේ කියලා. එහෙනම් දැන් මොකද කරන්නේ පින්වතුනි? අර ළමයට හිමීට අරගෙන ගිහිල්ලා පෙන්නනවා අර කොල්ල ඇවිදගෙන යනකොට කෙල්ලන්ට උසුළු විසුළු කරන හැටි. නැත්නම් තව කෙල්ලෙක් එක්ක එහෙම යාළු වෙලා ඉන්න හැටි. ওই ටික පෙන්නපු ගමන් මොකද කරන්නේ? එකපාරට අර පහ පල්ලෙහා ගිහලා අම්මගේ පහ ඉස්සනව නේද උඩට? ඉස්සිලා අම්මගේ කර බදාගෙන අඬනව නේද? අනේ අම්මේ මට සමා වෙන්න අම්මේ කී කී අඬනව නේද? දැක්කද එක පහ පල්ලෙහා ගියා අනිත් පහ උඩට ආවා. මෙච්චර කල් තිබිච්ච නැති ලොකු ආදරයක් තවත් ඇති වුණා නේද අම්මට? ඔන්න ඕකයි විදිය. එහෙනම් පින්විතනි මේ ඔබගේ මේ ජීවිතය කියලා කියන්නේ ඔන්න ඕකට ඔය උස්සගත්ත පහේවට. කැරට් කන්න කැමති කවුද? කැරට් ගන්න කැමති නම් ওই පහ ඉස්සිලා. දැන් ওই පහ ඉස්සිලා තියෙනකන් කැරට් හම් වෙනකම මොකද වෙන්නේ? හරි සතුටුයි. ඒකනේ මම ඔබට කිව්ව මම අහිංසක සතුටක් විඳින පිරිසක් කියලා. ඇයි මං කැරට් කන්න කැමතියි මට කැරට් ලැබුණා මට හරි සතුටුයි. විලි ලැජ්ජයි පින්වතුනි. විලි ලැජ්ජයි. මගේ පාසලේ ඉන්න දක්ෂතම ශිෂ්‍යයා මමය. කවුද මේ කියන්නේ? මම්මයි. ඔය වගේ වැඩක් නෙමෙයිද ඔය කරන්න හදන්නේ? ඇයි මං කැරට් කන්න කැමතියි මට කැරට් ලැබුණා මට හරි සතුටුයි. දැන් අවුරුදු කාලේ එනවා. කැවුම් කන්න කැමතියට මක් වෙන්න පුළුවන්ද? සතුටු වෙන්න පුළුවන්. ඇයි? අවුරුදු කාලේට කැවුම් හදනවනේ ඉතින් සතුටු වෙන්නේ හැකි. ඔන්න ඔහොම සතුටක් නෙමෙයිද බලන්නකො මේ ජීවිතේ වින්දේ මෙච්චර කාලයක්. ඔබම කැමති වුණා, ඔබම ලබා ගත්තා, ඔබම වින්දා. ඒකනේ මං කියන්නේ හොඳ වෙලාවට ඔබ පිදුරු වලට කැමති නැත්තේ කියලා. ඔබ පිදුර වලට යම් දවසක් කැමතුණා නම් කඩදාසි කර්මාන්තශාලාව වහන්න වෙනවා. ඇයි? එක පිදුරු ගහක්වත් තියන්න එතනින් එහාට. ඇයි? ඒක ගොඩ ගන්නවා. කෑමට හෝ බීමට හෝ මොනවා හරි දෙයකට ඔබ ගොඩ ගන්නවා. ඔය පහ ඉස්සුණා කියලා කියන්නේ මහා දරුණු අවස්ථාවක් විදිහට මම ඒක ඔබට දැන් පෙන්වන්නම්. ඔය පහ උස්සගෙන පිස්සු හදාගත්තට පස්සේ සිහිසුන් නෑ අපිට. දැන් ඔබ සිහියෙන් ඉන්න පිරිසක් නෙමෙයි. සිහියෙන් ඉන්නේ නැති හේතුව තමයි පිටින් ඔය පහ ඉස්සිලා දැන් පිස්සුවෙන් ඉන්නේ. පහ ඉස්සුනාට පස්සේ පින්විතනි ඒ උදෙසා ඔබ ඕනේ වැඩක් කරනවා. ඒ ඒ ඉස්සිච්ච දේවල් නිසා. මං අහන්නම් ඔබගේ මේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඔබගේ දරුවා මරණාසන්න වෙලා ඉන්නේ. ලෙඩක් හැදෙලා මේ දරුවා මැරෙන්න යන්නේ. බේරන්න තියෙන එකම ක්‍රමය තමයි අල්ලපු ගෙදර එක්කෙනාගේ උගුරු දණ්ඩ. ඔබ ගන්නෙ නැද්ද ඕක ගිහිල්ලා? ඔබගේ හිතින් ඔබ අහලවන් දෙන්න එපා උත්තර ඒතර අල්ලපු කෙනා බලයි අප්පූ මෙයා නම් මහ දරුණුවෙක් කෙනෙන්නේ කියලා. ඇයි යා දරුණු නැද්ද? එයාත් ඒ જાතිය තමයි. Tamange දරුවගේ ජීවිතේ නම් යන්නේ යන්නේ පිංගුතනි අපි හිතමු වහුගඩුවක් කියලා. එකම එක ළමයෙක් ඉන්නවා ඒ ළමයාගේ වහුගඩුව ගන්න පුළුවන් හැබැයි ඒ ළමයා කැමති නැහැ. වහුගඩුව දෙන්න. ඔබගේ දරුවගේ වහුගඩුව දෙකම නරක් වෙලා දැන් මැරෙන්නයි යන්නේ. ඔබ දන්නවනම් අර ළමයා පිංගුතනි ඔබ ක්‍රියාකාරකම කියෙදෙන්නේ නැද්ද? කල්පනා කරලා බලන්න. එහෙනම් ඔබ කැමති වුණා නම් යම් දෙයකට පහක් ඉස්සුණා නම් පිඟුදිනේ ඔබට සහ මුලින්ම මේ ලෝකේ පේන්නේවත් නැහැ නේද එතනින් එහාට මොකන්ද වෙන්නේ කියලා. යථාර්ථයේ සහ මුලින්ම වැහිලා යනවා නේද ඔබ ඒ වෙනුවෙන් පුදුමාකාර කටයුත්තක් කරනවා නේද? හැබැයි පිඟුදිනේ ඔබට අන්තිමට ඉතුරු වෙන්නේ මොකක්ද? ඔබ ඔය ඔක්කොම කළා ඔබට අන්තිමට ඉතුරු වෙන්නේ පිඟුදිනේ ඔන්න ඔය ටික කරන වෙලාවේදී ඒ කරපු ඒවට අදාළ විපාක ටික විතරයි. ඒ විපාක ටික ගෙවන්න දරුවයිද? දරුවයිද? නෑ. ඇයි දරුවා එන්නේ නැත්තේ? දරුවා එන්නේ නැති එක සාධාරණද? සාධාරණයි. ඇයි? ඔබ ඒව කළේ දරුවා වෙනුවෙන්ද? නෑ. ඔබ ඒව කළේ තමන් වෙනුවෙන්. තමන් කිව්වේ මොකද්ද? අර තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ ගන්න. ඔය පහ ගන්න තමන් කැමති જાතිය ඔය පහ ගන්න. දැන් මම ඔබට මෙන්න මේම කතාවක් කියන්න. මේක හොඳට ඔලුවට අරගෙන මට දෙන්න උත්තරයක්. රාත්‍රියට ඔබට වැහෙනවා මිනිස්සෙක්. ඔය අමනුස්සය වැහිලා මිනිස්සු 10 දෙනෙක්ව මරනවා. පව්වදාට පොලිසිය මහතුරයිලා ඔබව අල්ලගෙන ගිහිල්ලා ඔබව හිරේට දානවා. හිරේට දාලා එක්ක ඔබට මරණීය දඬුවම් හෝ මොකක් හරි එකක් දෙනවා. අමනුස්සයා වැහුණාට පස්සේ ඔබට පුළුවන් ද මිනි මරණක නවත්තන්න? බෑ. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ අමනුස්සයා වැහෙන නොදී ඉන්න එක නේද? ඔබ මට කියන්න අමනුස්සයා වැහෙන්න නොදී සිටීම උදෙසා ඔබට බැරිද මාස 3ක් කවුරු හරි කිව්වොත් එමේ අමනුස්සයා වැහෙන්න නැතුව ඉන්න නම් මාස 3ක් උදේ හවස සිරීපාදේ නගින්න ඕනේ කියලා ඔබ නගිනවද නැද්ද ඔබ නගිනවද නැද්ද නගිනවා මාස 3ක් සිල් සමාදන් වෙන්න කියලා කිව්වොත් එහෙම ඔබ කරනවද නැද්ද රස්සාවට යනවද ඕන එකක් වෙච්චායි මම රස්සාවට යනවා කියලා යනවද නැත්නම් සිල් සමාදන් වෙනවද මාස 3ක් අන්න ඒකයි පිංගුතුනි කියන්නේ ඔබට මේක තාම අවබෝධ වෙලා නැහැ කියලා. අර අමනුෂ්‍යය වැහුණාට පස්සේ ඔබට කිසි දෙයක් කරන්න බෑනේ. එතනින් එහාට ඔබ කරන දේවල් නිසා පිංගුතුනි ඔබට අනාගතයේ දුක් විඳින්න වෙනවා කියලා ඔබ දන්නවනම් ඔබ මේ අමනුෂ්‍යයන් නොඇසී තියෙන වැරදි පිළිපලක් කරගන්නව නේද? ඉතින් පිංගුතුනි ඔබට ওই අමනුෂ්‍යය වැහෙනවනේ ඔය අමනුෂ්‍යය කියේ මොකද්ද ඔය කියන පහ ඉස්සෙනවනේ ඔබගේ. ඔය පහ ඉස්සුනාට පස්සේ ඔබට ඒකේ තියෙන තියෙන වටිනකම නිසා පිංගුතුනි ඔබ පුළුවන් තරම් ඒකේ පැවැත්ම උදෙසා කටයුතු කරනවනේ දන්නේ නැතුව. ඒකේ පැවැත්ම උදෙසා ඔබ කටයුතු කරලා ඒක ඔබට නැති වෙච්ච දවසට ඔබට ඉතුරු වෙන්නේ මොකක් විතරද? අර කරගත්ත විපාක ටික විතරනේ පිංගුතුනි. ඉතින් ඔබ ඒවට අදාළව ගෙවන්න එපා. ගෙවන්න වෙන්නේ හිරගයක් ඇතුලේ නෙමෙයිනේ පිංගුතුනි. අමු මහ නරකාදී වලනේ. නිකමට හිතලා බලන්නකෝ. ලෝක සත්‍ය විසින් ඔබ උස්සලා තියලා ඔබට ඒ පිස්සු හැදුනට පස්සේ ඒකේ පැවැත්ම නිසා මොන තරම් දේවල් ඔබ කළාද කියලා හිතලා බලන්න ඔබගේ ජීවිතේ. මොන තරම් අවඩ අසාධාරණකම් ඉන්නේ ලෝකෙට ඔබ කළාද කියලා. ඉතින් ඔ මේ ඒ පැවැත්මට කරනවා ඒ කාන්තේම. මොකද ඒක උස්සලා දුන්නට පස්සේ ඒක තමයි ලෝකේ. ඊට පස්සේ පේන්නේ නැහැ කිසි දෙයක් එතනින් එහාට මොකද්ද මේ තියෙන්නේ කියලා. හදියක් හුනියමද ඕන එකක්. නැත්තම් මොකද මේ ලෝකේ මිනිස්සු පව් කරන්නේ? අර පැවැත්ම තියාගන්න. ඉතින් මේ පැවැත්ම කියන්නේ මොකද්ද තනිකර හදාගත්ත පිස්සුවක් නේ. ඉතින් ওই පිස්සුව හැදුනට පස්සේ ඒකේ පැවැත්ම උදසානේ පිඟුතුනේ ඔය ඔක්කොම කරන්නේ. ඊට පස්සේ ඒකට අදාළ දඬුවම කොහොමද හම් වෙන්නේ? කෙලින්ම නරක අධිගත වෙලානේ පිඟුතුනේ ඒවා විඳින්න වෙන එක දවසක් දෙකක්ද? අර මිනි 10 මැරුවට පස්සේ ඔන්නම් හිරේ යයි නැත්නම් එල්ලල මරයි වැඩ ඉවරයි නැතනේ. හැබැයි ඔය කරගන්නේවට කොනෝ වේද? සංසාරේ කොයි තාක් කාලයක් යනකම් ඔය දුක් විඳින්න වෙනවද ඔය ටිකට? එහෙනම් පින්වතුනි වහ වහාම කරගත යුත්තේ මොකද්ද? ඔය අමනුෂ්‍යය වැහෙන නොදී ඉන්න එක නේද? ඒ කිව්වේ ඔය උස්සගත්ත පහේ ටික බිම තියෙන එක නේද? ඔය උස්සගත්ත පහේ ටික බිම තියෙන තාක්කල් පින්වතුනි ඔබට මොකද වෙන්නේ? ඔය ඉන්න පිස්සුවෙන් ඉඳලා කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලට අදාළ විපාක ගෙවන්න වෙනවමනේ. ඉතින් පිස්සුවකින් ඉන්නකොට ඔබ කරන්නේ මොනවද කියලා ඔබට හිතාගන්න බෑනේ. එකින් එක සිහි කරලා බලන්නකො ඔබ ජීවිතේ කරගත්තේවා. ඉතින් මේ පහ බිම තියාගත්තේ නැත්නම් පින්වතුනි මහා විනාශයක්නේ අපි අපේ ජීවිතවලට කරගන්නේ. එහෙනම් දැන් ඔබට වැටහෙන්නේ නැද්ද තථාගතයන් වහන්සේගේ ධහම මොනතරම් වටිනවද කියලා? මොකද ඔය පහ බිම තියන්න තියෙන එකම ධහම තථාගතයන් වහන්සේගේ ධහම. පින් කරන්න ඕනේ තරම් ධහම් තියෙනවා. ඔබට පිනක් කරගන්න ඕන නම් ඕන කෙනෙක්ගේ ධහමක් අනුගමනය කළ ඔබට පිනක් කරගත්ත හැකියි. හැබැයි ওই පහ බිම තියන්න නම් කිසිම සාසනයක නැහැ පිළිදෙනි පහ බිම තියන ක්‍රමේ තියෙන තථාගතයන් වහන්සේගේ සාසනය විතරයි. මොකද්ද කුසලයේ කියන්නේ? දැන් පින කියලා එකක් තියෙනවා කුසලයේ කියලා එකක් තියෙනවානේ මොකද්ද පින කිව්වේද? උස්සගත්ත පහේ පැවැත්ම උදෙසා කරන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් ලෝක සත්‍යයට යහපතක් වෙනවා නම් ඒක පින නේද? මොකද්ද එහෙනම් කුසලයේ කියන්නේ? පින්වතුනි උස්සගත්ත පහ බිම තිබීම උදෙසා කරන යම් කිසි කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් තියෙනවා නම් අන්න ඒකට කිව්ව මොකද්ද කුසලය කියලා. එහෙනම් දැන් අපිට හොඳ ආකාරවම පේන්නේ නැද්ද පිනයි කුසලය කියන්නේ දෙකක් කියලා. කුණු සලා හැරීම කියලා කිව්වේ. කූ කියන පහත් දේ සලා හැරීම මොකද්ද මේ කූ කියන පහත් දේ? ඔය පහට බැඳි චන්දරාගය නේද? පහද සලා හරින්නේ පහට බැඳි චන්දරාගයද සලා හරින්නේ? පහට වැනි චන්දරාගයයි සලහරේ. පහට වැනි චන්දරාගයේ සලහැරපු ගමන් උස්සගත්ත පහ බිමින් තිබ්බා. දැන් බිමින් තියලයි තියෙන්නේ. බිමින් තිබ්බනම් කවදාක්වත් පින්විතනි ඒක උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරයිද? නැහැ. අන්න අරිහතුන් වහන්සේ පුණ්‍ය පාප පහිනස්ස කියන ස්වභාවයෙන් ඉන්නවා. උන්වහන්සේට හැබැයි දැන් ඉතුරු වෙලා තියෙනවා විපාක කය. ඒකයි සෝපාදිශේෂ නිවන කියලා එකක් අහලා තියෙනවද? සෝපාදිශේෂ නිවන කියලා කියන්නේ පින්විතනි ස්ව උපදීය ශේෂයි. ඒ කියන්නේ තමන් විසින් හදාගත්තු උපදියක් තියෙනවා. අර ශරීරේ. ඒ ශරීරේ ශේෂයි. හැබැයි ඒ ශරීරේ දැන් මට කරගෙන ඉන්නේ මොනවද? කර්ම නැහැනේ දැන්. දැන් කර්ම කරෙන්නේ නැහැ. දැන් මොනවද තියෙන්නේ? විපාක. ඇයි පිස්සුව තියෙන කාලේ කරගත්වට අදාළ විපාක ටික? ඒ විපාක ටික ඉතුරුයි. මුගලන් මහරහතන් වහන්සේ ඇට කුඩු වෙනකන් ගුටි කෑවේ වුණා. අරිහත් ඵලයට පත් වුණාට පස්සේ කරපුවද ඔය? නෑ. අරිහත් ඵලයට පත් වෙන්න කලින් පිස්සු වෙන්නේ හිටියේ. ආන් ඒ පිස්සුවෙන් ඉන්න කාලේ කරගත්ත ටිකට පින්වදනි පිස්සුව හොඳ වෙලත් ගුටි ගන්න උනා නේද? පිස්සුව හොඳ වෙලත් ගෙවන්න උනා නේද? ඉතින් එහෙනම් ඔය පිස්සුව කියන්නේ මහා දරුණු දෙයක් කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? එහෙනම් ඔය පිස්සුවෙන් පුළුවන් තරම් ඉක්මනට නිදහස වෙන නේද පින්වදනි ඕනේ? ඉතින් මේක නොතේරෙන තාක්කල් ඔය පිස්සුවෙන් ඉඳගෙන ඔය පිස්සුවෙන් තව පිස්සුවකට ඔය පිස්සුවෙන් තව පිස්සුවකට යන එක නේද කරන්නේ? ඔබට කිව්වොත් මේ මරණාධාර සමිතියේ සභාපති ඔබ. දායක සභාවේ සභාපතිකම දෙන්නා. ඈ නේද? තමත් මොකක් හරි සමිතියක සභාපතිකම දෙන්න ගන්නව නේද පැනලා? එකක් එකක් ගෑර ගන්නව නේද ඇයි? ලෝකෙට කියන්න පුළුවන්නේ. මම තමයි ගමේ මරණාධාර සමිතියේ සභාපති. නායක සභාවේ සභාපති. කුලගණ සමිතියේ සභාපති. අරගේ සභාපති මේකේ සභාපති ඔක්කොම කියන්න පුළුවන් නේද? හැබැයි ඔබට තේරෙන්නේ නැද්ද පින්වදෙනි ඔබ ඔය සභාපතිකම ගත්තාම ඒ සභාපතිකමේ පැවැත්ම උදෙසා කරන දේවල් වලට වන්දිය ඔබ ඔබ විතරයි තනියෙන් ගෙවන්න ඕනේ කියලා. ඔබ දේකට චන්දරාගයෙන් බැඳුනට පස්සේ පිංගුතුනි ඒ දේ පැවත්වාගෙන යාම උදෙසා ඔබ කරන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලට ගෙවන්න ඕනේ ඔබ නේද තනියෙන් බලන්න ඔබ මොන මෝඩකමක්ද මෙච්චර කල් ජීවිතේ කළේ කියලා. ලේසි පහසු වැඩක්ද බලන්න ඔබ ඔය කරගත්තේ. දැන් කවුද එන්නේ ඔබත් එක්ක ඔක විඳින්නේ? දැන් ඔබ තමයි හරි අපි හිතමුකෝ මෙහෙම. ඔබ යම්කිසි සමාගමක මැනේජර් දැන් සමාගමෙන් ඔබට පඩියක් ගෙවන්නේ මොකටද? මැනේජර් කම කරනවට නේද? එතකොට මේ මැනේජර් කම කරද්දී ඔබට සිද්ධ වෙනව නේද සේවකයෝ අයින් කරන්න? සේවකයන්ට බයින්න නේද? ඒ ඒ මොනවා හරි ඒ සමාගමට කරදරයක් වෙන මොකක් හරි දෙයක් තියෙනවා ඒව ඉවත් කරන්න. ඔය ඔක්කොම ටික ඔබට කරන්න වෙනව නේද? එතකොට ඔබ ඔය මැනේජර් පිස්සුවේ ඉන්නකම් ඔය ටික නේද ඔබ කරන්නේ? ඒ වෙනුවෙන් තියෙන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඔක්කොම කරනවා නේද? ඊට පස්සේ රස්සාවෙන් ඔබ අයින් වෙච්ච දාට. දැන් මැනේජර් පිස්සුව හොඳයි නේද? හැබැයි මැනේජර් පිස්සුව හොඳ වුණාට දැන් මොකක්ද ඉතුරු? මොකක්ද ඉතුරු? අර කරපු කර්ම වලට තියෙන විපාක ඉතුරුයි නේද? දැන් සමාගමේ අයිතිකාරයයිද ඔබත් එක්ක විඳින්නේ? එයිද විඳින්න? නෑ. දැන් දැන් ඔය ඔය ඔය සල්ලි හම්බ කරලා කාටද කන්න දුන්නේ? දරුවන්ට. අඟුවට ස්වාමි පුරුෂයාට අම්මලා තාත්තලාට ඔක්කොටම දැන් ඔය කවුරුත් එයිද ඔබත් එක එක විඳින්නේ නෑ ඔය කවුරුත් එන්නේ ඔබ නේද විඳින්න ඕනේ තනියි හැබැයි ඔබ ඒක ගැන හිතලා ඉවරලා මැනේජර්කම අරගෙන ඉවරලා ඒක හරියට කළේ නැත්නම් මොකද වෙන්නේ? ඔබ ගන්න පඩියට ණය වෙලා ඒ තපාගත වෙනව නේද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්විතනි මේ ලෝක සද්දයේ ගිනි ගෙඩිය කාලා ඔබ මේ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ ඉන්නේ කියලා දැන්. කළත් බෑ නොකරත් බෑ නේද? එහෙනම් මේ ලෝකේ සාරයි කියලා උල උලා කන්නේ පිස්සුවෙන්ද? කොහෙන් ගියත් ඔබ අපායට යන වැඩ පිළිවෙන්න පිඟුදින සකස් වෙලා තියෙන්නේ. කොහෙන් ගියත් තිරිසන් යෝනිට යන වැඩ පිළිවෙන්න සකස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේකම සාරයි කිය කිය සාරයි කිය කිය තමන්ගේ දරුවන්ටත් ඔලුවට දිදී ඔලුවට දිදී පුතේ පුළුවන් තරම් මේ ලෝකේ රමණීය කරගෙන හිටපන් කියලා කියන්නේ. බලන්න මොන අපරාධයක්ද කරගන්නේ කියලා. මං ආයි සරයක් කියනවා මම මේ ලෝකේ ගැන කතා කරනවා නේ මම මේ කතා කරන්නේ යථාර්ථය ගැන. නැත්තම් ලෝකේ ගැන ලෝකේ ඉන්න පිරිස කියයි මොකද්ද? ඔහොම හාමුදුරු කියනේව කරන්න ගියොත් එහෙම ඉතින් ඔක්කොම මහාන කරන්නවා ඊට පස්සේ මේවා පවත්වගෙන යන්නේ කොහොමද ආදි වශයෙන් කියයි. ඉතින් මට අදාළ නැහැ නේක. ඔබ පවත්වන්න. මට ඕනේ අපවත් වෙන්න. මට ඕනේ කොහොම හරි අපවත් වෙන්න. ඔබ පවත්වන්න. අපවත් වෙනවා කියන වචනේ තේරුම දන්නවද? අපවත් වෙනවා කියලා කියන්නේ පිටුදී නැවත පවත්වන්නේ නැහැ කියන එක. ඒකයි මම කිව්වේ මේ යතිවරයන් වහන්සේලාට අපිට සීල දෙනාට ඕනේ මොකද්ද? කොහොම හරි අපවත් වෙන්න. මැරෙන්න නම් නෙමෙයි. ඒ උදෙසා තමයි වීරිය වඩන්නේ මේ උත්තරමයන් වහන්සේලා සීල දෙනා. අපවත් වෙන්න. නැත්තම් මැරෙන එක තමයි වෙන්නේ. අරිහතුන් වහන්සේලා තමයි පිටුදෙනි අපවත් වෙන්නේ. ඒ උදෙසා තමයි මුන් වහන්සේලා පැවිදිලා ඉඳලා මේ මහා වීරියක් වඩන්නේ කොහොම හරි මෙතනින් ගොඩට එන්න. ඉතින් ගොඩට ආව නම් ඔන්න අපවත් වුණා. ආපහු සැරයක් පවත්වන්නේ නැහැ. නැත්තම් ඉතින් මැරෙන එක තමයි වෙන්නේ. එහෙනම් පැවැත්ම උදෙසා තමයි දැන් ওই ටික ඔක්කොම කරන්නේ. ඉතින් පැවැත්ම උදෙසා ওই ටික කරලා ඉවරලා පිඟුතුනි අන්තිමට යන්න තියෙන තැන මහා දරුණු තැනක්. මේ සංසාරේ ඔබ අතරමං වෙනවනේ. මහා අනාථෙක් වෙනවනේ මේ සංසාරේ. මේ ටික නොතේරිච්ච නිසානේ ඔය ඔක්කොම උනේ. ඔබට පුංචි කාලේ මේ ටික හරියට තේරුණා නම් පිඟුතුනි ඔබ ඔය පුවක් එළියට වෙන්නේ නැහැ නේද? ඔය ගිරියට අහු වෙන්නේ නැහැ නේද? නමුත් ඔය ගිරේට අහු වෙන්න සිද්ධ වුණේ ඇයි? ගිරේට අහු වෙන්න සිද්ධ වුණේ පිංගුතුනි ඔබ මේ ලෝකෙට වැටිච්ච නිසානේ. ඔබ මේ ලෝකෙට වැල්ලි වෙලා මේ ලෝකෙත් එක්ක යන නිසානේ. දැන් ඔබට රස්සාව කරන්න නැතුව ඉන්න පුළුවන්. ඔන්න බලන්න දැන් ඔබට වෙච්ච දේ. දැන් ඔබට රස්සාව කරන්න නැතුව ඉන්න බෑ. රස්සාව කළොත් මොකද වෙන්නේ? ඒක නිසා කරගන්න ටික ගෙවන්න වෙනවා. රස්සාව නොකළොත් මොකද වෙන්නේ? ජීවත් වෙන්න විදිහක් නැහැ. එතන රස්සාව තියෙන පරිදි නොකළොත් එහෙම මට නම් බෑ පව් කරන්න මට පඩිය විතරක් දීපම් මන්නේ මේ මහත්යෝ කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ ඈ එක්කෝ අයින් කරනවා නැත්නම් පඩියට ණය වෙනවා දැන් මොකද්ද ඔබ කරන්න හිතන් ඉන්නේ අවබෝධයෙන් පව් කරනවද පව් නම් කරන්න වෙලා තියෙන්නේ මොකද කරන්නේ ඒකනේ වැඩේ ඒකයි තියෙන ගැටලුව ඉතින් ඔතනට බින්දුනේ මේ ලෝකේ කැරකිලා ඇවිදලා තියෙන ඔතනට මේ අධ්‍යාපනය කියන එක කරකෝල ගෙනහලා තියෙන ඔන්න ඔතනට පශු වෛද්‍යවරයෙක් වෙනවා ගෙදරට බලු බලු පැටියෙක් ගෙනවා බැල්ලි පැටියෙක් ගෙනාවට පස්සේ මොකද කරන්න ගිහිල්ලා පශු වෛද්‍යවරයා ගාවට අරන් යනවා අරන් ගිහලා මොකද එයාට වෘතියෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඒකව වඳ කරන එක හැබැයි දරුවව දොස්තර කෙනෙක් ගන්න පුදුම ආසයි නේද ඔබ නේද ડોක්ටර් වෙන්න බැරි වුණොත් ඩෙන්ටිස් වෙනවා ඩෙන්ටිස් නැත්නම් වෙටනරි සර්ජන් කෙනෙක් වෙන්න ඕන වෙනවා. කොහොම හරි කමන්නේ නේ. නේද? ඇයි? මගේ පහයි හිතුණා. ඒකට අදාළව දරුවා මම එතනට තල්ලු කරගත්තා. දැන් මට හරි සතුටුයි. දැන් දරුවා මොකද්ද කරන්නේ පටන් ගත්ත දවසේ ඉඳලා. එහෙනම් මේ සත්පුරුෂ ක්‍රියාවක්ද මේ අම්මයි තාත්තයි කළේ? ඉතින් ඕකනේ පින්විතනේ ඔය සත්පුරුෂ අසත්පුරුෂ ක්‍රමවේදී Taman දැනගත්තේ නැති නිසා නේද මේ ඔක්කොම? ලෝක සත්‍ය ඕන එකක් මතකුල්ලා දෙන්න පුළුවන් පින්වදින මොකද හේතුව මේ සද්ධර්මයේ නැති තැන්වල ලෝක සත්‍යයට හැම දෙයක්ම ලොකුයි දැන් දීවර අමාත්‍යංශය මේ රාජ්‍යනේ මේ මුකුත් කියනව හැම නෙමෙයි නිකමන හිතලා බලන්න දීවර අමාත්‍යංශය කියලා එකක් තියෙනවා ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා නේද පින්වදින සත්ත්වඝාතනය සඳහා නිකන් හිතලා බලන්න මම මේ කියන්නේ දීවර අමාත්‍යංශේ නැති කරන්න ඕනේම කියලා නෙමෙයි. මම කියවන්නේ මට ලෝකය ගැන කතාවක් නෑ. ලෝකයෙන් එතර වීම ගැනයි අපි කතා කරන්නේ. වැරදියට අල්ලගන්න එපා කිසි දෙයක්. දීවර අමාත්‍යංශය කියලා එකක් තියෙනවා කියලා කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා තියෙනව නේද සත්ත්වඝාතනිය සඳහා. ඉතින් රටක් හරියයිද? දැන් ඔකේ වැඩ කරන, කැඩ කරන, වැඩ කරන අස්තනක් ගන්න, අස්තනක් ගන්න හැම කෙනාටම උරුමේ මොකද්ද? හැබැයි ඔබගේ දරුවාට දීවර අමාත්‍යංශේ රස්සාවක් හොයලා දුන්නොත් රජයේ රස්සාවක්නේ. පෙන්ෂන් එකක් තියෙනවනේ, චෝක්නේ. දැක්කද පින්වතුනි උස්තගත්ත පහේ තියෙන දරුණුකම. ඕවා ඔක්කොම විඳවන්න වෙනවා පින්වතුනි එකින් එක. එකින් එක විඳවන්න වෙනවා. විඳින්නේ තනියෙන්. ඒකයි ප්‍රශ්නේ. කරන්නේ පොකුරත් එක්ක. විඳින්නේ තනියෙන්. දැන් ඔතනටද ඔබට යන්න ඕනේ. නිකමට හිතලා බලන්න මේ අර අර මෝඩ කමට ගිහිල්ලා කරගත්ත හරිය ඔය. ඔය මම පවත්වන්න ගිහිල්ලා කරගත්ත හරිය. එහෙනම් දැන් මේ මම පවත්වනවා කියලා මොකද්ද මෙච්චර කල් ඔය කළේ? මම දෙයකට කැමති වුණා. ඒ කැමති දේ පවත්වාගෙන යාම උදෙසාම කර්ම කළා. ඒකමයි ඔබ කළේ වෙනම කිසි දෙයක් නෙමෙයි. මම කැමති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඕන් ඔය පහේව ටික ගන්න පිඟුතුනේ ඔබ විවිධාකාරයෙන් කටයුතු කළා. දැන් මම ඔබට එක දෙයක් පෙන්වන්නම් ඔබට ඉතුරු මොනවද කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිඟුතුනේ උදා වෙනවා වැය වෙනවා. ඒකයි ස්වභාවය. ඔබ ඇහෙන් රූප ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ පිඟුතුනේ රූප වේදනා සංඥා සංකාර උදා වුණා ඒ මොහොතේම වැය වුණා. ඒ හිත නැති වෙලා යන වෙලාවේ හිතක් උදා වෙලා ඒ හිත නැති වෙලා යනකොටම පිඟුතුනේ අර උදා වෙච්ච පහ වැය වෙලා ගියා. මොකද හිත තියෙනකම් විතරයි ඒවට තියෙන්න පුළුවන්. උදා වුණා වැය වුණා. උදා වුණා වැය වුණා. ඊළඟට ඔබ ආයෙත් රූපෙ දිහා බලනවා ආයෙ ඒක පහ උදා වුණා පහ වැය වුණා. පහක් උදා වුණ මේ සරල ගණිත ප්‍රශ්නයක්. පහක් උදා වුණා නම් පහක් වැය වුණා නම් මොකක්ද ඉතුරු? ඕකට ඉතින් ඉස්කෝලේ යන්න ඕනේ. සරල ප්‍රශ්නයක් නැහැවේ. පහක් උදා වුණා පහක් වැය වුණා මොකක්ද ඉතුරු? බින්දුව හැබැයි මේකේ තව ටිකක් ඉතුරු වෙනවා. මේ ගමනේ නම් තව ටිකක් ඉතුරු වෙනවා මොකද්ද? අර පහ ගැනීම උදෙසා කරපු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලට අදාළ විපාක ඒ ටික ඉතුරු වෙනවා. උදා වෙච්ච පහ හැමම වැය වෙලා ගියා. පහ ගන්න උත්සාහ කළා. ඒ උත්සාහ කිරීමේදී කරගත්ත විපාක ටික නම් ඉතුරු වෙයි. අනිත් ටික වැය වුණා. එක දෙයක් මට කියන්නකෝ පිඟුදින අද ඔබ ගාව තියෙන. ඔය විපාක ටික හැරෙනකොට මේ දක්වා ඔබ ජීවත් වෙලා ඔබ ඔබ ගාව තියෙන එක දෙයක් කියන්න. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය දිහා. තථාගතයන් වහන්සේගේ ධර්ම තියෙන ජීවිතය පිළිබඳ අත්දැකීමක් ගන්න. අවබෝධයට ගන්න. මෙච්චර කාල ඔබ දැන් අවුරුදු 50 ජීවත් වුණා නම් ඔය අවුරුදු 50ම කලේ පිංගුතුනි උදා කරපු එකයි වැය කරපු එකයි නේද? උදා වුණා වැය වුණා උදා වුණා වැය වුණා නේද? ඉතුරු මොනවද? අර විපාක ටික විතරයි නේද? ඒ හැරෙන්න වෙන කිසි දෙයක් ඉතුරුද? මම ඔබට තව දෙයක් පෙන්වන්නම්. පිංගුතුනි ඔබ හීනයක් දකිනවා. ඔබ ඔය හීනේ දකිද්දී හීනෙන් සුවඳක් ආවොත් එහෙම සුවඳ දැනෙනවනේ හීනෙන්. නේද? හීනෙන් මොකක් හරි කෑවොත් ඒකේ රසයත් හීනෙන් දැනෙනවනේ. හීනෙන් මොකක් හරි දැක්කොත් ඔබේ හීනෙන් ඒක විඳිනවනේ. ඔබ ඇහැරිලා බලනකොට පින්විතනේ ඔබට මතක් වෙන්නේ ඔබට මතකේ තියෙනව නේද අර හීනේ ටික? හීනේ දැකපු ටික මතකයි නේද? ඒ හීනෙන් ආපු සුවඳ ඔබට මතකයි නේද? ඔබ සුවඳ වින්දා කියලා ඔක්කොම මතකයි නේද හීනෙන්? ඔබගේ හීන නැති වෙලාවට ඔබ විඳපු සුවඳ දැන්කෝ. ඔබ නිකන් ඉන්න වෙලාවට දැකපු එකක් තියෙනවා නම් කෝ ඒ ඒ ඒ සුවඳ කෝ දැන්. ඒකත් කොහෙද තියෙන්නේ? ඔබ ඊයේ ගාපු සෙන් සුවඳ කෝ කියලා මං අහන්නේ මේ. ඒකත් හිතේ නේද දැන් තියෙන්නේ. ඔබ ඊයේ කෑමක් කෑවනම් ඒකේ රසයක් දැන් හිතේ නේද තියෙන්නේ. ඉතින් ඔබ හීනෙන් දෙයක් කළත් ඒකත් හිතේ නේද තියෙන්නේ. ඉතුරුක් නැහැ නේද? ඉතින් පින්විතනේ ඔබ ජීවත් වුණාට වඩා හොඳයි නේද නිදාගත්තා නම්. දෙකම එකයි නේ. ඇයි ඔබට ඉතුරු මොකක්ද අන්තිමට? ඔබ හරියට පැය 24ම නිදා ගන්න කෙනෙක් වගේනේ. නිදාගෙන ඉන්නකොට තියෙන වාසියක් තියෙනවා ඇයි? අර විපාක රැස් කරන්නේ නැහැ. හැබැයි ජීවත් වුණා ජීව මේ නිදා ගන්න නැති වෙලාවේ විපාකත් එක්ක තමයි පින්විතනි අර කියන මතක සටහන් එකතු වෙන්නේ. ඔය මතකයට කියනවා මృతකය කියලා. ඔය මතකය කියන වචනේ ඇවිදලා තියෙන මృతකය කියන එකෙන්. කය කියලා කිව්වේ ඔය සමූහය ටික. මොනවද සමූහය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය සමූහයන්ට කය කියලා කිව්වේ. එහෙනම් මృతකය කියලා කියන්නේ පින්විතනි මැරිච්ච කයවල ටික. ඇහෙන් රූපයක් දැක්කා උදා වුණා වැය වුණා වැය වෙච්ච ටික තමයි පින්විතනි අර මෘතකය. දැන් ඒව මෘතකය. ඔයවට කියනවා නාම ගොත්ත කියලා ඕන්නම්. මෘතකය. එන අන්තිමට ඔබට ඉතුරු වෙලා තියෙන්නේ මෘතකය නේද? ඉතින් හීනයක් දැක්කත් ඉතුරු වෙලා තියෙන්නේ මතකේ නං. ඇත්තටම සිද්ධ වුණත් ඉතුරු වෙලා තියෙන්නේ මතකේ නං. දැන් ওই දෙක අතර තියෙන වෙනස මොකක්ද? ওই දෙකෙන් හොඳ මොකක්ද? ওই දෙකෙන් හොඳ මොකක්ද? නිදාගන්න එක. ඇහැරෙන්න එපා පින්වතුනි. ඇයි? ඔබ ඇහැරිලා ගන්න ඒවා නිසා විපාක ගෙවන්න වෙනවා. හැබැයි නිින්දෙන් ගන්න ඒවට විපාක ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් ඇහැරිලා සිටිය යුත්තේ කවුරු විතරද? නිවන් දකින්න ඕන අය විතරයි. ඔන්න ඕක නිසා තමයි තථාගතයන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රය ඔබ යම් දවසක් කියවලා බලන්න. සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ තියෙන ආදිත්‍ය පරියාය සූත්‍රය. හාත්වසම ගිනිගත් සූත්‍රය. ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරනවා මනින් අරමුණු අරගෙන කාමයේ ජනිත කරගෙන ඒ කාම අරමුණු ඔස්සේ හිත දුවදුව ඉන්නවට වඩා හොඳයි නිදාගනින්න කියලා. නැත්තම් එහෙම කර කර ඉන්නලාට මැරුණොත් එක්ක තිරිසනෙක් එක්ක පෙරේතෙක් වෙනවා කියලා. ඇහෙන් රූපයක් දැකලා කාමයේ ජනිත කර කර කාම පරිේෂණයේ ඉන්න වෙලාවක මලොත් එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. දැන් ඔබ මැරෙන්නේ මොනවා කර කරද? කනෙන් ශබ්දයක් අහලා ඒක උදෙසා කාමයේ ජනිත කරගෙන කාම පරිේශණයේ යෙදීදී ඉන්න වෙලාවක මලොත් එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා කියලා. පින්වතුනි මං කියන ඒවා නෙමෙයි මේ. දසබලධාරීන් වහන්සේ දේ කරන දේශනාව මේ. දැකලයි දේශනා කරලා තියෙන්නේ අනුමාන කරලා නෙමෙයි. ඒකයි මම ඔබට කිව්වේ යන්න තියෙන තැන මහත් දරුණු තැනක්. ඔය පහට ආලේ කරන අයට පින්වතුනි මහා දරුණු තැනකට යන්න තියෙන්නේ. ඒක ඔබ පිළිගත්තත් එකයි නොපිළිගත්තත් එකයි. සම්මුති වැඩක් නෑ යථාර්ථයයි වැදගත්. ඔබ මොන තරහතිනෙමද කියන එක නෙමෙයි වැදගත් පින්වතනි කරපුවට අදාළවයි වන්දිය ගෙවන්න වෙන්නේ. එනම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඉක්මනටම පින්වතනි ඔය පහෙන් ගැලවෙන එක. ඒ උදෙසාම කටයුතු කරගන්න එක. එනම් ඔය මම කියන හාදයව හොඳට තේරුම් ගන්න. ඔබට යමක් කරන්න හිතෙනවා නම් පින්වතනි ඒ උදෙසා ඔබ මොකක් හරි දෙයකට කැමති වෙලා ඒක උදෙසා දෙයක් කරන්න වෙනවා කියලා කියන්නෙම පින්විතනි ඔබට දැනෙන්න ඕනේ අර අමනුස්සයා වැහිලා ඉන්නේ දැන්. එහෙනම් මම ඉක්මනට මෙතනින් මිදෙන්න ඕනේ කියලා Tamanට වැටහිලා එන්න ඕනේ. මොකද ඒක මිදුන් නැත්නම් එහෙම අර කැමති දේ ලබා ගැනීම උදෙසා කරන දේවල් වලින් ඔබට කැමති දෙයක් ඉතුරු වෙන්නේ නැන්නේ. මම ඔබට පෙන්වන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැන්නේ ඔබට. ඊයේ ගාපු සෙන්ට් එක ඉතුරුද ඔබට? ඊයේ දැකපු රූප ඉතුරුද ඔබට? නිකමන කල්පනා කරලා බලන්න ඉතුරුද කියලා එකක්වත්. ඔබට ආසාවක් ජනිත වුණා අසත්පුරුෂය දීපු ගිනි කෙලිය හින්දා. පහ ඉස්සුණා. ඒ පහ ඉස්සිලා ඉවරලා ඔබ මේක බලුවා. ඒක බලන්න වැඩපිළිවෙල කළා. ඒ ඔක්කොම කළා දැන් මොකද්ද ඉතුරු? ඉතුරුවට කිසි දෙයක් නැහැ. විපාක ටික විතරයි. ඒකයි කිව්වේ හීන දකින්න එක හොඳයි කියලා ඊට වඩා. හීනෙත් ඉතුරු වෙලා තියෙන අර මතක සටහන විතරයි. හීනනුත් ඔබ වින්දා ඒ ඔක්කොම. ඒ සුවඳ ඔබ වින්දා. හීනනුත්. ඉතුරුනේ මතක සටහන් විතරයි. එහෙනම් මේ දැනුත් ඔබ විඳිනවා. ඉතුරු වෙන්නේ මතක සටහන් විතරයි. හැබැයි දැන් විඳින්න පිඟුතුනි ඔබ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. එහෙනම් ඒවට අදාළ විපාක ටික ඉතුරු වෙනවා. එහෙනම් දැන් මේ ලෝක සත්‍යය ඔබට දීලා තියෙන ගිනි ගෙඩි වලින් පුළුවන් තරම් ඉක්මනට බේරෙන්න එපා. ඔබව සමාජයේ මහ ලොකු තැන් වලට මිනිස්සු ගෙනල්ලා දාලා තියෙන පිංගුතුනි ඔබ ඔබට ගිනි ගෙඩිය දෙන්නනේ. ඒකනේ මම කියන්නේ පිංගුතුනි මේ මේ රටේ ඉන්න විවිධ ශේත්‍රවල ඉන්න පිරිසට මේ ධහම ලැබේවා කියන මේ ධහම දෙන්නේ ඒකනේ පිංගුතුනි පුළුවන් තරම්. නිකමට හිතලා බලන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා මුළු ලංකාවම හිනස්සනවා. මුළු ලංකාවම සතුටු කරනවා රඟපාලා. ඒ මිනිස්යාට පින්වදනි කවුරු හරි කෙනෙක් කල්යාණ මිත්‍ර සම්පත්තිය දුන්නේ නැත්තම් මැරෙන්න කලින් පහස නම් නරකාදියට නේද යන්න වෙන්නේ. ඉතින් බලන්නකො මොනතරම් අසාධාරණද කියලා. මුළු ලංකාවක් හිනස්සවපු මුළු ලංකාවක් සතුටින් තියපු කෙනෙක් පහස නම් නරක ආදියට යනවා කියන්නේ. එහෙනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නොලැබි නේද? ඔබ නොදන්නවට කී දෙනෙක් ගිහිල්ලා ඉන්නවද කියලා ඔබ දන්නවද? මම නම් වශයෙන් කියන්නේ නැහැ පින්විතනි මේව හොඳට අධ්‍යයනය කරලා ඉන්නේ මම. මම නම් වශයෙන් කියන්නේ නැහැ පින්විතනි පහස නරක ආදීන නළු නිලියෝ ගැන. මොකද එයාගේ හිත රිදෙනවා මම කිව්වොත් එහෙම. අනිත් අයගේ හැබැයි ඔබ කැමති නැද්ද ඔබගේ දුවව නිලියක් කරන්න? ඇයි ටීවී එකේ තින්න පුළුවන්? ඒකයි පින්වතුනි කියන්නේ මේ දේවල් අපි තේරුම් ගන්න ඕනේ. රාජ්‍ය නායකයෝ කී දෙනෙක් ඉන්නවද පින්වතුනි අපාගත වෙච්ච? දන්නේ නැහැ කවුරු. මම නම් වශයෙන් කියන්නේ. මොකද එයාගේ ඥාතිවරු පවා බණ අහන නිසා එයාගේ හිතරිත් දන්න හොඳ නැහැ. අසාධාරණයි. අපේ රට පාලනය කළා අපි වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක් අපාගත වෙනවා කියන එක මොන අපරාධයක්ද? මේ රටට මොකක් හරි සාධාරණයක් ඉෂ්ට කරන්න හදපු කෙනෙක් මැරලා අපාගත වෙනවා කියන්නේ මොන අපරාධයක්ද? ඒකයි මම ඔබට කියන්නේ මේ ධර්ම ප්‍රචාරය කරන්න කියලා පුළුවන් තරම්. තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. Tamanට වතුර වීදුරුවක් දුන්නා නම් පුංචි කාලේ කවුරු හරි කෙනෙක් වින්විතනේ ඒ කෙනා මැරිලා අපාගත වෙන එක නවත්තන්න ඔබට පුළුවන්. ඒක ඔබට පුළුවන් වෙන්නේ ඔබ මේ ධහම ප්‍රචාරය කළා මේ ධහම කියලා දීලා මේ මිනිස්සයාට. ඔක්කොම මිනිස්සයෝ. මොන තරාතිරම් වල හිටියත් හැම කෙනාම මිනිස්සයෝ පින්විතනේ අන්තිමට ඔක්කොටම යන්න හම්බෙන්නේ එකම තැනට පොල් කඩන කෙනත් යන්නේ එකම තැනට ජනාධිපතිතුමත් යන්නේ එකම තැනට ආයි දෙකක් නැහැ ඒකේ. ගිහිද පැවිදිද ඔය එකක්වත් නැහැ පින්විතනේ වෙනසක්. ඔය ඔක්කොම සම්මුතිය තියෙන ඒවා. යථාර්ථයට ඔය ඔක්කොම එකයි. ඔය ඔක්කොම පොඩි බැඳගෙන එකම තැනකට ඇදිලා යන්නේ. ඉතින් මහා අපරාධයක් නේක. ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් ලද අවස්ථාවක් සැනින් ඔබත් මේක අවබෝධ කරගෙන තව කෙනෙකුට මේක කියලා දෙන්න. යථාර්ථයෙන්ම පෙන්වන්න මෙතනින් ගැලවෙන්න මඟ කියලා දෙන්න. ඒ ගැලවෙන මඟ කියලා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා කියන්නේ පිඟුතුනි සතර අපායේ දොරටු වැහුණා. දැන් ඕන එක. සතර අපායේ දොරටු වහගත්තා කියලා කියන්නේ පිඟුතුනි ලොකු ජයග්‍රහණයක්. මොකද උතන්ට ගියොත් ආපහු එන්න ඒමක් නැහැ. ලේසියක් නැහැ වෙන්නේ නැහැ ලේසියක්. මහා දරුණු තැනක් ඒ තැන. ඉතින් එතනින් මිදුනේ නැත්තම් එහෙම ඔක්කොම ඉවරයි. තායි කවුරුත් එන්නේ නැහැ ඔබ බේරගන්න මොකුත් නැහැ chapter close. ඔබ ගැන ආයි කවුරු කතා කරන්නේවත් නැහැ. කතා කරන්න හේතු නැහැ. ඉතින් මහා ලොකුවට විවිධාකාර විරුදාවලි වලින් කතා කරයි මැරිච්ච කෙනා ගැන. මෙයා මෙහෙම එකක් කළා, මෙයා මෙහෙම එකක් කළා, මෙයා මෙහෙම එකක් කළා කියලා හරි සාරව කතා කරනවා. ඔය ඔක්කොම අහගෙන ඉන්නේ කොහෙ ගිහිල්ලාද? අර නරක ආදිවල ගිහිල්ලා. ඇහෙන මානෙක ඉඳීද දන්නෙත් නෑ ඕවා. ඉතින් ඒක හරි අසාධාරණයි. මම ඒකයි කියන්නේ. මොකද ලෝකෙට යහපතක් කරන්න හරි මොකක් හරි තනතුරක් දරාගෙන ඉඳලා විල්ලා මොකක් හරි දෙයක්නේ කරන්නේ. අන්න ඒක නිසා තමයි පින්විතනි පුළුවන් තරම් අපි මේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට පවා මේ දහම දෙන්න උත්සාහ කරන්නේ. මොකද අපි උනේ ලොකු දෙයක් කරන්න පිරිස. ඒ වගේම රට පාලනය කරන ඇත්තන්ට ඉන්නවා පිංගුතුනි මම ඒකයි ඔබට කියන්නේ හරි සතුටුදායක ආරංචි. මේ රට පාලනය කරන ඇත්තෝ ඉන්නවා පිංගුතුනි මේ දහම අරගෙන මේ දහම හොඳට පරිශීලනය කරන. මම දැනුවත් පස් හය දෙනෙකුට වඩා ඉන්නවා පිංගුතුනි ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන. නිතරම අපිත් එක්ක කතා බහ කරලා නොදන්න දහම් කාරණා පවා අහගන්න අය ඉන්නවා මේ රට පාලනය කරන අය. බලන්න කොච්චර වැදගත්ද කියලා මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ. ගිහි පැවිදි සම්බන්ධතාවය කියලා කිව්වේ ඔන්න ඕක. ඔබ අපට දන් දෙනවා වගේ පිඟුතුනි මේ සතර අපායේ නිදහස් වීම උදෙසා ඔබට මේ අවශ්‍ය කාරණාව සිද්ධ වෙන්න ඕනේ. ඒක උදෙසා තමයි මේ දහම් දෙසන්නේ. ඒකයි ඔබට කියන්නේ පුළුවන් තරමින් මේක ග්‍රහණයට අරගෙන පුළුවන් තරමින් මෙතනින් නිදහස් වෙන්න. ඒ වගේම තව කෙනෙකුට මේක දෙන්න උත්සාහ කරන්න. නිරන්තරයෙන් අවබෝධයට ගන්න මොකද්ද මේ ජීවිතේ වෙන්නේ කියලා. ඔය මම කියන සංකල්පය හරියාකාරවම තේරුම් ගත්තා නම් පින්වතුනි ඔබට හොඳාකාරවම තේරිලා මහා අසාර වැඩපිළිවෙලක් මේ සිද්ධ වෙන්නේ කියලා. මුදා වීමක් තියෙනවා වැය වීමක් තියෙනවා මිසක් ඉතුරුවක් නැත්නම් පින්වතුනි මේක මොන අසාරයක්ද කියලා හිතලා බලන්න. අන්තිමට ඉතුරු වෙන්නේ කරගත්ත ටිකේ විපාකෙ විතරයි නම් පින්වතුනි මේකේ මොන සාරයක්ද? දැන් මොකක් උදෙසාද ඔබ එකතු කරන්නේ? මොකක් උදෙසාද ඔබ ඔය ගොඩ ගහන්නේ? මොන ඉතුරුවකටද ඔබ ඔය ගොඩ ගහන්නේ අන්තිමට ඔබට ඉතුරු වෙලා තියෙන අර විපාක ටික විතරයි නං. දැන් ওই විපාක කඳක් විතරයි නේ ඔබට දැන් ওই ඉතුරු වෙලා තියෙන්නේ කරගත්ත ටිකෙන්ම හරියන්ට. දැන් ඒ වෑන් දැන් මොකද වෙන්නේ? දැන් ඊළඟට වෙන දේ මම ඔබට පෙන්වන්නම්. පින්වතුනි, ජාති දුක කියන්නේ මේ ලෝකේ තියෙන මහා දරුණුම දුක. ජාති දුකක් ඔබට ලැබිලා පින්වතුනි, අද මොනතරම් ඔබ දුක් විඳද කියලා හිතලා බලන්න මේ දක්වා ජීවිතේ. ඉපදිච්ච දවස් ඉඳලා මේ දක්වා ජීවිතේ මොනතරම් නම් දුක් විඳපු පිරිසක්ද කියලා හිතලා බලන්න ඔබ. කකුල කී පාරක් වදින්නේ නැද්ද බලන්න, ඇඟිල්ල ඇඟිලි කඩලා යන්නේ නැද්ද බලන්න. පොල් ගෙඩිය ඔලුවට වැටෙන්නේ නැද්ද බලන්න. ඇක්සිඩන්ට් වෙලා කෑලි නැතුව යන්නේ නැද්ද බලන්න ඔබ. ජීවිතේ මෙච්චර කාලයක් මොනතරම් දුක් විඳද්ද කියලා. ඔය ඔක්කොම දුක් වලට හේතුව මොකද්ද? මේ ජාතිය ලැබිච්ච එක නේද? ඉතින් මේ ජාතිය ලැබුණේ ඇයි? ඔන්න ඔතනනේ දකින්න තියෙන ඇයි මේ ජාතිය ලැබුණේ මේ ඊළඟ කොටස මම මේ ඔබට පෙන්වලා දෙන්න. මේ ජාතිය ලැබෙන්න හේතුව තමයි පිංගුතුනි මේ උස්සගත්ත පහ. ඔය පහ උස්සගෙන කටයුතු කරපු නිසා පිංගුතුනි මොකද වුනේ? ජාතිය කුරුමෙට ආවා. ඒක හරියට මම ඔබට පෙන්වන්නම් මම ඔබට මේක ඉස්සෙල්ලා දේශනාවක් දේශනා කළාදී මී හබක ගැන. මීයෝ අල්ලන්න හබකක් පාවිච්චි කරනවා දැකලා තියෙනව නේද? මීයා යනකොට පින්වතනි දකින්න හබක. කවදාක්වත් මීයා හබකට පණීද ඇවිදින්න? හබක දැක්කයි කියලා? පණීද? නෑ. හැබැයි ඔය හබකට පින්වතනි ඔබට ඕනේ නම් මේ මීයා වල්ල ගන්න ඔබ හබක අටවනවා මොකද්ද? පොල් කෑල්ලක්. කරෝල කෑල්ලක්. ඔන්න වගේ මොකක් හරි එකක් ඕක ඇතුලේ අටවපු ගමන් පිංගුතුනි දැන් අර අර අහක යන්න ගිය මීයට මොකද වෙන්නේ? අර මීයට අර සුවඳ ආපු ගමන් පිංගුතුනි අන්න අර පහ ආවා. පහ ආපු ගමන් ඉස්සුණා නේද? ඇයි ඉස්සෙච්ච පහක් නේ ආවේ? දැන් ඔගේ ප්ලාස්ටික් කෑල්ලක් එහෙම තිබ්බො මී ඇයිද? නෑ. ඇයි ප්ලාස්ටික් කෑලි උස්සගෙන නෑ. උස්සගෙන තියෙන්නේ මොකද්ද? අර පොල් කෑල්ල තියෙන ඒ සුවඳට අදාළ පහ. නිකන් හිතන්නකෝ මීයා කියලා කිව්වට හිතන්න පුළුවන් එකක් කියලා හිතන්නකෝ. දැන් මේ මේ උදාහරණයක් කියන නිසා නැත්තම් හිතයි මීයෝ කොහොමද හිතන්නේ මීයන්ට විඥානය තියෙනවද? ඕමත් අහයි. එතකොට ඒකට උත්තර දෙන්න වෙන වෙනම පැයක්. සත්තුන්ගේ තියෙන විඥාන ස්වභාවය සම්බන්ධව. ඒක පස්සේ කතා කරමු ලෝකේ ගැන පස්සේ. දැන් ලෝකෙන් එතර වෙන්න. ලෝකේ ගැන කතා කරගෙන ඉඳලා මලොත් එහෙම පිඟුදෙනි ආපහු දැනක් මීයා වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ලෝකෙන් එතර වෙන එක ගැන කතා කරලා ඉවර ලෝකෙන් එතර වෙලා අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තට පස්සේ ලෝකේ ගැන කතා කරමු ඇති වෙනකම්. එතකම් අපිට කරන්න වැඩක් තියෙනවා මේ පිස්සුව හොඳ කරගන්න එක. දැන් එහෙනම් පිටින් නිකමට හිතලා බලන්න මේ මීයා එනකොට. ඕක ඇතුලේ නිකන් ප්ලාස්ටික් කැල්ලක් හරි මොකක් හරි තිබුණා නම් කවදාවත් මීයා ඔය අමාරුවේ වැටෙන්නේ නැහැ. මීයා උස්සගත්ත පහේව ටිකක් තියෙනවා. ඒක පහක් තමයි පොල් කෑල්ල. පොල් කෑල්ලෙන් එන සුවඳට අදාළ පහ උස්සගෙන තියෙනවා. රසයට අදාළ පහ උස්සගෙන තියෙනවා. පෙනුමට අදාළ පහ උස්සගෙන තියෙනවා. චීස් කෑල්ල කරවල කෑල්ල. ඔය මොකක් හරි එකක් ඕක ඇතුලේ ගහලා තියෙනකොට පිඟුතුනේ මොකද වෙන්නේ මේ මී ඇවිදිලා අර කරවල කෑල්ල දැක්ක ගමන් මොකද වෙන්නේ? අර පහ ඉස්සෙනවා. දැන් උට සිහිය තියනවද? දැන් පහ ඉස්සුණාට පස්සේ සිහිය තියනවද උට? නෑ දැන් උට පේනවද හබක? දැන් හබක පේන්නේ නෑ දැන් පේන්නේ මොකක් විතරද? පොල් කෑල්ල විතරයි. ඔන්න මම ඔබට කිව්වා මතකද? ඔය පහ ඉස්සුණාට පස්සේ ඔබට සිහිසුන් වෙනවා කියලා. සිහිය නැති වෙනවා කියලා. ඔන්න මීයට වෙච්ච වැඩි. දැන් මොකද වෙන්නේ පිඟුතුනේ? අර පහ ඉසුනා දැන් දරා ගන්න බෑ මහ පිළීමට මොකද කරන්නේ? ගිහිල්ලා පයින්නවර පොල් කෑල්ලට. පොල් කෑල්ලට පැනපු ගමන් හබක වැහෙනවා. දැන් ඔය මීයා ගැන තරහෙන් හිටපු කෙනෙක් නම් පින්වතුනි ඔය මීයාව දැන් අල්ලගත්තේ හබකට. ඒකම පන පිටින් බදින්නත් පුළුවන් නේද ඔන්න? මිටියක් අරගෙන තලන්න පුළුවන් නේද ඔන්න? බඩ පළල හදවත වැඩ කරන හැටි බලන්න පුළුවන් නේද ඔන්න? ඇසිඩ් ටිකක් වක් කරන්නත් පුළුවන් නේද ඔන්න. ඔය ඔක්කොම අහුවෙන්නේ පිංගුතනි හබකට අහුවෙච්ච නිසා නේද? අර යන්න ගිය ගමන ගියා නම් මීයා. හබකට අහුවෙන්නේ නැහැ නේද? හැබැයි යන්න ගිය ගමන යන්න බැරි වුණා නේද උස්සගත්ත ටිකක් නිසා. උස්සගත්ත ටිකක් නිසා මොකද උනේ පිංගුතනන පොල් කෑල්ලේ සුවඳ එනකොට දරා ගන්න බැරි වුණා. එහෙම හැදුන පිසු පිසු හැදිච්ච ගමන් ගිහිල්ලා හබකට පැන්නා. පිංගුතනි ජාතිය කියන්නේ ඔන්න ඔය වගේ එකක්. ජාති දුක. ඔබට මේ ජාතිය උරුමෙට අද ඇවිදිලා තියෙන්නේ ඕන් ඔය පහ උස්සගත්ත නිසා ඔබට තිබ්බේ පොල් කෑලි නෙමෙයි මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔබ යනකොට ඔබට ගහලා තිබ්බ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔබගේ පහ ඉස්සුණා පැන්න ඇතුළට පැන්න ගමන් හබක වැහුණා දැන් ඔබට જાතියක් තියෙනවා දැන් ඔබට පුළුවන් ද ඔබට ඕනේ දේ කරන්න ඇයි ඔබගේ මූණ ওই විදිහට ආවේ මට අවංකවම කියන්නකෝ ඔබට වඩා ලස්සනයි ඔබ දැකලා නැද්ද ඔබට වඩා ලස්සනයි ඔබ දැකලා නැද්ද ඉතින් එහෙනම් ඔබට ওই වගේ මුණක් ආවේ ඒ ලස්සනම එක එන්නේ නැතුව. නිකමන හිතල බලන්න දැන් ඔබට පුළුවන් දෙකක්වත් පාලනය කරගන්න. අර හබකට අහුවෙච්ච මීයට පුළුවන් ද පින්විතනි දුවන්න දැන්. දැන් ඒකට පුළුවන් ද ඒකට ඕනේ වැඩ කරන්න. ඒකට කියන්න පුළුවන් ද ආහා ඇසිඩ් ගහන්න එපා මාමේ. මිටියකින් නම් තැලුවක් කමන්නේ කියන්න පුළුවන්. ඒව දැන් මොකුත් බෑ. දැන් ಜಾති දුකට ඇවිදින්න ඉවරයි. ඔබ පින්වතනි දැන් ওই ಜಾති දුක ලබලා ඉවරයි. අද ඔබ මේක දහම් දේශනා විවර වෙලා යද්දී ඔබගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා සමහරට සදාකාලීන අබ්බගාතයක් වෙන්නත් පුළුවන්. එපයි කියන්න පුළුවන්. මේ පඩිපෙළ බහින වෙලාවේ කකුල පැටලලා වැහිලා ඔළුව වැදලි වෙලා සදාකාලීනම පිංගුතුණිය අංශභාගකාරයෙක් වෙන්න පුළුවන් අද. ඔබට එපයි කියන්න පුළුවන්. ඔබ ಜಾති දුක ලබලා තින්නේ දැන්. ಜಾතිය උරුම කරගෙන ඉන්නේ පිංගුතුණි දැන් මොනවයිද කියලා ඔබ දන්නේ නැහැ. එහෙනම් ජාති දුක කියන්නේ මේ ලෝකේ තියෙන දරුණුම දුක කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? එහෙනම් පින්වදින වහ වහ උතනින් නිදහස් වෙන උත්සාහ කරන්න. මනුස්ස ජීවිතයක් ලැබපු වෙලාවේ සද්ධර්මයේ තියෙන වෙලාවේ වහ වහ මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. ඔබ මොනවද ඒ කර කර ඉන්නේ? ආයෝයේ ජාති දුකෙන් නිදහස් වෙන අවස්ථාවක් එන්නේ නැහැ. අර මීයට ඒක කරන්න බෑ. තිරිසන් සතාට පෙරේතයට ඒක කරන්න බෑ නිරිසත්ත්වයට ඒක කරන්න බෑ ඒක කරන්න පුළුවන් ඔබට ඉතින් ඔබට කරන්න පුළුවන්කම තියදී ඔබ මොකද්ද කර කර ඉන්නේ? මිදෙන්න තියෙන එකම chance එක තියෙන වෙලාවේ මොකද්ද කර කර ඉන්නේ? ඔබට රස්සාව ලොකුයිද, රුපියල් සත ලොකුයිද ඔක්කොටම වඩා? පොඩ්ඩක් බලන්න හොඳට කල්පනා කරලා ඔබට මොලයක් බුද්ධියක් තියෙන කෙනෙක් නේ. නිදහස් වෙන්න තියෙන වෙලාවේ ඔබ නිදහස් වෙන්නේ නැහැ. මොකද ඔය පහ උස්සගත්ත කියලා කියන්නේ පින්වතුනි එතනින් එහාට පිස්සුනේ දැන් ලෝකේ යථාර්ථය තේරෙන්නේ නැහැ හබක පේන්නේ ඔය පහ නැති වෙලාවෙ නම් හබකට පයින් නැහැ කවදක්වත් ඔය පහ උස්සගෙන ඉන්න නිසායි හබකට පයින්නේ ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙන්නේ වහ කුප්පියට කවුරුත් බයයි. වහ කුප්පිය නෙමෙයි ප්‍රශ්නේ පිළිදෙන වහ දාපු අඹ ගෙඩියයි ප්‍රශ්නේ. හැබැයි අඹ ගෙඩියේද වහ වැඩිපුර තියෙන වහ කුප්පියේද වහ වැඩිපුර තියෙන්නේ. වහ කුප්පියේ. හැබැයි වහ කුප්පියේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? අඹ ගෙඩියේ. ඇයි අඹ ගෙඩියේ අඹ ගෙඩියට බය වෙන්න ඕනේ? අඹ ගෙඩියේ වහට අමතරව තව එකක් තියෙනවා මොනවද? උස්සගත්ත පහක්. ඇයි අඹ පහ? අඹේ හොඳට ඉදිලා තියෙනකොට එන පහ. අඹෙන් එන සුවඳට එන පහ. අඹෙන් එන රසයට එන පහ. අපි අල්ලලා තියෙන පහ. ඔය පහේව 25ක් ඇවිදින්න තියෙන්නේ දැන්. දැන් අඹගෙඩිය දැක්ක ගමන් අර 25ම ඉස්සිලා එනවා උඩට. හැබැයි වහ කුප්පිය දැක්කට එකක්වත් ඉස්සෙන්නේ නැහැ. ඔන්න තථාගතයන් වහන්සේ පෙන්නලා දීප මම ඔබට මේ දැන් වැඩි වැඩි වැඩියෙන් මේ පෙන්නලා දෙන්නේ. ඔය පහ අනුසාරයෙන්. එහෙනම් දැන් ඔබ බය වියුත්තේ අඹගෙඩියට නේද? ඇයි අම්මගේදී දැක්කහම ඔබට ඉන්න බෑ පින්වතුනි ඔබගේ අර පහ ඉස්තෙනවා ඊට පස්සේ ඔබට සිහි නැති වෙනවා දැන් ඔබ අම්මගේදී කනවා තථාගතයන් වහන්සේ තව එකක් පෙන්න උදාහරණයක් හොඳටම තිබහයි ඉන්න මිනිස්සෙකුට රා ටිකක් හම්බ වෙනවා ඒක කියනවා මේ මේ කලයට වහදාලා තියෙන්නේ හැබැයි එහා පැත්තෙන් වහකලයකුත් තියෙනවා. ඔය වහකලයට බය වෙවිතුද? නෑ ඇයි වහකලයේ දැක්කයි කියලා පහ ඉස්සෙන්නේ නෑ. ඒක නිසා වහකලයේ තියෙනකම් පිංගුතුනි ඔබට සිහිය තියෙනවා. සිහිය නැති වෙන්නේ මොකකටද? අර රාකලේ දැක්කහම සිහිය නැති වෙන්නේ. අන්න සිහිය නැති වුණා දැන් මොකද කරන්නේ? ඒක බිව්වා. බිව්වා කියලා කියන්නේ මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙන්න වෙනවා. ඔය ටික නෙමෙයිද බලන්න මේ ලෝකෙ ඔබට වෙන්නේ. මනවඩන රූපෙද්දී මනවඩන රූප ඇස හරහා එද්දී ඒ එන පහයේදී ඔබ අන්ධ වෙනව නේද? ඒ එන පහ එනකොට ඔබ අන්ධ වුණාට පස්සේ ටින්ගතනි ඔබ ඒක උදෙසා ආයි උපදිනව නේද? කිසිම තේරුමක් නැති දෙයක් නිසා ආයි උපදිනව නේද? ඇයි ඒ පහ උදා වුණා ඒ පහ වැය වුණා? ඒකයි ටින්ගතනි අනිච්ච දකින්න කියලා තථාගතයන් වහන්සේ පෙන්눔 කළේ අනිච්ච දකින්න කියලා. කේනට්ටේන අනිච්චා උත්පාද වයට්ටේන අනිච්චා වකුරු වලින් ගන්න එපා මේවා මේ ත්‍රිපිටකයේ තියෙන කරුණු මම ඔබට පෙන්වන්නේ වචන මාත්‍ර නිකන් ගන්න එපා සාරිපුත්‍රයන් වහන්සේ පටිසම්භිදා මග්ගප්‍රකරණ අටුවාවේ දේශනා කරලා තිනවා කේනට්ටේන අනිච්චා උත්පාද වයට්ටේන අනිච්චා මේ උදය වැය දකින්න කියලා උදාවීම තියෙනවා වැයවීම තියෙන ඔන්න ඕක දැක ගන්න කියලා හරියට ආන් ඒක දකින්න කෙනා අනිච්ච දකින්නවා කියලා උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උදේ යවේ දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඕන් ওই 50 ලක්ෂණේ හරියාකාරව දැකගත්තා නම් පිඟුතුනි ඉතුරුවක් තියේද? අන්න Tamanට වැටහෙනවනේ මොන ඉතුරුවක්ද? ඇයි පහ උදා වුණා. පහ වැය වුණා. පහ උදා වුණා, පහ වැය වුණා. ඉතුරු වෙන්නේ විපාක විතරයි නා. මේ පහ උදා කිරීම උදෙසා කරන සංකාර සාරයිද? මේ පහ උදා කිරීම උදෙසා කරන සංකාර මේ පහ නිකන් උදා කරන්න බෑ සංකාර කළානේ උදා කරන්න ඕනේ. එහෙනම් ඒ සංකාර කිරීමෙන් උදා කරන මේ පහ සාරයිද? එහෙනම් මට කියන්න පින්විතනි මේ කරන සංකාර ක්‍රියාවලිය ඒකාන්තයෙන්ම තමන්ව පෙළෙනවද නැද්ද? ඇයි උදා වුණා වැය වුණා ඉතුරු වෙලා තියෙන විපාක ටික විතරයි නා. ඔය සංකාර කරන වැඩපිළිවෙල සහ මුලින්ම පින්විතනි තමන්ව පෙළෙනවද නැද්ද? මහා ලැජ්ජ සහගතද නැද්ද? ජී ගූ වශයෙන් ඉවත දැමිය යුතුද නැද්ද? අන්න ගිරිමානන්ද සූත්‍රයේ පෙන්눔 කළ දෙන්නේ තථාගතයන් වහන්සේ. කතමා චානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. මොකක්ද ආනන්ද සියලු සංකාරයන්ගේ අනිච්ච සංඥාව? ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේහි අට්ඨියති හරායති jigucchati. අයං උච්චදානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. අට්ඨියති හරායති jigucchati. ඒ කිව්වේ අට්ටියද කියන්නේ පෙළෙනවා. මහා පෙළීම ඇට වගේ. දැන් ඔය කරන සංඛාර ක්‍රියාවලිය ඇට වගේ නෙමෙයිද පෙළීමක් නෙමෙයිද? ඇයි වැජඹිලා ඉන්න නේද රූප ගත්තේ? දැන් මොකද්ද ඉතුරු? ඇහෙන් රූපයක් බැලුවේ බිඟුදනේ වැජඹිලා ඉන්න නේද? දැන් මොකද්ද ඉතුරු? ඉතින් මේ පහ උදා වුණා. ඊට පස්සේ මොකද උනේ? වැය වුණා. දැන් මොකද ඉතුරු? ඒ විපාකනේ. අන්න කම්මා විපාක වත්තන්ති. විපාකෝ කම්ම සම්භවෝ. තස්මා පුනබ්බවෝ හෝති ඒමන් ලෝකේ පවත්තති इति. ඔන්න ලෝකේ පවතින හැටි. කර්මයෝ විපාකයෝ කියනවා විපාකයෝ කර්ම රැස් කරනවා. ඇයි දැන් ඔබ කර්මයක් කරලා ඉවරලා මොකද්ද පහක් උදා කළා පහක් වැය වුණා ඉතුරුනේ මොකද්ද? විපාකේ. දැන් මේ විපාකේ මොකද ඔබට කරන්නේ? ඒ විපාකේ කර්ම රැස් කරන නේ දාපෝසරයා. ඒ විපාකේ නිසා ඔබට જાතියක් හට ගන්නවනේ. ඒ જાතිය නිසා ඔබ ආයි මොකද කරන්නේ? ආයි කර්ම රැස් කරනවා. එහෙනම් ඒ විදිහට නේද මේ ලෝකේ පවතින්නේ? ඉතින් කොහෙද සාරයක් තියෙන්නේ ඔගේ? එක තැනක් පෙන්වන්නකෝ සාරයක් තියෙන. එක බින්දු මාත්‍රිය දෙයක් පෙන්වන්නකෝ සාරයි කියලා මේ ලෝකෙට ගන්න තියෙන. ඇහෙන් ගත්තත් කනෙන් ගත්තත් කොහෙන් ගත්තත් පින්විතනේ අන්තිමට ওই ටික නේද එන්නේ. ඇයි අපේ පැරණෝ කියන්නේ තෙලෙන් බැද්දත් කොබෙයියා. කිරෙන් බැද්දත් කොබෙයියා. ඇහෙන් ගත්තත් ඔච්චරයි. කනෙන් ගත්තත් ඔච්චරයි. ඔයම හැම එකම උදා වුණා මකුණාද? වැය වුණා. උදා වුණා, වැය වුණා, ඉතුරු වෙනවා විපාක ටික විතරයි. ඒ විපාක ටිකෙන් තම જાතියක් හදන්න ඉවරලා තව කර්ම රැස් කරනවා. ආයෙත් පහක් උදා කරනවා, ආයෙත් පහක් වැය වෙනවා. ඉතුරුව බින්දුවයි. අර ගොයම් පාගන මැෂින් එක වගේ පිටිපස්සෙන් පිදුරු ටික නම් වැටෙනවා. මොනවාද පිදුරු ටික? නාම ගොත්ත, මృతකය, මැරිච්ච කයවල ටික ඉතුරුයි. ඒ ටික ඔහෙ වැටි වැටි එනවා. ඔබ අහලා තියෙනවද නාම ගොත්ත කියලා වචනය? නාම රූප නෙමේ නාම ගොත්ත කියලා. රූපං ජීරති මච්චානා නාම ගොත්තං නජීරති කියලා එකක් අහලා තියෙනවද? ඉතින් ඔක්කොම වැරදියට අල්ලගෙන නේද ඉන්නේ? මරණගේ මලගෙවල් වල ගහන්නේ. ඇයි ඕක මලගෙවල් වල ගහන්නේ? තනිකර වැරදියට අල්ලගෙන. නැත්නම් ඕක මලගෙවල් වල ගහන්න ඕන එකක් නෙමෙයි. මලගෙවල් වල ගහන්නේ ඇයි? රූපේ දිරනවා. නාම දිරන්නේ. ඔය නම දොය කිව්වේ නාම ගොත්තන්න ජීවිතය කියලා. ඔය නමක් ගැන නෙමෙයි ඔය කියන්නේ. ඉතින් දන්නේ නැති නිසා ඕක ගහනවා. එයි මේ රටට ගොඩ මේ අපේ ගමට හොඳ සේවයක් කරපු කෙනෙක්. ඉතින් රූපේ නම් දිරලා ගියා. දැන් මොකක්ද දිරන්නේ නැත්තේ? එයාගේ නම දිරන්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා. කවදාවත් නම දිරන්නේ නැහැ. එහෙම දෙන්නේ. ඔය නාම ගොත්තන් කියලා කිව්වේ නමට නෙමෙයි පිංගුතුනේ ඔය මృతකයට. ඔය මృతකයවල එකක්වත් දිරන්නේ ඔය ඔක්කොම තියෙනවා. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දීපංකර තථාගතයන් වහන්සේගේ පාද මූලයේදී සිද්ධ වෙච්ච සීලෝදේ කියන්න පුළුවන්. ඒ ගැන මේ මේ පහුගිය දේශනා වල දේශනා කරලා ඇති මම දැන් කතා කරන්න යන්නේ වැඩි ඒව ගැන. මොකද ඒවා මම ගැඹුරු දහම් කරන්න ලෝකේ ගැන තියෙන ඒවා. නාම ගොත්ත. එහෙනම් නාම ගොත්ත වශයෙන් ඕවා ඉතුරු වෙනවා. එච්චර තමයි. ඉතින් ඔබට ඕනනම් යම් දවසක පාරිහත් ඵලයේ පූර්ණ කරගෙන පෙරවිසු කඳ පිළිවෙල දකින්න ඕනේ නොත් එහෙම මොකද කරන්න තියෙන්නේ? අද ඒකත් කියන ඉන්නකො මොකද්ද පෙරවිසු කඳ පිළිවෙල දකින්නවා කියන්නේ? පෙරවිසු කඳ පිළිවිල දකින්නවා කියලා පිඟුදින අද මිනිස්සු හිතන් ඉන්නේ මොකද්ද? කඳ කියන්නේ කඳ කඳ මේ කඳ. ඒක නිසා පෙරවිසු කඳ දකින්නවා කියලා උප්පත්ති භවයන් දැක දැක යන්න නේද හදන්නේ. ඔබට බැරිද පෙරවිසු කඳ පිළිවිල දකින්න? පුළුවන්. 이르දියෙන් දකින්න එකක් තියෙනවා පිඟුදිනේ ප්‍රඥාවෙන් දකින්න තව එකක් තියෙනවා. පෙරවිසු කඳ පිළිවෙල දකින්න කියලා ඔය කඳ කියලා කියන්නේ ඇඟවල් වලට නෙමෙයි. කඳ කියලා කියන්නේ ස්කන්ධයන්ට. පෙරවිසූ ස්කන්ධ පිළිවෙල දකිනවා. වෙන දකින්න එකක් තියෙනවද ඇත්තටම? දැන් මම කියන්නේ මොකද්ද? ඔය ස්කන්ධ ටිකමයි නේද? එහෙනම් ආයි වෙන දකින්න එකක් තියෙනවද? එහෙනම් පෙරවිසූ කඳ පිළිවෙල දකින්නවා කියලා දකින්න තියෙන්නේ මොකද්ද? ඔය කියන පහේව දකින්න එක නේද? නැත්නම් උපෝපන් ಜಾති දකින්න එකද? දැන් උපෝපන් ಜಾති එකක් දකින්න තියෙන්නේ මොකද්ද? ආයිත් පහමයි නේද දකින්න දෙන්නේ වෙන මොනවද දකින්න දෙන්නේ හා ඔබ ගියාත්මේ නිමල් නිමල්ට අවුරුදු 25 දී දැන් මොකද්ද ඔබට කියන්න තියෙන්නේ දැන් දකින්න තියෙන මොකක්ද ඒද ආපු පහක්මයි නේද වෙන මොකක්ද දකින්නද තිබ්බේ පහේව විතරයි ඉන්නේ මේ ලෝකෙම කියන්නේ පහේවනේ පිටින් ඔබ ඔබ සහ මේ මුළු ලෝකෙම කියන්නේ ඔය ඔබ ගත්ත පහේවනේ එහෙනම් පෙරවිසු කඳ පිළිවෙල දකින්න කියලා දකින්න තියෙන්නේ මොකද්ද ඔය පහේ ටික දකින්නක නේද දැන් ඔබට බැරිද ඊයේ කඳ පිළිවෙල දකින්න? මේ දැන් ඉන්න ගමන් ඊයේ උදේ 8ට 30 වෙච්ච කඳ පිළිවෙල දකින්න බැරිද? එක කඳක්. ඒ කිව්වේ එක පහ. ඊළඟ පහ. ඊළඟ පහ. ඊළඟ පහ. දැන් ඔබ ඉන්න ගමන් කල්පනා කරන්න ඔබගේ අතීත ගැන. ඔය මොකද්ද ඔය කරන්නේ? පෙරවිසු කඳ පිළිවෙල හොයනවා. හැබැයි ඔබට මේ අද්දවෙන් එහාට යන්න බෑ. ඒකට 이르දි විශේෂ ඕනේ. අවිඥා පාදක චතුර්ථ ධානයට සම්බන්ධින්න ඕනේ ඒකට යන්න. හැබැයි මේවත් බැවේ. ඔබට මතක ඇති කාලයක් යනකම් පෙරවිසු කඳ පිළිවෙල සිහි කරන්න පුළුවන්. මොකද හේතුව පිඟුදුනි ඔබට තියෙන්නේ කඳ විතරයි. කඳ කියලා කිව්වේ මොකද්ද? ඔය කියන ස්කන්ධ පහ විතරයි. ඔය ස්කන්ධ පහේ ගොඩවල් ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන පිඟුතුනි. ඕන් ওই ටිකට තමයි අර උස්සගත්ත ටිකට තමයි ඔබ මම කියාගත්තේ. මම ඔබට ඒක තව ඔප්පු කරලා පෙන්නනම් තව කාරණාවක් කියලා. ඔබගේ නම නිමල් නම් ගොන් නිමල් කියලා කිව්වොත් එහෙම ඔබට කේන්ති යනවද නැද්ද? ඔබගේ නම නිමල් නම් ඔබට ගොන් නිමල් කිව්වොත් කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. නිමල් උතුමාණනි කිව්වොත් නිමල් උතුමාණනි කිව්වොත් කොහොමද? ආ එන්න වාඩි වෙන්න කියන්නේ නැද්ද? ඇයි? උස්සගත්ත පහේවා. ඔබ උස්සගෙන නෑ ගොන් කියන එක. ඒක පල්ලෙහාම දාලා තියෙන්නේ. හැබැයි ඔබ උස්සන් ඉන්නව මොකද්ද? උතුමාණනි සර් මැඩම් ඔය ඉස්සරහට බලලාගත්ත හැකි. දැන් අවුරුදු කාලෙනේ. ගිය අවුරුද්දේ ස්ටොක් එකේ ඉතුරු වෙච්ච ඇඳුම් ටික ඔබට විකුණ ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඔබ ඔබ එනකොටම කඩේට ආ මැඩම් කියලා කියපු ගමන් මොකද වෙන්නේ? ටක් ගාලා අර පහක් ඉස්සෙනවා මේක තමයි හොඳම කඩේ. හොඳට බලන්න නැද්ද කියලා. තව තැනකට ගිහිල්ලා මේ ලාභම නැඳුම් හොඳම ඇඳුම් ලාභෙටම තියෙන කඩේ. ගිය ගමන් අහනවා ආ ආවද? මොකද? කියලා අහුවොත් එහෙම. යයිද බඩු ගන්න එකට. නෑ ඒකේ තියෙන ජරා මැඳුම්. අර ඕනේ දහ ජරාවක් ඔබට විකුණු හැකි පින්වතුනි අර ඔබ කැමති එක ඔබට දීලා. ඇයි? ඔබ සතුටු වෙන්නේ? මොනවා ලැබෙනකොටද? ඔබ සතුටු වෙන්නේ මොනවා ලැබෙනකොටද? ඔබ කැමති ඒවා ලැබෙනකොට. එහෙනම් ඔබ කැමති ඒවා කිවර උස්සගත්ත පහේ ටික ගොඩ ගහගත්ත මම. ඒකට අදාළව නම් ආවේ පින්වතුනි ඒ ආපු එකෙන් ඔබ ඒකට ලකුණු දානවා. ඊට පස්සේ ඔබව දෘෂ්ටිගත කරනවා ඇතුළේදී. මොකක් කියලාද? මේ ඇඳුම නම් ෂෝක් නොවනට මැඩම්ට ගැළපෙනම ඇඳුම. ඔන්නම් කිව්ව හැකි. එංගලන්තේ ක්වීනුත් මේ જાතියව තමයි අඳින්නේ. කියපු ගමන් මොකද වෙන්නේ? ආ එහෙනම් මට ගැළපෙනවා තමයි. තංගල දාගත්තා. අර කුණු දහ ජරාව ගෙදර උස්සන් එනවා. ඇයි බින්දුනේ අර මම පවත්වන්න රුකුල් දෙනවා. ඕනේ දනක බලන්න ගරු නම්බුනාම වලට කැමති නැද්ද? නමට පස්සෙන් හරක කියලා දැම්මොත් එහෙම මම ඔබට කතාවක් කියන්න. එක ළමයෙකුට පින්විතනි ඒ යාළුවෝ කිව්වලු orang හොටන් කියලා. orang හොටන් කියනකොට ඌ හොඳට පුම්බගෙන ඉන්නවලු. ඉතින් ආ කොහොමද කියාගෙන ඉන්නවලු. orang හොටන් කියද්දී. ඔහම ඉඳලා දවසක් මේගොල්ලෝ සත්තු වත්තට ගියාලු. සත්තු වත්තට ගිහිල්ලා orang හොටන් කූඩුව ගාවදී එකෙකුට ගැහුවලු කනේ පාරක් මේක. ඇයි? එදා තමයි දන්නේ orang හොටන් කියන්නේ මහා අවලස්සන සතෙක් කියලා. ඒක ඒත කාලේ හිතාගෙන හිටියේ මොකද්ද? orang හොටන් කියලා කියන්නේ බොහොම ලස්සන සුන්දර සතෙක් කියලා. එහෙනම් ඒ එතකම්ම මේ පහ ඉස්සිලා නේද තිබුණේ? ඔන්න හොඳට තේරුම් ගන්න පිළිදෙන තමන්ගේ ස්වභාවය. එතකම්ම මේ පහ ඉස්සිලා තිබුණේ. ඒක නිසා orang හොටන් කියන වාරයක් වාරයක් ගන්න කරණ අත දාගෙන යාළුවොත් එක්ක හිටියා. අතන්ට ගිහිල්ලා ඇත්ත යථාර්ථය දැක ගමන් මොකද උනේ? අර පහ බිම වැටුණා. බිම් වැටල ඉවරලා දැන් orang හොටන් කියන එක මතක් වෙලා ඉඳන් මොකද දුන්නේ? අරකට ගැහුවා. ඇයි? දැන් මම පැවැත්වීම උදෙසා මේක හරියන එකක් නෙමෙයි. නැත්තම් මම ඔබ තව සරලව ඔබට පෙන්වන්නම්. මේකත් තේරුම් ගන්න බැරි නම් වැඩකුත් නැහැ. මේ හැම එකකින්ම මම ඔබට පෙන්වන්නේ මේ මම කවුද කියලා. මෙන්න මේ මම කියන එක හරියට හොයාගත්තා නම් පින්වතුනි ඔතනින් එහාට ඔබට මේ මග වැඩෙනවා. මම හොයාගන්න යෝනේ. දිගින් දිගටම ඊට පස්සේ ඔබ මේ සත්‍ධර්මයේ ශ්‍රවණය කරගෙන ගියා නම් ඔය පහ ඔබට බිම හිටිනවා පින්වතුනි. මම ඔබට හැබැයි මෙන්න මේ දේ නම් කියනවා. තථාගතයන් වහන්සේගේ ශාසනය සක්‍රියයි. කවදාවත් හිතන්න එපා තථාගතයන් වහන්සේගේ ශාසනය අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ කියලා එහෙම. මාරපාක්ෂික අමනුෂ්‍ය විසින් මේ ලෝකෙට දීපු මහා විනයක් තියෙනවා. මිනිසුන්ගේ ඔළුව වලට දාපුවා. ඒ තමයි මාර්ගඵලලාභී ආයි බිහි වෙන්නේ නැහැ කියලා. මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ කියලා පට්ට බොරු. ඔය එකක්වත් පිළිගන්න එපා. මහරහතන් වහන්සේලා බිහි වෙනවා. මේ යතිවරයන් වහන්සේලා මග වඩන්නේ ඒකට. නැත්තම් මොකටද උන්වහන්සේලා ජීවරේ ඉන්නේ? මහා වීරයක් වඩන්නේ ඒකට උන්වහන්සේලා ත්‍රිපිටක පරිශීලනය කර කර ඔබටත් උදව් කරගෙන ඔබටත් පිහිටක් වෙලා මහා වැඩපිළිවෙලක් කරන්නේ ඒකයි උන්වහන්සේලා. අර වගේ එකක් කියපු ගමන් පින්වතුනි අර මග වඩන උත්තරමයන් වහන්සේලාගේ වීරිය නැති වෙනවා. ඔය තනිකරම මාරපාස්තික අමනුෂ්‍යයන්ගේ වැඩ. මම ඔබට කියන්නේ ඔබ වීරිය වඩන්න ඔබ කොහොම හරි පහ බිම තියන්න පිම තියන්න පුළුවන්. මගේ ශාස්ත්‍රුන් වහන්සේ 5000කට අධිෂ්ඨාන කරපු බුද්ධ ශාසනය 2500කින් කන්න බෑ කාටවත්. මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේ දින්නේ. මාරයා දින්නේ නැහැ. එනම් 5000ක් යනකම් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනසකයි තියෙන්නේ. ඒකද ඔබ බය නැතුව මේ මඟ වඩන්න. ඔබට ඒ කාන්තේම මේ මඟ වැඩෙනවා. අරිහතුන් වහන්සේලා මේ ලෝකෙ බිහි වෙනවා පින්වතුනි උන්වහන්සේලා පිරිනුවම් පාලා උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පවා ශේෂ වෙලා තියෙනවා මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. ප්‍රසිද්ධ නැති වෙන්න පුළුවන් උන්වහන්සේලා. ඒකයි මම ඔබට කියන්නේ වීරිය වඩන එක නවත්තන්න එපා. වීරිය වඩන්න ඔබට මෙතනින් ගැලවෙන්න පුළුවන්. මේ ගැලවෙන්න බැරි නම් පින්වතුනි මම මොකටද ඇවිල්ලා මේ බණ කියන්නේ? ඔබගේ මොනවරයි යන්නද මම මෙතනට ආව බණ කියන්නේ. ඔබ දිව්‍ය ලෝකේ යවන්නේ හැම නෙමෙයි මම බණ කියන්නා. ඒ අපරාධ කරවන්නේ මම කවදාවත් ඔබට. දැන් එහෙම ගහව බල දිව්‍ය ලෝක යන එක අපරාධයක්ද කියලා. නැතුව. දැන් ඔබට ඒක තේරුම් නැත්නම් මේකට උත්තරයක් දෙන්න. රජ්ජුරුව නියම කරන ඔබට කසපාරවල් 10ක් ගහන්න කියලා. ඊට පස්සේ රජ්ජුරුව ආයි දඬුවම් පොඩ්ඩක් ලිහිල් කරනවා. කියනවා ඔබට කැමති කසපාරවල් ගානක් ඉල්ලන්නකෝ. ඒක ගහන්නම්. දැන් ඔබ කසපාරවල් කීයක් ඉල්ලනවද? රජුරෝ දඬුවම ලිහිල් කළා. ලිහිල් කළා කිව්වා ඔබට කැමති ගානක් ඉල්ලන්න ඒ කැමති ගාන දෙන්නම්. කසපාරවල්. දැන් ඔබ කසපාරවල් කීයක් ඉල්ලනවද? අනේ රජතුමනි 10ක් නම් එපා 8ක් විතර දෙන්න කියනවද? එහෙනම් එකක්වත් එපා කියලා නේද කියන්නේ. එහෙනම් අටක් ඉල්ලුවොත් පින්වතුනි. ඒක මෝඩ වැඩද නැද්ද? එහෙනම් මේ සසරෙන් නිදහස් වෙන්න පුළුවන්කම දී දිව්‍ය ලෝක කියන්නේ ඒක මෝඩ වැඩද නැද්ද? එච්චරයි. එහෙනම් අවබෝධයට ගන්න. අපි උත්සාහ කරන්නේ සසරෙන් නිදහස් වෙන්න බැරි වුණොත් දිව්‍ය ලෝකෙක වැටෙයි. ඒක කමක් නැහැ. දලදා මාලිගාවට යන්න නම් ආවේ අම්බල මෙනවතින්න ඕනේ නෑනේ. යා ගන්න බැරි වුණොත් අම්බලමට යනවා මිසක්. නේද? යන්න ඕනේ දලදා මාලිගාවට නම් පින්වතුනි දලදා මාලිගාවට යන්න. යආගන්න බැරි වුණොත් අම්බලම ඉඳලා ඊළඟ දවසේ යන එක වෙනම දෙයක්. අද අද හිතා ගන්න මං අම්බලම යනවා. ඒක හරියන වැඩක්ද? එහෙනම් කවදාවත් පින්වතුනි මේ මේ 31 ලෝක ධාතුවේ කොතනකවත් සක්ක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. මොකද මේ 31 ලෝක ධාතුව මහා දරුණු තැනක්. ඔය බින්දුවක්වත් හිතන්න එපා පින්වතුනි දිව්‍ය ලෝක කියන්නේ මහා සාර තැනක් කියලා. මේ ලෝකේ එකම එක සාර තැනක් හරි තියෙනවා නම් මගේ ශාස්ත්‍රුන් වහන්සේ නිවන පණවන්නේ නැහැ. ඔබ ඔක්කොම හිතාගෙන ඉන්නේ හිතලු විතරයි. දිව්‍ය ලෝකේ තියෙන දුක ගැන මම කිව්වොත් එහෙම පිඟුද ඔබ මාත් එක්ක තරහ වෙයි. ඇයි ඔබ ඒ තරම් බැඳිලා ඇති අනේ මට දිව්‍ය ලෝකේ යන තියෙනවා නම් ෂෝක් කියලා. මෙන්න මේකට මට උත්තරයක් දෙන්න. ඔබට කන්න බොන්න හොඳට තියෙනවා. දැසි දස්සොත් ගොඩාක් ඉන්න ඔබගේ අතට පයට ඔක්කොම කරලා දෙනවා. හැබැයි ඔබට හතුරු පිරිසක් ඉන්නවා. ඒ හතුරන්ට ඔබ අහුනොත් ඔබගේ බෙල්ල කපනවා. මේ හතුරන්ට පුළුවන් ඔබගේ සේවකයන්ගේ වෙස් ගන්න. දැන් ඔබට සතුටෙන් ඉන්න පුළුවන්ද? ඉතින් කන්න බොන්න හොඳට තියෙනවා. දැසි දස්සොත් ඉන්නවා හැමදේම තියෙනවා. හැබැයි හතුර පිරිසක් ඉන්නවා මේ හතුරන්ට පුළුවන් ඔබගේ සේවකයන්ගේ වෙස් ගන්න. දැන් ඔබට සතුටෙන් හිටිය හැකිද? පින්වතුනි දිව්‍ය ලෝකේ ඉන්න පිරිසට ලොකු හතුරු පිරිසක් ඉන්නවා අසුරයෝ කියලා. ඒ අසුරයන්ට පුළුවන් සූර්යයන්ගේ වෙස් ගන්න. පන බය ගහි ගහි ඉන්නේ. දජග්ග සූත්‍රයේ කියවල බලන්න මම බොරු නම් කියන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා ගැන බුදුහාඳුරෝ කියන ඒවා. එහෙනම් එතනටද ඔබට යන්න ඕනේ. නිදහස් වෙන්න පුළුවන් වෙලාවේ නිදහස් වෙන්න. මේ 31 ලෝක ධාතුවේ එකම එක තැනක්වත් නැහැ පින්වතුනි සාරයි කියලා අල්ලගන්න. මොකද එතනට ගියත් ඔබ පහක් උදා කරනවා. පහක් වැය වෙනවා. විපාකේ ඉතුරු වෙනවා. මම අර ඔබට මම ගැන කියන්න ඕන එකක් කියන්නම් තාම. මේක තේරුම් ගත්තේ නැත්නම් ඉතින් කොහොම හිනන්ද කියලා මට හිතා ගන්න බෑ. මල් තියෙනවා. එක එක පාට මල්. ඔය මල් වලින් එක එක මල අරගෙන ඔබ කැමැතිම જાතිය එක එක මල අරගෙන ඔබ හදා ගන්නවා පොකුරක්. ඕන් ඔය පොකුරට කියනවා මොකක් කියලාද? මම කියලා. මේ මම කියන පොකුර ඇතුලේ තියෙන්නේ මොනවද? කැමැතිම જાතිය මල්. ඒකයි කිව්වේ ස්කන්ධයන් උපාදාන කර ගැනීමේ ක්‍රියාවලිය සත්ව කියලා. සත්ව කියලා කියන්නේ ওই ස්කන්ධයන් උපාදාන කරගන්න ක්‍රියාවලිය. කැමැතිම ටික පොකුරට ගත්තාම ඔන්න මම ඉන්නවා. ඔය පොකුරේ කළු පාට මලක් නැත්තම් කවුරු හරි කළු පාට මලක් දික්කලොත් ආස වේද? රාග වේද? ද්වේෂ වේද? ද්වේෂ වෙනවා. කැමැති වේද? අකමැති වේද? අකමැති. හැබැයි ඕකේ තියෙන જાතිය මලක් දික්කලොත් කැමතිනවා. ඔන්න ඕක තමයි ස්වභාවය. එහෙනම් අර නිල් පාටට කැමති කිව්වේ අර පපුරේ මොනවද තියනවද? නිල් පාට තියෙනවා. අර ඇඹුල් වලට කැමති කිව්වේ. එහෙනම් පපුරේ මොනවද තියනවද? ඇඹුල් තියෙනවා. අර සමම් පිච්ච සුවඳට කැමති කිව්වේ. එහෙනම් පපුරේ මොනවද තියනවද? සමම් පිච්ච තියෙනවා. ඔන්න ඕක තමයි පින්වතනි ඔය මම කියලා හදාගත්තේ. වැය ඒ නැතුව පිඟුදෙනි මෙතන සත්ත්ව පුද්ගල කියලා කොටසක් නැහැ. හැබැයි මම කිව්වට සත්ත්ව පුද්ගල කියලා කොටසක් නැහැ කියලා ඒ නැහැ කියන වචනේ ගන්න එපා. ඔබට වැටහෙන්න ඕනේ නැති බව. මේ තියෙන්නේ අර පොකුර විතරයි. කැමැති જાතියේ පොකුර. ඒ හැරෙන්න දෙයක් නැහැ. හැබැයි ඔබට හිතෙනව නේද පිඟුදෙනි මේ සත්වයක් ඉන්නවා කියලා මේකේ. ඔබට එහෙම හිතෙනව නේද මේ සත්වයක් මේක ඉන්නවා කියලා? ඔන්න ඕක තමයි පිංගුතුනි නැති කරගන්න තියෙන. ඔය පහේ ටික ඔක්කොම බිම තිබ්බා. එහෙම නැත්නම් අර මල් පොකුර කඩලා මලින් මල මලින් මල පැත්තකට කළා නම් දැන් පොකුර තියනවද? නෑ. දැන් මම නෑ. හැබැයි ස්කන්ධ තියෙනවා. ඇයි අරිහතුන් වහන්සේට ස්කන්ධ නැද්ද? තියෙනවා. අරිහතුන් වහන්සේ ඇහෙන් රූපයක් දැක්කොත් මොකද වෙන්නේ? පහක් එනවද නැද්ද? පහක් එනවා. පහක් ආවෙ නැත්නම් එහෙම අසඤ්ඤ වෙලා පහක් එනවා අරිහතුන් වහන්සේට පහක් එනවා ඒකයි මේ අසඤ්ඤ සත්ව භාවනා ක්‍රමයේ නෙමෙයි නිවන් මඟ සමහරව හිතන්න නැතුව ඉන්නේ ආ නිවන් දකින්න නම් හිතන්න නැතුව ඉන්න කියලා කියන්නේ හිතන්න නැතුව ඉන්න එක නෙමෙයි පිංගුතුනි නිවන සිත නිරුද්ධ කරන එක නෙමෙයි පිංගුතුනි නිවන කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධියටපත් වීමයි නිවන කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධියටපත් වෙන්න නම් පිංගුතුනි අර උස්සගත්ත පහේ ඔක්කොම බිම තියන්න ඕනේ. එතකොට নিরপেক্ষයි ඔක්කොම. සාපේක්ෂ නැහැ. සාපේක්ෂයි කියලා කියන්නේ මොකද්ද? දැන් ඔබට කැමති දේක් තියෙනවා අකමැති දේක් තියෙනවා. ඉතින් ඔබ ඇලෙනවා ගැටෙනවා. ඔය ඇලීම ගැටීම තියෙන්නේ පිංගුතුනි ඔයක ඔබ සාපේක්ෂ කරගත්ත නිසා නේද? নিরপেක්ෂ දේ සාපේක්ෂ කරගත්තා නේද? ඇයි ඔබ පහක් උස්සගත්තට පස්සේ ඒකට අනුව නේද බලන්නේ? උදාහරණයක් කියන්න. ගෑනු ළමයි දෙන්නෙක් පෙන්නලා කියනවා මේ ගෑනු ළමයි දෙන්නෙන් වැඩිපුර ලස්සන කවුද කියලා. ඔබට කියන්න පුළුවන්ද බැරිද? ගෑනු ළමයි දෙන්නෙක් මේ මේ මහා රොකට් සයන්ස් ප්‍රශ්නද මම මේ අහන්නේ. මේ බොහොම සරල දේවල් ඔබගේ ජීවිතේ තියෙන මං අහන්නේ. ගෑල් ළමයි දෙන්නෙක් පෙන්නලා කියනවා මේ ගෑල් ළමයි දෙන්නේ නැහැ වැඩිපුර ලස්සන කවුද කියලා. එතකොට ඔබ උත්තරයක් දෙනවද නැද්ද? දෙනවා. පින්වතුනි කාට සාපේක්ෂවද ඔය ලස්සන? ඔබ ඔය සංසන්දනය කරන්නේ ඒ ගෑන් ළමයි දෙන්නවද? නෑ. තමන් උස්සගත්ත පහ. ඇයි මම ඔය මම මම කියන්නේ පොකුර ඇතුලේ ඉන්නා කවුද? අර උස්සගත්ත පහ ඒ ඒ ගෑ ඒ ගෑල් ළමෙක් සම්බන්ධයකුත් තියෙනවා. එන්න එයාට අනුකූලව තමයි බලන්නේ අර දිහා. ආ කන මෙහෙමයි. ආ නළල මෙහෙමයි. නැතු අර දෙන්නම කම්පෙයා කරනවා සංසන්දනය කරනවා නෙමෙයි. ඇතුලේ ඉන්න එක්කෙනත් එක්කයි සංසන්දනය කරන්නේ. එහෙනම් ඇතුලේ ඉන්න කෙනෙක් ඉන්නකම්ම පින්විතනි එක්ක ඔබ ඇලෙනවා. එක්ක ඔබ ගැටෙනවා. ඇයි ඔබ සාපේක්ෂ කරගෙන ඉවරයි. ඔබ පහ කුස්සගෙන ඉවරයි. අරිහතුන් වහන්සේගෙන් ඇහුවොත් එහෙම මේ දෙන්නගෙන් ලස්සන කවුද කියලා? උත්තරයක් දෙන දෙයක් තියේද උන්වහන්සේට? නෑ. ඇයි? උන්වහන්සේ උස් පහක් උස්සගෙන නැති නිසා. උන්වහන්සේ උස්සගත්ත පහක් නැති නිසා උන්වහන්සේට දෙන්න උත්තරයක් නෑ ඕකේ. අරිහතුන් වහන්සේගෙන් ඇහුවොත් එහෙම නිල් පාටයි රතු පාටයි මොකටද වැඩිපුර කැමති කියලා? දෙයිද උත්තරයක්? උත්තරයක් දෙන්නේ නෑ උන්වහන්සේ. හැබැයි චෛත්‍යයේ ගන්න කළු පාටද සුදු පාටද හොඳ කියලා ඇහුවොත් එහෙම ඒකට උත්තරයක් දෙයි. ඒ අහන්නේ පාට ගැන නෙමෙයි, ඒ අහන්නේ ගුණයක් ගැන. සුදුසු නුසුසු දෙයක් ගැන යහන්නේ. ඒකට උත්තරයක් දෙන්න. ඒවට රැවටෙන්න එපා. සමහර කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් එහෙම අහන්නේ. එහෙනම් අරියතුන් වහන්සේ පාට වලට කැමතිනේ. පාට වලට කැමැත්තක් නෙමෙයි ඒ තියෙන්නේ. ඒ දින ගුණයට කැමැත්තක්. අර රමණීයානි අරඤ්ඤානි කියලා දේශනා කළාම ඉතින් බුදුහාඳුරු වනාන්තර වලට කැමතිනේ. එහෙම අනයි ඉන්නවා. බුදුහාඳුරු වනාන්තර වලට කැමති කියලාද රමණීයානි අරඤ්ඤානි කිව්වේ. නෑ නිවන් මඟ පසක් කරගෙන යන පිරිසට රමණීය කරන්න සුදුසු තැනක් තමයි මොකද්ද? වනාන්තරය. නැත්නම් ඔය ආරණ්‍ය. එහෙම එකක් ගැන කිව්ව මිසක් වනාන්තරයට මම ගොඩක් කැමති. නගරයට මම ඉතර කැමති නෑ. එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. ඒවා හරියට තේරුම් ගන්න. මොකද පිඟුදෙන් තථාගතයන් වහන්සේලා නැත්නම් අරිහතුන් වහන්සේලා කියන්නේ සාපේක්ෂ නැති අය. නිර්පේක්ෂ. නිර්පේක්ෂ වෙන්න නම් මොකක් වෙන්න ඕනේද? নিরপেক্ষ වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? පහ විමින් තියනෝනේ. ඒ කියන්නේ පිඟුදෙනි Tamanට අර තියෙන එක නැති කරගන්න ඕනේ. Taman ගාව එකක් තියාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒකට අනුව නේද ලෝකෙ දිහා බලන්නේ ඔබ? ඉතින් එතකොට ඇලෙනවා ගැටෙනවා වෙනව නේද? දැන් ඔබට කියන්න පුළුවන්ද අනේ මෙයා උසයි කියලා කියන්න පුළුවන්ද? දැන් ඔන්න කොල්ලෝ ටිකක් යනකොට කියනවා එක කොල්ලෙක් කියනවා අනේ අර ළමයා හරි ලස්සනයිනේ. තව එකෙක් කියනවා අනේ නෑ උසයිනේ. දැන් පොඩක් කල්පනා කරන්න කාට වඩාද මේ උසයි කිව්වේ? එක ගෑල්ලමයි නේ යන්නේ. මම කාට වඩාද මේ උසයි කිව්වේ එහෙනම්? ආන්න එයාගේ උස්සගත්ත කෙනාට වඩා අරයා උසයි. ඒකයි කිව්වේ හරියන්නේ නැහැ කියලා. එහෙනම් පිටුදින ඒ උස්සගත්ත එක බිමින් තියලා නම් කතා කරන්නේ. දැන් උසයි කොටයි කියයිද? නෑ. දැන් ඇතුළේ කෙනෙක් නැති නිසා පිටුදින ආයි කියන්න දෙයක් නෑ. අන්න මොකද උනේ ඔය කියන දර්ශකයේ කඩලා දැම්මනම් ස්කේල් එක කඩලා දැම්මනම් දැන් මොකද වෙන්නේ? දැන් ආයි හොඳයි නරකයි කියලා පෙන්වන්න දෙයක් තියෙනවද? මං කැමති අකමැති කියලා පෙන්වන්න දෙයක් තියෙනවද? එහෙනම් පින්වතුනි ඔබට අද සතුට නැති වෙලා තියෙන්නේ ඕන් ඔය උස්සගත්ත පහ නිසා නේද? ඕනේ මේක බලන්න ඔබ මොකක් හරි පහක උස්සගෙන ඉන්නේ. මට ඇත්තම කියන්න හොඳම බුදු පිළිමේ ලෝකේ කොහෙද තියෙන්නේ? හොඳම බුදු පිළිමේ කොහෙද තියෙන්නේ ලෝකේ? කොහෙද තියෙන්නේ? ඔබගේ හිතේ. ඔබගේ හිතේ. ඕනෙම බුදු පිළිමයක් දැක්කහම ඔබ මොකද්ද කියන්නේ? මේ මේක තව පොඩ්ඩක් මෙහෙම වුණා නම් හොඳයි. අන්න. තව පොඩ්ඩක් මෙහෙම වුණා නම් හොඳයි. ඒක ටිකක් කොටයි වගේ. ඒක තොල් ටිකක් ලොකුයි වගේ. ඔහොම කියනවද නැද්ද? ඉතින් දැන් මොකක් එක්කද ඔය සංසන්දනය කරන්නේ? ඉතින් බලන්න මේ වෙන බුදු පිළිමයක්වත් නැහැ මොකද්ද මේ මෙයා කියන්නේ කියලා බලනවා. එහෙනම් මේ මොකක් එකද මේ සංසන්දනය කරන්නේ? Tamange හිතේ. ඒකයි පින්විතනි ඔබට තාම ලස්සනම කෙනා මුණ ගැහිලා නැහැ. ලස්සනම කෙනා කොහෙද ඉන්නේ? හිතේ. ඔබ උස්සගත්ත පහේ. ඇයි ඔබ උස්සගන්නේ ලේසි පහස ඒවා නෙමෙයි. උස්සගන්නේ හොඳ මේවා. හොඳටම බැඳිච්ච ටික තමයි උස්සලා ඔය පොකුර ගහගත්තේ ඔබ. දැන් ඒක නිසා ඔබ මේ ලෝකේ සංසන්දනය කරනවා හැමතිස්සෙම. ඒක නිසා ඔබට කවදාකවත් සතුටු වෙන්න බෑ. අර උස්සගත්ත පහට හොඳට ගැළපෙනව නම් ඔබ ඒකට කැමති ඒක නැති වෙනකොට අඬනවා. අර උස්සගත්ත පහට ඒක ගැළපෙන්නේ නැත්නම් ඔබ ඒකට අකමැති ඒක දකින්න වෙලේ ඉඳලා අඬනවා. එහෙනම් ඔබට උරුම වෙලා තියෙන හැමදාම දුකෙන් ජීවත් වෙන්න නේද? ඔය දුකෙන් ජීවත් වෙන්න ඔය උරුමෙට ඇවිදලා තියෙන පින්වතනි ඔය මෝහය නේද? ඔන්න ඔකට කිව්වා පින්වතනි මෝහය කියලා. ඔය පහ උස්සා ගැනීමේ වැඩපිළිවෙලට කියනවා මෝහය කියලා. ඔය මෝහය තුල ඔබ ඉන්න තාක්කල් ඔබ හැමදාම අඬනවා. වැළපෙනවා. ಜಾති සකස් වී ඔය කියන මහා දුක්ඛ කන්දෙන් ඔබ පීඩාවටපත් වෙනවා. එහෙනම් දැන් මේ හැම එකක්ම කියලා මම මේ ඔබට පෙන්වුවේ පිංගුදෙනි ඔබට මෙතනින් නිදහස් වෙන්න තියෙන මගට එන්න කියන එක. මේ හැම එකක්ම පෙන්වුවේ පිංගුදෙනි ඔබට මේ වෙන්න තියෙන වැඩපිළිවෙල. එහෙනම් මේක යථාර්ථවත් ඔබ තේරුම් ගත්තා නම් පිංගුදෙනි ඔබට මෙතනින් නිදහස් වෙලා යන්න පුළුවන්. නිදහස් වීම උදෙසා කටයුතු කරන්න ඔබ හැම කෙනාටම මේක කරගන්න පුළුවන් උත්සාහ කළොත් අද පටන් මේවා හිතන්න පටන් ගන්න. ඔබගේ ඇහැට රූපයක් එනකොටම ඔබ බලන්න පිඟුදනේ මේ එන පහ නෙමේ ඉන්නේ. ඒ ආපු පහ මෙහෙම වැය වෙලා ගියන්නේ. මොකද දැම්මට පේන්නේ වෙන එකක්. ඒ දැකපු රූපෙට මං කැමති උනේ ඇයි? හිතලා බලන්න ඇයි මං කැමති උනේ? ඒකට අදාළව මගේ මේ පහ කිස්සිලා තියෙන නිසානේ. ඇයි මම මේ දැන් දකින්න එකට අකමැති? මොකද මං උස්සගත්ත පහට අදාළ දෙයක් නෙමෙයිනේ මේ තියෙන්නේ. ඔන්න ඔය විදියට පිටුදෙන එකින් එක හිතලා බලනකොට ඔබට තේරෙයි මේ මල් මිටක් තියෙන්නේ. මේ මේ මල් මිට විසිරවලා හරින්න ඕනේ කියලා. නැත්නම් මේ උස්සගත්ත ටික එහෙම්මම බිමට දාන්න ඕනේ කියලා. එහෙනම් ඔය කරේ ඉල්ලගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මේ ටික පිංගුතුනි පුළුවන් තරම් ඉක්මනට බිම තියෙන වැඩ පිළිවෙලටපත් වුණා නම් ඔබ මේ සසර ගමනින් නිදහස් වෙනවා. නැත්තම් මේ සසරේ මහා අනාථයෙක් වෙන වැඩ පිළිවෙලටපත් වෙනවා. දේශනා බොහෝ ප්‍රමාණික මම ඔබට මේ සතර අපා දුක දේශනා කළා ඇති. ඒක නිසා මම මේකේ වැඩි කියන්න ගියේ නෑ මොකද බොහෝ පිරිසක් සද්ධර්මයේ ශ්‍රවණය කරන අය ඉන්නේ. ආයි ආයි ආයි කියන්න අවශ්‍යතාවයක් නෑ. හැබැයි මම ඔබට එක දෙයක් මතක් කරලා දෙන්නම්. මේකත් බොහෝම වැදගත්. මේ ආදීනව පෙන්වන්නේ. ඔය පහ උස්සගත් තැන් වෙන ආදීනව. මේ ළඟදී ආව පින්වදනි මහත්මයෙක් මාව මුණ ගැහෙන්න. ඒ මහත්මයා ඇවිදින්න මට කියනවා ස්වාමින් වහන්සේ මගේ මම ළඟින්ම ඇසුරු කරපු මම ගොඩාක්ම කැමති කෙනෙක් මැරුණා. මට ගොඩාක් දුක හිතිලා මම එළියට ගිහිලා ඇඬුවා. අඬලා අඬලා අඬලා අඬලා ආවේ. ඕක කිව්වහම මම මේ මහත්මයාට කිව්වා මහත්යෝ මහත්යා පුදුම වාසනාවන්තයි. ඇයි? ඒ මහත්යෝ ඇයි හාමුදුරනේ එහෙම කිව්වේ? මහත්යෝ මහත්යාට කලින් ඒක මැරිච් එක නිසා මහත්යා වාසනාවන්තයි. ඇයි? මහත්තයාට කලින් එයා මැරිච්ච නිසා මහත්තයා වාසනාවන්තයි මොකද දැන් පෙරේතයා වුණේ එයා. හැබැයි එයාට කලින් මහත්තයා වෙන්න දැන් පෙරේතයා කවුද? මහත්තයා. පින්වතුනි බැඳීම කියන එක ලේසි වැඩක් නෙමෙයි. යම් කෙනෙක් මැරුණාට පස්සේ යම් කිසි වස්තුවක් නැති වුණාට පස්සේ හරි Tamanට දුකක් එනවා නම් පින්වතුනි හොඳට මතක තියාගන්න. Taman සෝතාපන්න ඵලයේ නෙමෙයි නම් ඉන්නේ ඔබට ඒකාන්තයෙන්ම පින්වතුනි ඔය කියන තැනට යන්න වෙනවා. උදාහරණයකට ගන්න රබර් බෑන්ඩ් එකක්. රබර් පටියක් ඇද්දට පස්සේ මේ පැත්ත කෙරෝලෙන් අතහැරියොත් මොකද වෙන්නේ? අනිත් පැත්තට එනවා නේද? අනිත් පැත්තෙන් අතහැරියොත් මොකද වෙන්නේ? මේ පැත්තට එනවා නේද? එහෙනම් මහා භයානක නැද්ද පින්වතුනි මේ? අද ඔබ මොකක් හරි දෙයකට බැඳීමක් තියෙනවනේ ඔබ මේ මුළු ලෝකෙටම බැඳිලා නින්නේ. රබර් බෑන්ඩ් එක ඔබගේ පැත්තට ඇදිලා අනිත් ඔක්කොම මුළු ලෝකෙටම ගිහිල්ලා නේද? ගෙදර තියෙන පිත්තල හෙප්පුවටත් ඇදිලා නේද මේ ඉන්න බලන්න. ගෙදර තියෙන පිත්තල හෙප්පුවටත් ඇලිලා පින්වතුනි මේ පැත්තෙන් ගැලවුණොත් එහෙනම් මොකද වෙන්නේ? පෙරේතය වෙලා ගිහලා හෙප්පුව අරක් අරගෙන නෙමෙයි උපදින්නේ. දැන් ඔබට එහෙම කිව්වම ඔබට හිතේ එහෙම වෙන්නේ කොහොමද මේ හෙප්පුවකට? මේ ළඟදී වෙච්ච කතාවක් මම ඔබට කියන්නම්. මේ ඔබට අදාහ ගන්න බැරි වෙයි පින්වතුනි මේ මේ මේ ලෝකේ මේ දේවල් වෙනවද කියලා. කසාද බඳින වයසේ තරුණ දරුවෙක් කසාද බඳින්න ඔක්කොම කරුණු කටයුතු ලෑස්ති කරගෙන පිඟුදිනේ වැඩට ගිහිල්ලා එනකොට බයිසිකලේ හැපිලි වෙලා මේක මැරිලා මේකගේ මලමිනියට අන්දලා තියෙන අර කසාද බඳින්න ගෙනාපු සූට් එක මේක පෙරේත වෙලා ගිහිල්ලා ගෙදර උන්ට බයිනවලු ඇති වෙනකම් මොකක් කියලාද මේ බයින්නේ මගේ සපත්තු දෙක දීයල්ලා උඹලා මගේ සපත්තු දෙක ගත්ත නේද? ඒක දීයල්ල මට. ඇයි? මලමිනියට සපත්තු දාන්නේ නෑනේ. ටයි අර කෝට් එක ටයි එක ඒ ටික ඔක්කොම ඇඳුවා. හැබැයි මලමිනියට සපත්තු දෙක දාන්නේ නෑනේ. ඒක නිසා පින්වතුනි මේක සපත්තු දෙක හොයනවලු ගෙදර ඇවිල්ලා ගෙදර උන්ට බැන බැන උඹලා මට සපත්තු දෙක දුන්නේ නැහැ කියලා. එහෙනම් හිතා ගන්න මේක පෙරේත වෙලා කොහෙද ඉන්නේ කියලා. මේක පෙරේත වෙලා ඒකගම මිනියට අරක් කරගෙන නෙමෙයි දින්නේ. ලේසි පහසු දේවල්ද පිටින් ඔබ කරගන්නේ මම මේ බුදුහාමුදුරන් කාලේ වෙච්ච නෙමෙයි කියන්නේ මේ මාසයකට මාසයක්වත් නෑ තාම මේ සිද්ධිය වෙලා. ලේසි වැඩක්ද? මේක මේ අරක් අරගෙන ඉන්නේ තමන්ගේම මිනියට. තමන්ගේම මිනිය අර ඇඳුම් ටික තියෙනවා අඩු එකක් තියෙනවා මොකද්ද? සපත්තු දෙක. ඒක නිසා ඉල්ලනවා මගේ සපත්තු දෙක දීයල් ලැබිදිලා. ගෙදර ඉන්න දෙස් දෙවල් දීතියි බයිනෝලේ පෙරේත ඇවිදිලා. ඒකයි මම ඔබට කියන්නේ පිළිදෙන ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් ඔබ යම් දෙයකට කැමතියි කියලා කියන්නේ මේ ඔය පහ උස්සගත්ත නිසානේ කැමති නැත්නම් කැමති නෑනේ. නේද? පහක ඉස්සලා තියෙන නිසායි කැමති. ඒකයි කියන්නේ මේ ඔක්කොටම හේතුව ඔය උස්සගත්ත පහ සංකිටේන පංච උපාදානක් අන්දා දුක්ඛ. ලේසි වැඩක් නෙමෙයි. මේ උස්සගත්ත පහ නිසායි ඔය ඔක්කොම. ඒක අර හපතු දෙකට උස්සගත්ත නිසා පිඟුදිනි මැරිලා ගිහිල්ලා දැන් ඇවිල්ලා ඉල්ලන්නේ හපතු දෙක. අර මිනියට අරක් අරගෙන ඉන්නලා අර මිනිය දිහා බල බල සැනසෙනවා. මේ මගේ ඇඳුම් මේ මගේ ඇඳුම් කී කී. එකක් අඩුයි ඒක හොයන්න යන්නේ. ඉතින් ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා ඔබට කොතනින්ද අතහැරෙන්නේ අතහැරිච්ච තැනින් පිංගුදිනේ ඕක අහුවෙනවා පෞසරය. ඒකයි මේ කියන්නේ. නැවත නැවතත් කියන්නේ බෙදෙන මේ දේශනා සංවිධානය කරලා මේ ලක්ෂ ගණන් වේදම් කරක මේ දේශනා සංවිධානය කරලා මේ මේ පින්වත් පිරිස් මේ යතිවරයන් වහන්සේලා මේ ඔක්කොම මේ වැඩපිළිවෙලක් සකස් කරන්නේ ඔබට මේක තේරුම් කරවන්න. ඔබ මේක තේරුම් ගත්තේ නැත්නම් පින්වතුනි මහා අපරාධයක් ඔබගේ ජීවිතයට ඔබ කරගන්නේ. මම කියන්නේ අන්‍යෝ ගැන බලන්න නෙමෙයි. ඔබ ගැන හිතන්න. මන් දහම් දෙසන්නේ අනිත් අයට නෙමෙයි මන් දහම් දෙසන්නේ ඔබට. ඔබට ගැලවෙන්නයි දහම් දෙසන්නේ. ලෝක සත්‍යය පැත්තකින් තියන්න. ඔබ ගැලවෙන්නේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔබට පුළුවන් තව කෙනෙක්ව ගලව ගන්න. ඒක නිසා පින්වතුනි වහ වහ උනන්දු වෙන්න. මේ දේශනා නැවත නැවත අහන්න. මම හිතන්නේ ඔබට CD එකක් හම්බ වෙයි අද. එහෙමද? ඔබට CD එකක් හම් වෙයි. හම් වෙලා ඇති සමහර විට. ගෙදර ගිහිල්ලා අහන්න. අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අහන්න පිඳින දේශනා තියෙනවා ඇති වෙනකම් ඔබේ ජීවිත කාලෙම ඇහුවත් ඉවර වෙන්නේ නැති තරම්. දේශනා තියෙනවා ඇති වෙනකම් මේ වහන්න. එකින් එක අහලා අහලා අහලා ජීවිතේ යථාර්ථයේ තේරුම් ගන්න මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. මම අවසාන වතාවටත් කියන්නේ ඔබ මොන තරහ තිරමේ හිටියත් යථාර්ථය නම් හැමෝටම පොදුයි. අම්මා වුණත් තාත්තා වුණත් අයියා අක්කා වුණත් ජනාධිපති වුණත් ගිහි වුණත් පැවිදි වුණත් මොන තත්ත්වෙ හිටියත් යථාර්ථය හැම කෙනාටම පොදුයි. වැඩේ වැරදුනොත් විඳවන්න වෙන්නේ තනියෙන්. ඔය ටික මතක තියාගෙන කටයුතු කරගෙන යන්න. හොඳයි. එහෙමනම් පින්වතුනි මම හිතන්නේ ගොඩක් රෑබෝ වෙලත් දෙක දැන් නේද? හැබැයි රෑබෝ වෙච්ච නිසා එක කතාවක් කියන්න. රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා. ඒ කිව්වේ මේවා අරිහතුන් වහන්සේලාගේ වචන. රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා කියලා කියන්නේ බින්දුල රෑ කියලා කිව්වේ අවිද්‍යා අන්ධකාරය. තථාගතයන් වහන්සේ නැමැති සූර්යා පායපු නැති කාලේ. ඒ අවිද්‍යා අන්ධකාරයේ ඉඳගෙන පහ උස්සගෙන පිස්සුවෙන් කටයුතු කරපු කාලේ. දැන් තථාගතයන් වහන්සේ නැමැති සූර්යාලෝකයට පහළ වෙලා දැන් දවල් එදා වැටිච්ච වලේ දැනුත් වැටෙන්න දෙයක් නෑ එහෙනම් රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා මෙච්චරයි ඔබට අවස්ථාවක් එන්නේ ගොඩ යන්න ඔබ හරි වාසනාවන්තයි ඔබ තාම මලේ නැති නිසා ඔබ මැරුණා නම් ඔබත් තෙරේතෙක් හොඳට මතක තියාගන්න. බෙරේ පළුවේ කතන්දරේ අහනවා. හොඳ අවධානයෙන් අහගෙන ඉඳලා. එහෙම තමයි බනහන්න ඕනේ. මම මුලින් කිව්වනේ බෙරේ පළුවත් කියලා දෙන්නම් කියලා. පින්වදනි බෙරේට තියෙනවා ඇස් දෙකක්. එකක් තමයි ඇහැ. අනික තමයි රූපේ. ඇහැයි රූපේ ගහනවා. ගහනකොට මොකද වෙන්නේ? පහ උපදිනවා. උපදින පහ මොකද වෙන්නේ? වැය වෙනවා. ආයිත් ගහනවා. ආයිත් පහ උපදිනවා. උපදින පහට මොකද වෙන්නේ? දැන් ඔබ බෙරේට ගැහුවාම ආපු සද්දෙට මොකද උන්නේ? කෝ ඒක දැන්? ඊයේ ඔබ බෙරේට ගැහුවාම ආපු සද්දෙ දැන් කෝ? නෑ නේද? එහෙනම් බෙරේට ගහද්දී උපදිනවා උපදින ගමන් වැය වෙලා යනවා නේද? එහෙනම් මොකද වෙන්නේ? ඇහැයි රූපයයි තියාගෙන ගැහුවා. පහක් ඉපදුනා පහ වැය වුණා. ආයිත් ගැහුවා පහක් ඉපදුනා පහ වැය වුණා ඔහොම ගහලා ගහලා දැන් අවුරුදු 80යි නේද? 72 පේන්නේ නැහැ නේද දැන්? එහෙනම් දැන් බෙරේ එක පළුවක් නෑ. ඇයි? ඇහැ පළුව නෑ දැන්. රූප පළු තියෙනවා ඇහැ පළුව නෑ. දැන් ඉතින් කල්පනා කරන් තියෙන්නේ මොකද්ද? ගහපු පදේකුත් නෑ. ඇයි ගහපු ගහපු පද ඔක්කොම මක් වෙලා ගියාද? ඡය වෙලා ගියා. දැන් බෙරේ පළුවකුත් නෑ. දැන් මොකද කරන්න තියෙන්නේ ඉතින්? පළුව නැති බෙරේ දිහා බලාගෙන දුක් වෙන්න තමයි වෙන්නේ. ඇයි ගහපු පදේකුත් නැන්නේ. දැන් කන් දෙක ඇහෙන්නෙත් නැහැ. එහෙනම් කනයි ශබ්දයයි තියෙන කාලේ මොකද කළේ? ඔය තරුණ කාලේ. දැන් කට්ටිය මොකද කරන්නේ තරුණ කාලේ? ඇති වෙන්න බෙරේ ගහනවා නේද? ගහන ගහන පදේ මොකද වෙන්නේ දැන්? උදා වුණා පහක් වැය වෙලා ගියා. දැන් වයසට ගියා. දැන් කන් දෙක ඇහෙන්නේ නැහැ. දැන් ගහපු පද තියෙනව දෙකක්වත් නැහැ. බෙරේ පළුවක් තියෙනවද? ඒකත් නැහැ. ඔන්න ඕක තමයි අරිහතුන් වහන්සේලා දේශනා කළේ පින්වතුනි ගහපු පදයකුත් නැති වෙනවා බෙරේ පළුවකුත් නැති වෙනවා කියලා. ওই ටික තමයි අන්තිමට ඔබට උරුම වෙන්නේ. තව ටිකක් යන්න කොහොම? ඔය තරුණ අය තව ටිකක් යන්න කොහොම? දැන් හරි උජාරුවට ඉන්නව නේද බෙරේ ගගහ? ඈ ඇහැ බෙරෙත් තියෙනවා ඇහැ පැත්තක් තියෙනවා රූප පැත්තක් තියෙන නිසා හොඳට ඕක ගගහ ඉන්නවනේ. ටිකක් වයසට ගිහිල්ලා බලන්නකෝ ගහපු එක පදයක් තියෙනවා කියලා ආච්චි අම්මෙන් ගෙදර ගිහිල්ලා අහලා බලන්නකෝ පුතේ. ආච්චි අම්මේ ගහපු එක පදයක් හරි තියෙනවද කියලා. ටිකක් හයියෙන් කතා කරන්න වෙයි ඇයි? ඇයි? පළුව නැති නිසා. ගහපු පදෙත් නැහැ හැබැයි බෙරේ පළුවක් නැති නිසා. ඔය මට්ටම උදා කරගන්න එපා පින්වතුනි ජීවිතේ. සංඛාර වඩන එක තරම් අසාර දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ සබ්දේ සංඛාර අනිච්චාති මහා පෙලීමක් මේ සංඛාර වඩන එක. මේ ධහම දන්න අයට මම මේ කියන්නේ. සබ්දේ සංඛාරා දුක්ඛාති. සබ්දේ ධම්මා අනත්තාති. මේ සංඛාර වඩන්න හිතෙන එක පවා මහා මෝඩ වැඩපිළිවෙලා. මහා අසාර වැඩපිළිවෙලා. මේවා තේරෙන්න තේරෙන්න තමයි පින්වතුනි වැටහෙන්නේ. එදාට රූපදියේ යොම රූප බලන්න උනන්දුවක් නැහැ. මම ඔබට කියන්නේ එහෙම උත්මයේ ඉන්නවා. රූප තියනවා රූප බලන්න උනන්දුවක් නැති උත්මයේ ඉන්නවා. ඒ උත්මයන්ට ඇහැ තිබ්බත් එකයි නැතත් එකයි. උත්සාහ කරන්න, වීරිය වඩන්න, මෙතනින් ගොඩට යන්න. හැම කෙනාම. හොඳයි පිංගුතුනි එහෙනම් දැන් වැදගත්ම දෙයක් තියෙනවා කියන්න. කියන්න නෙමෙයි අපි ඔක්කොටම එකතු වෙලා කරන්න. ඒ තමයි ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න. ඒකද මේ විශ්වයේ තියෙන මේ කළු කිරණ ශක්තිය අලු වෙලා සුදු කිරණ වලින් මේ විශ්ව ලෝක ධාතුව ඒකාලෝක කරගත්තාම මේ මග වඩන යතිවරයන් වහන්සේලාට වහ වහ නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඔබට නිවන් දැක ගන්න පුළුවන්, නිවන පරිපූර්ණේ කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය ශක්තිය තමයි අපි හැමෝම එකතු වෙලා නගන්නේ. ඒක නිසා ඔබ පුළුවන් තරම් අද ඔබගේ අතට ආර්ය මෛත්‍රී පත්‍රිකාවක් හම් වෙලා ඇති. ගෙදර ගිහිල්ලා පුළුවන් තරමක් පිඟුතුනි ඕක පාඩම් කරගන්න. තමන් වාහනේ drive කරන ගමන් හරි කමන්නේ පිඟුතුනි මේක වඩන්න. පුළුවන් තරමක් වඩන්න. ඒ වගේම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ආශිර්වාද කරන තමන්ට වඳින බුදුන හැම කෙනාටම නිවනම ප්‍රාර්ථනා කරන්න පිළිදෙන නිවනම නාතයි. වෙන නම් කිසිම දෙයක් නාත නැහැ ඒකයි කිව්වේ 31 ලෝක ධාතුවේ කිසිම තැනක් නැහැ සාරයි කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාට පිංගුතුනේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ආශිර්වාද කරන්න. තමන්ගේ දරුවෝ තමන්ට වඳින හැබුදන හැම වෙලාවකම. ඒ ශක්තිය හරිය වැදගත් පිංගුතුනේ සුදු කිරණ ශක්තිය මේ විශ්වයේ ඒකාලෝක වෙනවා. එතකොට මග වඩන උත්මයන්ට වේගයෙන් මග වඩාගෙන ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන යුගයේ ඉක්මන් වෙනවා. ඒක ඒ කාන්තෙන්ම වෙනවා පින්විතනි ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙනවාමයි. ඒක නවත්තන්න බෑ. හැබැයි අමතක කරන්න එපා අරිහතුන් වහන්සේලා උඩින් වැටෙන්නේ නෑ. අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ ඔබ තුලින්, ඔබගේ දරුවෝ තුලින්. වහ වහ වීරය කරන්න හැම කෙනා. හොඳයි. එහෙමනම් මාත් එක්කම එකතු වෙලා සීලමු දෙනා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩමු. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාතිගින්නෙන් මිදෙත්වා ජරාගින්නෙන් මිදෙත්වා ව්‍යාධිගින් මරණගින්නෙන් මිදෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝකගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්කගින් පායාසයෙන් මිදෙත්වා යංපිච්චංන ලබති තම්පිදුක්කයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස් කන්දයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා කාම ලෝක අනාතයි ඒ සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදී වෙත්වා නිවනම පින්නතන අතහැරීම නොවැල්ම මිදීම නිවන මැහැර මේ ලෝකෙ වෙන සාරූ දෙයක් නෑ. ලබන්න තියෙන ප්‍රීතියක් තියෙනවා නම් ඔච්චරයි ප්‍රීතිය. නැත්තම් අර ඔබගේ සුපුරුදු ප්‍රීතිය කැරට් වලට මං කැමතියි. මට කැරට් ලැබුණා. මට හරි සතුටුයි. ඕන් ඕක තමයි ඔබට මැරණකම්ම විඳින්න වෙන්නේ. නැත්තම් අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලැබෙන ඒ निराமிස ප්‍රීතිය විඳින්න උත්සාහ කරන්න. ඒ निराமிස ප්‍රීතිය විඳින නිසායි පින්වතුනි ඔබට කියන්නේ. අද මම විඳින ප්‍රීතිය සුඛයෙන් ප්‍රකෝටියෙන් පංගුවක්වත් ඔබට විඳින්න බෑ. ඇයි? මාත් ඔබ හිතමු තැන හිටියනේ. ඒක නිසා මම දන්නවා. මං අද මේ ඔක්කොම ඔබට කිව්වේ පින්වතුනි මම ඔබට ඔය අධ්‍යාපනයේ ආදී වශයෙන් මේ දේවල් ඔබට කිව්වේ අධ්‍යාපනයක් ලබන්න නැතුව එහෙම නෙමෙයි. මේවත් හොඳට තේරුම් ගන්න. ගිනි ගෙඩි කාලා කාලා මේ ගමන ආවයි කියලා කිව්වේ පින්වතුනි. මමත් ඔය ඔබ ඔය ඉගෙන ගත්තා වගේම මමත් ඉගෙන ගත්තා. ලෝක සත්‍යය කියන දේ අහලා. හැබැයි මට ඔය ප්‍රීතිය හම්බුනේ නෑ. මං හොයපු. අර කැරට් ප්‍රීතිය තමයි මට හම්බුනේ. ගුවන් යානා ඉංජිනේරුවෙක් වෙනකම් මමත් ඉගෙන ගත්තා. මේ රටේ ඉඳලා හරියන්නේ නැහැ කිව්වා මම එංගලන්තේ අවුරුදු 10කට කිට්ටු කාලයක් හිටියා. හැබැයි මට හම්බුනේ කැරට් ප්‍රීතිය විතරයි. සැබෑ ප්‍රීතිය මට හම්බුනේ නැහැ. හැබැයි පින්වතුනි අද මම මේ සැබෑ ප්‍රීතිය විඳිනවා. නිරාමිස ප්‍රීතිය, අතහැරීමෙන්, නොයල්මෙන්, මිදීමෙන් ලබන ප්‍රීතිය. මම ඒකයි ඔබට කියන්නේ. වහ වහ උත්සාහ කරන්න ඔය පිස්සුවේ මිදිලා මේ නිවන් මඟ පසක් කරගන්න. ඒකට මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි පින්වතුනි මුලාවට වැටෙන්න එපා. සද්ධර්මයයි අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න. ඒක නිසා මේ සුදු කිරණ ශක්තිය ඔබගේ ගමට ඉතුරු කරන්න. සුදු කිරණ ශක්තිය ගමට ඉතුරු කරන්න කියන්නේ පිඟුතුනි මේ පෝය දවසට ඔබ ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න. මේ අමුතු අමුතු සංස්කෘති හදාගෙන ගමයි පන්සලයි ભેද බින්න වෙන මෝඩ වැඩපිළිවෙල හදාගෙන සාසනේ රැකෙන්නේ නැහැ පිඟුතුනි ඔය දෙයින්. සාසනේ රකින්නේ ගමේ පන්සල. ඒක නිසා ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න ඔබගේ සිල් සුවඳ ගමට ඉතුරු කරන්න. ඔබගේ ගමට නැත්තම් පිඟුතුනි කිසිම සෙතක් වෙන එකක් නැහැ. ඇයි ඔබ යනවනේ වෙන තැනක සිල් සමාදන් වෙන්න. එතකොට අර සුදු කිරණ ශක්තිය නැගෙන්නේ කොහේද? පිට ගමකනේ. ඉතින් ඔබගේ ගමේ දරුවන්ට ඉගෙන ගන්න බැරි වෙයි. බත බුලත හරි සරු වෙන එකක් නෑ. මේ ඔක්කොම විනාශේ උදා කරගන්නේ පිංගුතනි ඔබමනේ. ලොකු බුදුහාමුදුරුවෝ දැක්කයි කියලා නිවන් දකින්න බෑ. ඔබට හැමදේම කළා දෙන්නේ ගමේ පන්සල. ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න. ධර්මයයි ඔබයි ආරාමේ පිංගුතනි පොයේ දවසට කිසිම වැඩසටහනක් කරන්නේ නැත්තේ ඔන්න ඕක නිසා. ඔබ දන්නවද ඊයේ දවසේ ධර්මයයි ඔබයි ආරාමේ ඉන්න වික්ෂුන් වහන්සේලා දේශනා 27ක් කළා. ඊළඟ මාසේ වෙනකොට අපේ අදහස තියෙන්නේ දේශනා 50කට එහා පැත්ත කරන්න. ඔක්කොම පිංගුතනි පිට පන්සල්වල ආරන්නේ කිසි දෙයක් කරන්නේ අනිත් දවස් 30ම ආරණ්‍ය වැඩ කටයුතු කරනවා. එන අයට බණ කියන වැඩ කටයුතු ඔක්කොම කරනවා. සීල සමාදාන කටයුතු හැම සෙනසුරාදාකම සීල සමාදානයක් තියෙනවා පොයේ දවසේ හැරෙන්න. හැබැයි පොයේ දවසේ කිසිම වැඩසටහනක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි පිටුතුනි ගමයි පන්සලයි එකට බැඳෙන්න ඕනේ. ඔබගේ සුදු කිරණ ශක්තිය ගමට ඉතුරු වෙන්න ඕනේ පිටින් නැත්නම් ගම විනාශ වෙනවා. බුද්ධ ශාසනය නැති වෙනවා. ඔබ කරන හැමදේම ගමේ පන්සලට කරන්න. ගමේ පන්සලේ ස්වාමින් වහන්සේත් එක්ක නිතර දහම් සාකච්ඡා කරන්න. උන්වහන්සේ විතරයි ඔබට පිටට ඉන්නේ. හොඳට මතක තියාගන්න ඒක. ඔබ මොන කොහේ ගියත් අන්තිමට පින්වතුනි උන්වහන්සේ විතරයි ඔබට පිටට ඉන්නේ. ඒක නිසා කවුරුත් මුලාවේ වැටෙන්න එපා. පොය දවසට එන්න පන්සලට. බණ තියෙනවා පන්සලේ අහන්න. නැත්තම් මේ අර පොඩි පෙන් රේඩිය එකක් දාගෙන ඇවිල්ලා කණේ ගහගෙන බණ ටික අහන්න. ඒ සුදු කිරණ ශක්තිය ගමට ඉතුරු කරන්න. ගමයි පන්සලයි ඒකාබද්ධ කරගන්න. ගමේ හැමෝටම මේ පණිවිඩය දෙන්න. ලොකු බුදුහාඳුරුව දැක්කට නිවන් දකින්න බෑ කියලා. දහම දැකලයි නිවන් දකින්නේ කියලා. ඒ මට්ටම පිඟුතුනි තමන්ගේ ගමට ඉතුරු කරන්න. නැත්තම් මේ සම්බුද්ධ ශාසනය වෙනසෙනවා. ඒ මුනොත් දවසක ඔබට ඒකට වන්දි ගෙවන්න වෙනවා පිඟුතුනි සම්බුද්ධ ශාසනය වනසපු එකට. මේ කතා කරන මට ඕනනම් පින්විතනි පොයි දවසට ධර්මයේ ඔබයි ආරාමයට 10000ක් ගෙන්න ගත්ත හැකි. ලක්ෂ 30 40ක් බණ අහනවා. ඔය 10000ම ඉන්නේ කොහෙන්ද? එක එක ගම්මානවලින් නේද? එතකොට මේ ගම්මානවල පන්සලට මිනිස්සු ඉතුරු වෙයිද? එහෙනම් මම බුද්ධ ශාසනය කන්නේ නැද්ද ওই වැඩ පිළිල කළොත් එහෙම? ගමේ පන්සල වැහිලා තව පන්සලක් ඇරුණොත් හොඳයිද? එහෙනම් මේ බුද්ධ ශාසනය කන වැඩ පිළිලක් නෙමෙයිද ඔය ඔක්කොම? ඒක නිසා පින්විතනි මේ ශාසනය ආරක්ෂා කරගන්න කා ඔය මති මතාන්තර වල ඉඩ දෙන්න එපා කාගේවත්. ගමේ පන්සලත් එක්ක ශක්තියට ඉන්න. හැම කෙනාම සිල් සමාදන් වෙන්න සීලම දෙනා ගමේ පන්සලේ. බලන්න නැගෙන සුදු කිරණ ශක්තිය ගමට. මහා ආලෝකයක් ගමට දෙනවා පින්විතනි ඔය සුදු කිරණ ශක්තිය. දන්නු නිසායි කියන්නේ. ඉතින් ඒකත් කරන්න මතක ඇතුව. හොඳයි. එහෙමනම් පින්විතනි දැන් අපිට තියෙනවා තව වැඩපිළිවෙලක් කරන්න. ඒ තමයි මේ පුණ්‍ය ශක්තියක් රැස් කරගත්ත වෙලාවේදී පිංගුතුනි මේ පිනෙන් පෝෂණය වෙන පිනට සතුටු වෙන මේ පිරිසට පුණ්‍යානුමෝදනාවක් කළා මෙතනින් මේ පිරිසව බේරගන්න. ඒ උදෙසා දැන් ඔබ මේ රැස් කරගත්ත මේ පුණ්‍ය ශක්තිය ඒ අයව මතක් කර කර විහිදුවලා පතලවලා හරින්න. මටත් පුළුවන් පිංගුතුනි මහන්සි නිසා ආකාසට්ටාච බුම්මට්ටා කියලා ඊතාවතාචම් මෙහි කියලා යන්න. නමුත් එතනින් පින්විතනි අර පුණ්‍ය ශක්තිය නැගෙන්නේ නෑ එච්චර. මේ න්යාය මතක් කර කර මතක් කර කර පුණ්‍ය ශක්තිය නගද්දි තමයි පින්විතනි ඔබට මේ පුණ්‍ය ශක්තිය ඒගොල්ලන්ට විහිදුවන්න පුළුවන්. ඒකයි ටිකක් වෙලා අරගෙන මේක කරවන්නේ. ඒක නිසා මේ කියන මතක් කර කර මතක් කර කර පින්විතනි ඊයට මේ පුණ්‍ය ශක්තිය විහිදුවන්න මහා සෙතක් ඒ පිරිසට සිද්ධ වෙනවා. ඊට කලින් පුංචි දැනුම් දීමක් තියෙනවා අප්‍රේල් 8 වෙනිදා ඉරිදා දින හවස දෙකට දැන් මේ හවස දෙකට දේශනා දාගන්න උදවිය පොඩ්ඩක් කල්පනා කරන්න මේ මහා අවුරස්මියක් තියෙනවා ඊට පස්සේ දේශනා පරක්කු කරනවා ඊට පස්සේ මිනිස්සු ඉක්මනට යනවා ඒවත් පොඩ්ඩක් බලලෝනේ දේශනා දාගන්න මෙතනින් එහාට අප්‍රේල් 8 වෙනිදා දේශනාවක් තියෙනවා පිටින් මහනුවර අම්පිටිය දිවුරුම් බෝධිමලු විහාරස්ථානයේදී මහනුවර අම්පිටිය මම හිතන්නේ මෙහෙට ළඟ ඇති මහනුවරනේ අපි ඉන්නේ දැන්. අප්‍රේල් 8 වෙනිදා කියන්නේ ඊළඟ ඉරිදා හවස දෙකට පුළුවන් අයට සහභාගී වෙන්න කියන්න පිඟුතුනි ඔබත් පුළුවන් විදිහට සහභාගී වෙලා පුළුවන් තරමින් දේශනා අහලා අහලා අහලා අහලා මේ පහ බිම තියාගන්න වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙමනම් පිඟුතුනි සීලෝ දෙනා සූදානම් වෙන්න පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න. හොඳ පිගතුනේ නම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළ සිටේ නිර්මල සත්‍ධර්මයේ අවබෝධ කරගෙන මේ ශ්‍රී සත්‍ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිළිස ඒ වගේ මේ ශ්‍රී සත්‍ධර්මයේ අවබෝධ කරගෙන අප්‍රීත ධෛර්යයෙන් යුක්තව අරිහත් ඵලයේ සාක්ෂාත් කරගෙන මුදසා වෙහෙස වීමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිළිසත් ඒ වගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මහත් වූ අපකැපීමෙන් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ සංඝ පීත්‍රුන් වහන්සේලා සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්මයකදී විහිදුල පතුල හරණේ පිං විහිදී පැතිර යාමෙන් ඒ උත්මයට වැඩි වෙන දෙන්නා යම් කිසි ග්‍රහපලු භද්‍ර දෝසාන්දකාර ඇස්වා කටවා හෝ අවුල් දෝසක සංකා දෝසාන්දකාර යක්ෂ බේද විසාජ මලගල කුම්බානදි වෙද පෙනි දෝසාන්ද කර ශරීරී සතදා දූසීම වෙද පෙමිනියව රෝගාබ්බා දෝසාන්දකාර ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාම්‍ර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිඟුතුනි මොහොතකට සීපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාරණ හිටියේ නිර්මල සත්‍ය මුක පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදලා එදා මාතලේ අලුවෙන් විහාරදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරඩු කළ තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ අද අපේ අතර ත්‍රිපිටකයේ පත් වෙනකම් මේ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සිළු දෙනාවත් සීපත් කරගෙන ඔබතුන් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුතල ගංගා ආය කෙරෙත් විදුල පතුලන්නේ පිං විහිදී පැතිරියාමින් යත් යම් කිසි අභවිතානේ කිනෝනගේ අත මිදේවා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒවගේ පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කළා වූ ඉන්ද්‍රෝපෙන් සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරන ඔබ සිනස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ආයය කෙරෙහි විදුල පතුලන් නීපින් විහිදී පැතිරියාමින් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරි চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්නේ දුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවා දරුවෝ වැඩි හිටියෝ ස්වාමීන් දරුවන් ස්වාමීන් දිනන සේවක සේවිකාවන් ඒ වගේම පින්විතනි මේ රටේ මහා දරණ යුද්ධයක් පැවතිච්ච කාලෙක මේ පරිලෝකිය ආව ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසිය පිරිසත් සාමාන්‍ය වැසියන් සහ සතුරු විසින් ආවා වූ පිරිසත් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි මේ අත්දැකීම විතරක් නෙමෙයි මේට අනන්ත කල්පයන් ඉඳලා තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුරු ඥාතිත මිත්‍රාදීන් වෙච්ච සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා යැකෙඩි විහිදුල පතුන හරි නේපින් විහිදී පැතිරියාමේ නියත යම් කිසි අභව ස්ථාන කිනොණගෙන් අති මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවඩ සාදාන්ට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් බණ භාවනාව කරගන්න කිඹු දසා කටයුතු සකස් කළා දෙන්නේ නැත්නම් ඒවට බාධා පමුණුනවා නම් ආන් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුවල පතුල හරිනේ පින් විහිදී පැතිරියාමින් එය ඇති අභවිස්ථානෙන් අත මිදේවා දසකුසලෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සීපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂයෙන් පිඟුතුනි මේ සී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා මහත් වූ අපකපීමෙන් කටයුතු කළා වූ මේ විහාරස්ථානයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වගේම උන්වහන්සේත් එක්ක අත්වල බැඳගෙන කටයුතු කළා වූ විහාර වාසී විහාර විහාර අධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම අවට විහාරස්ථානවල මේ තන වැඩම වදාරෝ මේ මහා සංඝරත්නය ඒ වගේම පිඟුතුනි මේ උදෙසා ආශිර්වාද ශක්තියක් ගැබ් කළා වූ මේ උත්මයන් වහන්සේලාවත් ඒ වගේම පිඟුතුනි මේ උදෙසා අපකප වේලා කටයුතු කළා වූ සියලු මහත් මහත් පින්වත් මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම මේ ස්ථානයේ විවිධාකාරයෙන් බඩු බාණ්ඩ ගෙනහලා මේ ස්ථාන බැඳ ඒක සකස් කළා ඒ කටයුතු කළා වූ සිළු දෙනාවත් ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරයේ හිමිතුන් සහ මහත් වූ අපකප මේ කටයුතු කළා වූ සිළුම දෙනා ඒ වගේම අද ඔබගේ අතට දහම් පත්‍රිකා ලැබිලා තියෙන වගේ මාර්ය මෛත්‍රී පත්‍රිකා CD ඒ වගේම සංගරාදී වශයෙන් මේ දේවල් ලැබිලා තේ සීළු දේ උදෙසා මහත් වූ ධන පරිත්‍යාගයක් කළා වූ සම පරිත්‍යාගයක් කළා වූ ආශිර්වාද ශක්තියකින් හරි නුවණකින් හරි ආදායකුණව පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනි මේ ත්‍රි සත්‍ය ධර්මයේ ලෝකේ ප්‍රාපචාරය කිමු සාත අතහිතදී කියන කටයුතු කරන්නා වූ සීලුම දෙනාව ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටි ඥාති මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමිදරුවන් ස්වාමිදීනියන් ඒ සිල් දෙනාවත් ඒ වගේම පිළිතුරු මේ රට ආරක්ෂා කරන පිරිස රට පාලනය කරන පිරිස රට සංවර්ධනය කරන පිරිස මේ සිල් දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ කෙරෙහි පිහිදුන පතුලහන්නේ පිං විහිදී පැතිර යාමේ නේ යති යම්කිසි අභවිතාන කිනෝ නම් ඒ අස්මි දේවා ඒ වගේම යට වැඩි වෙල දෙන්නා යම්කිසි ගහ අපුළු පතුල දෝසාන්දකාර තිනෝන ඇස්වා කටවා හෝ ආවුල් දෙවල සක සංඛා දෝසාන්දකාර ශරීරී සත්දා දෝසින් වෙද පෙමිනියව රෝගාබ්බා දෝසාන්දකාර මේ සිල් දෝසාන්දකාරංග සා දූරී මුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේ පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ සඳහන් සද්ධර්ම ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙසිමඳුරන්ගෙන් ආරක්ෂාලා සද්ධර්ම ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වන මේ ස්ථාන නිසා එහෙමනම් මේ ස්ථාන භූමිය සංසතු කළ පූජා කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාම සිහිපත් කරගන්න ඒ වගේ මේ ස්ථාන භූමිය නමින් මේ විහාරස්ථානයේ වැඩ වාසය කළා වූ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විහාරාධිකාරී විහාර වාසී ස්වාමින් වහන්සේලා පින් බලාපොරොත්තු ඉන්නවා ඒ සිළු දෙනාම සිහිපත් කරන ඒ වගේම සතර පේරි දායක දායකයන් නමින් ධම්මාන්තගත වුණා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනා අවස් සිහිපත් කරන මේ වගේ මේ විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරි මුදසහ ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානන ගෙනහලා බැඳලා කළ සකස් කළාව පිරිසක් ඉන්නවනම් ධනෙන් හෝ ශ්‍රමයෙන් හෝ නුවණකින් හෝ ආශිර්වාද ශක්තියකින් හෝ දායකුණාව පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනා අවස් සිහිපත් කරන විසින් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකිරිත් විහිදුල පතුලන් මේ පින් විහිදී පැතිරී යාමින් ඒ ඇත යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අත්මි දේවා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරන අද මේ තනවල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් පානකින් සන්තර කරපුණා නම් කලාට පස්සේ හෝ ආහාරයක් පානයක් ඔබ වෙනුවෙන් සකස් කරලා තියෙනවා නම් ඒ සිළු දෙනාවත් මේලා සිහිපත් කරගන්න. ඒ වගේ මේ ආහාර පාන සකස් මේලා ඈත අතීතයේ ඉඳලා වැව්ව මුණු සකස් කරලා ඇලවිලි සකස් කරලා කුඹුරු වපුරලා ගෝයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ ගැතට පත් වෙනකම් මේ උදෙසා අප කැපෙලා කටයුතු කළා වූ ධනයෙන් හෝ ශ්‍රමයෙන් හෝ නුවණකින් හෝ ආශිර්වාද ශක්තියෙන් හෝ අප කැපෙලා කටයුතු කළා වූ මේ සිළු දෙනාව සිහිපත් කරන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි පිහිටුල පතුල හරින්න ඒ පින් මිහිදී පැතිරියාමේ නේයත් යම් කිසි අභවේතනකින් නොනගේ ගත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියා කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්වදින අවසාන වශයෙන් සිහිපත් කරගෙන ඔබ බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථාන පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකුරු සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකුරු සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ ආලෝක ධාරා මැද දෙනේ ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම මේ මයික්‍රොෆෝන් ආදී වශයෙන් දේවල් නිසා ඈත ඉන්න කෙනෙකුට සද්ධර්මයේ සංසම්විදුස මාධ්‍ය දෙකම ශ්‍රවණය කර ගැනීම අවස්ථාව සැකසීලා තිනේ වගේ මේ දේශනාව පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තිනවා. ඒ වගේ මේ දේශනාව සජීවීව ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසක් සල්ලෝ එයාගේ අන්තේවාසික පිරිසක් මේ ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා මෙන්න දායාද උපයෝග කරගෙන නිවන් දකින්න ඔබ දෙන්න පිණිම යටත් කැපයි. එම නිසා ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුර පතුරන්නේ පිං විහිදී පැතිරියාමින් එයත් යම් කිසි අභව විතාන කිනොනගෙන් අත මෙදේවා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියා කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙමනම් පින්විතනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සියලුම දෙනා ඒ වගේම පින්විතනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාලා නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි. සීලම දෙනා වැඳ ගන්න ආශිර්වාද ලබන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු